හොඳයි පින්තුනි. සියලුම දෙනා සාදුනාදයක් පවත්වන්න. පංචශීලයේ සමාදන් වීම සඳහා සියලුම දෙනා নমස්කාරය කියනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං गच्छामि तधियङ्पि बुद्धं शरणं गच्छामि ततियङ्पि धम्मं शरणं गच्छामि තතියංපි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සෙත් සීලේ දෙන මහා ගුණ සත්හාට වන බව දුකට වේදානං තිත්ගානඳුරු දුරදන දීමිදානං සිත් සතෝ සින්නාම දිම්මුනිදානං හැම පාමනින් පැවසුමුනි දැනතාතු මෙම හැම දෙන බලවයි දැක්විය යුතු තම තම නැන පාමනින් දැනගත යුතු මම නම් දිම්සඳ හම්පාදාසිතු සිරිමත් බම සිරසෙහි පාපිසිනා සරේ සාදු මහා සංඝගාන සොහනා මුතුනත් බඳනාම දිම්බති පෙමිනා ඒ අති උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයෙන් අවසරයි අද මේ ස්ථානයට වැඩමවා වදාළ අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි මේ ස්ථානයට වැඩමවා වදාළ පූජනීය සිල්මෑණිවරුන් වහන්සේලාගෙන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි සුපුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැති මඟඵල ලබන්නට කැමැති දසදහසක් ලෝක ධාතුවේ වෙසෙන්නා වූ සීලමු දිව්‍ය බ්‍රහ්මාදීන්ව සිහිපත් කරගෙන ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාව සිහිපත් කරගෙන ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරස්චිතේ උදෙසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ ආරක්ෂාව උදෙසා නිරන්තරයෙන් අපකට වෙලා කටයුතු කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා හිතාගෙන ඒ වගේම තම තමන් නමින් ජම්මාන්තර ගතවන්ට ඉදිච්ච සියලුම ඥාතිත මිත්‍රාදීම සිහිපත් කරගන්න විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්න කාලෙදී ධර්මකාමීව ධර්මයට ලැබිව කටයුතු කළා නම් ආන්ගේ පිරිස විශේෂයෙන් සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න එවිදී ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ උත්තම පිරිස දැක බලාගෙන සිත පහදවාගෙන යම් කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවා නම් ඒන් අත මිදලා සුගිත මුදිත වෙන්න කියලා එහෙමනම් පින්තුනි මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලු දෙනාම හිතින් දෙවියන්ට ආරාධනා කරන් මනදී ඥාතිවරුන්ට ආරාධනා කරන් එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේව සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන සවන කාලෝ විනාශයපත් කරගන්න සුළු මොහොතක් අනාදිමත් සංසාරක ඉඳලා එන ගමනේදී අසත්පුරුෂයන්ගේ ඇසුරට වැටිලා රාග ద్వේෂ මෝහයන්ගෙන් මත් වෙලා කටයුතු කරද්දී ඒ අතිඋත්තරීතර වූ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට උත්තමෝවාරයන් වහන්සේලාට තමන් යතින් හිංගියක් හිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් සිද්ධ වුණා නම් ඒ උත්තමයන් වහන්සේලා දහදහස් වාරයක් කෝටි වාරයක් මාහට කමා කර සිටින සේක්වා කියලා හිතාගෙන තිමිතනී උත්තමයන් වහන්සේලා කමා කරන් පළමුකොට ඒ වගේම පින්වතුනි අදිස්ථාන කරන්නේ මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනට කලින් දහසක් නයින් ප්‍රතිමන්දිට වූ සෝතාපන්න ඵලයේ හිතනවා ඒ උත්තරීතර සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගෙන ඉන්න අති උත්තම පිරිස සිහිපත් කරන්න අදිස්ථාන කරන්න පින්වතුනි මාර්ගඵලයන් උපසම්පදා කරගන්නවා කියලා ආන් ඒ උත්තම අදිස්ථානයෙන් යුක්තව සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සීල දෙනා සූදානම් වෙනවා හොඳයි පින්වතුනි ප්‍රශ්න වගේකුත් ඇවිදලා තියෙනවා පින්තුනි අපි ඒවට ක්‍රමක්‍රමයෙන් උත්තර දෙමු. පළමු කොටම පින්තුනි දැන් ඔබ මේ සද්ධර්මයේ ඇතුළු නිසුරු කරගෙන සද්ධර්මයේ අවබෝධ කරගෙන මේ ඉදිරියට ඇදෙමින් පවතින. දැන් ඔබට නිරන්තරයෙන් ප්‍රශ්න කල්මතු වෙලා ඉන්න පුළුවන්. දැන් කාලෙක ඉඳලා අපි සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. දැන්වත් භාවනා කළොත් හොඳ නැද්ද කියලා. ඔන්න ඔය සිතුවිල්ල ආපු ගමන් පින්වතුනි එතනින් එහාට ඔබ හොයනවා භාවනා පන්ති. එක එක ආකාරයෙන් මේ භාවනාව කියන එක ප්‍රගුණ කරගන්නේ කොහොමද කියලා විවිධ ආකාරයෙන් සිතුවිලි නගා ගන්නවා. පිළිදෙන ඔන්න ඔය අවස්ථාව හරීම භයානකයි. ඒකේ භාවනාව භයානකයි කියලා නෙමෙයි. සාර්ථකත්වයේ ඉනිමඟ නගින ඔබ හරීම ආශාවෙන් සාර්ථකත්වයේ ඉනිමඟ දිගේ උඩට නැගගෙන යනවා. හැබැයි ඔබ බලන්නේ නැහැ පින්වතුනි ඉනිමඟ හේතු කරලා තියෙන සාර්ථකත්වයටද කියලා. ඔබ හේතු කරලා තියෙන ඉනිමඟක නගිනවා. ඔබ බලනවා පින්වතුනි මේ හේතු කරලා තියෙන ඉනිමඟ දිහා. ඔබට පේනවා පිරිසක් නගිනවා. ඔබට පේනවා පිරිසක් නැගලා උඩක් ඉන්නවා. හැබැයි ඔබ බලන්නේ නැහැ පිටුතුනි මේ නගපු පිරිස ඔක්කොම සාර්ථක වෙලාද ඉන්නේ කියලා. ඔබ නගින්න අර උඩ ඉන්න පිරිස දිහා දැකලා අර ඉනිමග දිගේ තව මිනිස්සු දකින්න දැකලා තමයි නගිනවා දැකලා තමයි පිටුතුනි ඔබ ඒකට නගින්න පටන් ගන්නේ. හැබැයි මොහොතක් පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ පින්විතනි මේ ඉනි මගේ හේතු කරලා තියෙන සාර්ථකත්වයේ මේ සාර්ථකත්වයටද කියලා. අසාර්ථකත්වයට නම් ඉනි මගේ හේතු කරලා තියෙන පින්විතනි ඕක කොච්චර වේගෙන් නැග්ගද? නගින මට්ටමට පරදිනවා. ඒක නිසා බොහෝම පරිස්සම් වෙනවා. මොකද පින්විතනි මම මේ දේවල් කියන්නේ අද ඔබ විතරක් නෙමෙයි ලක්ෂ ගාණක් පිරිස මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන නිසා ඒ සීල දෙනාගේ දැනගැන්ම පිණිසමයි මේ කියන්නේ. පින්විතනි මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනයට අවමන් වෙන්න නම් ඉඩ තියන්න එපා. විවිධාකාරයෙන් මුලා වෙච්ච භාවනා ක්‍රම කරන්න ගිහිල්ලා පිස්සුව හදාගෙන ඉවර වෙලා පින්විතනි ඊට පස්සේ කියන්නේ ශාස්ත්‍රු ශාසනයේ හික්මෙන්න ගිහිල්ලා මට පිස්සුව හැදුනා කියලා. මම නිවන් දකින්න උපරිම උත්සාහ කළා නිවන් දකින්න උත්සාහ කරන වෙලාවේ මම භාවනා කළා භාවනා කළා තමයි මට දැන් මේ පිස්සුව හැදිලා තියෙන්නේ කියලා. මේ විදිහට ඔය தත්ත්වේ උදා වෙච්ච ගමන් තව අවුරුදු 10කින් 15කින් 20කින් 30කින් 100කින් හමාරකින් මේ ශාසනයට එන්න ඉන්න පිරිසට මොකද වෙන්නේ? මේ ශාසනය හංවඩු ගහනවනේ පිංගුතුනි අන්තිමට තිස්ස බෝ වෙන තැනක් කියලා. මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ සමය නම් පිංගුතුනි එකම එක 31ක්වත් උදා වෙලා තිබුණේ නැහැ. ශාරීරික රෝග හැදලා මිය ගියා නම් හිටියා. හැබැයි මානසික රෝගයකින් පෙළෙච්ච පිරිස හිටියේ නැහැ භාවනා කරන්න ගිහින්. විවිධාකාරයේ අසංජ බ්‍රාහමණ ක්‍රම තුගන්නනෝ පින්වතුනි බොහෝ තැන්වල. ඉතින් මේ දේවල් ගැන ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. ඔබ ගොඩාක් හදිස්සි වෙනවා පින්වතුනි නිවන් දකින්න. ඔබ මේ හදිස්සි වීම තමයි ඔබ වීරය කියලා හිතන්නේ. ඒ හදිස්සි වීමට නෙමෙයි පින්වතුනි වීරය කියලා කියන්නේ. ඔබ වීරයවන්තව කටයුතු කරනවා නම් පින්වතුනි ඔබ ඉස්සෙල්ලා මේ සත්‍ය ධර්මයේ මනාකොට අවබෝධ කරගෙන ඉන්න. ඔබ හොඳ ආකාරව සිහිපත් කරගෙන බලන්න තින්දුනේ ඔබට හොඳ ආකාරව මේ සත්‍යධර්මයේ අවබෝධ වෙලාද ඔබ ඉන්නේ කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරපු නිවන් දකින්න ක්‍රම පහක් තියෙනවා. මේ නිවන පරිපූර්ණේ කරගන්න පුළුවන් ක්‍රම පහ. එක ක්‍රමයක් තමයි තින්දුනේ ධර්මයේ දේශනා කරන එක. තව ක්‍රමයක් තමයි ධර්මයේ ශ්‍රවණය කරන එක. ධර්මයේ සාකච්ඡා කරන එක. ධර්මයේ සජ්ජායනා කරන එක. අනිත් එක තමයි පිළිදෙන ධර්මයේ විමර්ශනය කරන එක. හෙවත් භාවනාව. ලෝක සම්මතෙන් අද භාවනාව කියලා යොදාගෙන තියෙන පිළිදෙන ධර්මයේ විමර්ශනය කරනවට. තථාගතයන් වහන්සේ දේශනා කළේ පිළිදෙන ධර්මයේ මේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච මේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව භාවිතා කරන්න බහුලව බහුලව නිතර නිතර භාවිතා කරන්න කියලා. පොඩ්ඩක් හිතලා බලන්න උන්වහන්සේ ඇයි පින්වතුනි භාවනා කරන්න කියලා දැම්මේ නැත්තේ එතනට. විතරක් හිතලා බලන්න ඇයි භාවනා කරන්න දැම්මේ නැත්තේ කියලා. උන්වහන්සේ දේශනා කළේ භාවේ සම්පන්ති මේ භික්කවේ පුබ්බේ අනුසදේසු ධම්මේසු චක්කුම් උදපාදී කියලා. භාවිතා කරන්න කියලා උන්වහන්සේ දේශනා කළේ. එහෙනම් මේ භාවිතා කරන්න කියලා දේශනා කළේ පිඟුතුනේ ඔය ක්‍රම පහම මේකට අයිති නිසා. භාවනා කරන්න කියලා උන්වහන්සේ කිව්වනම් අර ධර්මයේ විමර්ශනය කියන කොටසට විතරයි ඕක අයිති කරගන්න පුළුවන් කියන්නේ. භාවිතා කරන්න කියලා කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවිතා කරන්න. නිතර නිතර බහුලව බහුලව භාවිතා කරන්න. සප්ත සම්බොජ්ජංගාමයා සම්මදක්කාතා භාවිතා බහුලීකතා අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. එතන උන්වහන්සේ දේශනා කළෙත් නැහැ පිටින් භාවනා කරන්න කියලා. උන්වහන්සේ දේශනා කළේ භාවිතා කරන්න කියලා. එහෙනම් මේ භාවිතාව කියන්නේ કોઈ පස් ආකාරයකටම කරන්න පුළුවන්. ඇයි ඔය එකක් මත එල්ලෙන්න හදන්නේ? ඒකේ වරදක් තියෙනව නෙමෙයි පින්වසනි. පිස්සු හදා ගන්න වැඩ පිළිලක් යොදා ගන්නව නැත්නම් අන්තිමට. ඒක කරන්න ඕනේ ක්‍රමයට කෙරෙන්න අරින්න. හරීම ඛේදනීය තත්ත්වයක් පින්වසනි. මේ පිස්සු ගන්න වැඩි වුණොත් මේ මහා මහා විනාශයක් වෙනවා මේ ශාසනයට. එහෙම මෙහෙම එහෙම මෙහෙම පින්වසනි අපිට ඒ ආරංචි එනවා. මොකද සමහර පිරිස් පින්වසනි ඒ ස්ථානවලට ගිහිල්ලා එක එක ස්ථානවලින් මේ දේවල් ඉගෙනගෙන වැරදි ක්‍රමවේද අල්ලගෙන ඉවර වෙලා සර්ටිෆිකට් එක ලියාගත්ත මම සෝවාන් කියලා. <clears throat> ආ මේ පුද්ගලයා සෝවාන් මේ පුද්ගලයා සකදාගාමි කියලා ලියලා. ඒ පුද්ගලයා වරදක් කළාට පස්සේ ආ නෑ නෑ දැන් සකදාගාමි නෑ දැන් ආයේ සෝවාන් ඵලයට යා වැටිලා ඉන්නේ කියලා. ඒ ආදී වශයෙන් බිඟුතුනි මේ සාසනික විකෘතියක් දේශනා කරන පිරිස ඕනේ තරම් ඉන්නවා. ඒ අය කෙරෙහි තරහක් නම් බින්දු මාත්‍රයක්වත් නෑ බිඟුතුනි. මොකද හේතුව හිතල සාසනය විරුද්ධ කරනවා නෙමෙයි. ඒ Tamanට තේරිච්ච දෙයක්. හැමෝම දේශනා කරන්නේ සම්මන්ත තේරිච්ච දේ. ඒක නිසා ඒ අය කෙරෙහි තරහ කමනාපයක් හිංගයක් හිංසාවක් කරන්න සූදානම් වෙන්න අවශ්‍ය නැහැ කවුරුත්. නමුත් ඔබ දැනගන්න ඕනේ පින්විතනි වෙන දේ. ඔබට මොලයක් බුද්ධියක් තියෙනවා නම් පින්විතනි ඔබ හැමතිස්සෙම බලන්න ඕනේ මේ තථාගතයන් වහන්සේගේ ශාසනයේද මේක තියෙන්නේ. මේ මානෙහිම මොකද වෙලා තියෙන්නේ? මානෙ දුරු වෙලාද? පය තිස්නා 20ක් සේද මේ ඉන්නේ. මේ දේවල් පින්විතනි ඔබට මනාවකට වැටහිමට එන්න ඕනේ. ඒවා වැටුනේ නැත්තම් ඔබට හිතනවා මේ මේ සාර්ථකත්වයේ ඉනිමඟ තමයි මේ කියලා. නමුත් අන්තිමට සාර්ථකත්වයේ ඉනිමඟට නෙමෙයි පින්විතනි නැගලා තියෙන අසාර්ථකත්වයේ ඉනිමඟට. මම මේ කියන්නේ ඔක්කොම නෙමෙයි. මේවා බොහොම සාර්ථකව කරගෙන යන වික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ උන්වහන්සේලා ගැන නම් නෙමෙයි මම මේ කියන්නේ. හැබැයි ඔබ ගොඩක් හදිස්සි වෙනවා. ඔබට දහම තේරෙන්නේ නැතුව ඔබ හරියට හබල අතට ගන්න නැතුව හබල් ගන්න හදනවා. ඇයි හේතුව ඔබට හරිය ඉක්මනට යන්න ඕන වෙලා තියෙනවා. එහා පැත්ත තොටුපොළ පේන්න තියෙනවා නේ යන්න ඕන ඉක්මනට ඉක්මනට යන්න ඕන කෝක දෙන්නකො හබල කියන. හබල අතට ගන්න කලින් හබල් ගාද්දි හිමතනේ අනිත් පුද්ගලයා හබල අත ඇරලා ඉවරයි Taman අතට හබල ගත්තෙත් නෑ හබල වැටෙනවා දියට. දැන් ඉතින් කොහොමද හබල් ගන්නෙ? ඒක නිසා පින්වතුනි බොහෝම පරිස්සම් වෙනවනේ මේ කරුණු කාරණා කෙරෙහි. මම ගිය සතියේත් මේක දේශනා කරන්න මට ඕනා තිබුණා නමුත් මේ ස්ථානෙට ඒ ගන්න බැරි වුණා. බොහෝ දුර බැහැර ඉඳලා එන්නේ පින්වතුනි කිලෝමීටර් 5ක් විතර ඈත් මේ මේ පැය 5ක විතර ඈත් ඉඳලා එන්නේ. නැත්තම් එහෙම අන්තිමට සිද්ධ වෙන්නේ පිටුතුනේ තථාගත ශාසනයේ පිස්සබෝ වෙන තැනක් බවට පත් වෙන එක. එක ආකාරයෙන්ම දේශනා කරනවා නිරෝධ සමාපatti ගැන. නිරෝධ සමාපත්තිය තමයි නිවන කියලා. එහෙම දේශනා කරන තැන් තියෙනවා. නිරෝධයේ උදෙසා දේශනා කරනවා. භවගමන නිරෝධ කරන්නේ නෙමෙයි හැබැයි දේශනා කරන්නේ චිත්ත නිරෝධ කරන්නේ. සියුම් තැන් වලින් වරදින්නේ. එකම පාරක තමයි පින්වතුනි මුලින් හැම කෙනාම යන්නේ. එකම පාරක ටිකක් දුර ගිහිල්ලා ඉවරලා පින්වතුනි අන්න එතනින් තමයි ඊට පස්සේ වෙනස් වෙන්නේ. ඒ වෙනස් වෙලා ඉවර වෙලා සම්පූර්ණයෙන්ම පින්වතුනි අංශක 180ක් විරුද්ධ දිශාවට තමයි යන්නේ. අන්තිමට ගිහිල්ලා අසඤ්ඤ සත්ව කියන බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා මහා කල්ප 500ක් එහිඳලා ආපහු සැරයක් මේට එන්න තමයි මඟ බලලා ගන්න තියෙන්නේ. ඒවත් පින්වතුනි සමහර අයට විකෘති. සමහර අය නිරෝධ සමාපත්තියට සම්බන්ධිනකොට සිය දෙනෙක් කෑ ගහනවලු. නිරෝධ සමාපත්තියෙන් අවදි වෙනකොට කෑ ගහනවලු බිම පෙරලෙනවලු බිම වැටෙනවලු. සමහර පිරිස්. ඉතින් මේ පිරිස් පින්වදේ කරුණාවෙන් තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මගේ ශාස්ත්‍රඥයන් වහන්සේගේ ශාසනය ඒව වෙන්න පුළුවන්. ඇයි පින්විතනේ මේක පොඩ්ඩක් තේරුම් ගන්න බැරි? නිවන් දකින්නම නම් ඕනේ. මේ දුටු නිවන ප්‍රත්‍යක්ෂ කරගන්නම නම් ඕනේ. මේ භව ගමන කෙලවර කරගන්නම නම් ඕනේ පින්විතනේ ටික මන නුවණක් තියෙන්න ඕනේ නේද හිතලා බලන්න. මේ හිතලා බලන්න නුවණක් නැතිකමද වෙ තියෙන්නේ එතකොට. ඇයි තේරෙන්නේ නැත්තේ මොන ගුරුවරයා කිව්වත් පින්විතනේ තේරෙන්නේ නැහැ ඔයදී. 2 2 4 4 2 6 ඉන්නවා. 22යි 2යි 24යි. ඔක 41 වෙන්නේ නැහැ නේ කොහොම කළා? මොන ගුරුවරයා කිව්වත් පිටුදේ Tamanට න්‍යාය ධර්මයේ අවබෝධ වුණා නම් ඒ වෙනකොට Tamanට වැටහෙන්න ඕනේ නැද්ද? ඔය කියන කාරණා. මෙහෙම දෙයක් මේ තථාගත ශාසනයේ වෙන්න විදිහක් නැහැ කියලා. ඒ වගේම පින්වතුනි රාගක්ඛය වෙනවද ද්වේෂක්ඛය වෙනවද මෝහක්ඛය වෙනවද කියලා තමන්ට දැනෙන්නේ නැහැ. තමන් මෝහ අධිකව නම් ඉන්නේ. තමන්ගේ මානෙ ඉහළට යනවා නම් දවසින් දවස තමන් ක්‍රියා කරන වෙලාවේදී තමන්ට දැනෙනවා නම් තමන් මානෙන් මේ ඉන්නේ කියලා. ඉතින් තමන්ට පොඩ්ඩක් අවබෝධයෙන් ඉන්න පැමිණෙන මේ දේවල් තමන්ට තාම තියෙනවා කියලා. එහෙනම් මේ රාගය වැඩි වෙනවා, ද්වේෂය වැඩි වෙනවා, මෝහය වැඩි වෙනවා නම් පිංගුතුනි මහ මහ එතනින් අයින් වෙන්න එපා. දැන් ඔබ දොස්තර කෙනෙක් ගාවට ගිහලා දොස්තරගේ මේත් ගනිද්දී ඒ මේත් ගන්න නිසා තමන්ගේ ලෙඩේ වැඩි වෙනවා නම් පිංගුතුනි ඔබ සවස් කීයක් මේත් ගනීද? ලෙඩේ වැඩි වෙන බව දැනගත්ත දවසේම සිංහතුනි දොස්තර මාරු කරනවා නේද? දොස්තර මාරු කරලා බලනවා නේද මට මෙතන මෙතන නම් මේ සුවයක් ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ බෙහෙත් වට්ටෝරුව නම් හරියන්නේ නැහැ. හරියන බෙහෙත් වට්ටෝරුවක් මම හොයා ගන්න ඕනේ කියලා. මේක නිසා පින්වතුනි ඔබ ගොඩක් පරිස්සම් වෙන්න. මම මේවා දැනන් හිටියේ නෑ. ඉතින් අපිත් එක්ක අසුරු මිසුරු කරන ස්වාමීන් වහන්සේලා අපිත් එක්ක කතා කරද්දී උන්වහන්සේලා අතීතේ උන්වහන්සේලා අහලා පුරුදු දේවල් ඒ ඒ තැන්වල මෙන්න මේ ආකාරයෙන් කටයුතු කරනවා කියලා සමහර අවස්ථා තැන් කියන්නේ නැහැ. ඉතින් මෙන්න මෙහෙම දැනුත් මේවා තියෙනවා කියලා උන්වහන්සේලා මාත් එක්ක දේශනා කරනවා. එතකොට තමයි ඉතින් මම මේක දැනගන්නේ. මොකද ටිකදී මම ලංකාවට අලුත්නේ. කාලෙකින් පස්සේ ලංකාවට ආවේ. ඒක නිසා තමයි මම ගොඩක් දේවල් දන්නේ නැහැ මේ මේ යන රටාවල්. ඉතින් හරීම කම්පාවක් සිද්ධ වෙන්නේ තියෙනතනේ. මොකද හේතුව තව අවුරුදු 600ක් යනකම් මේ සම්බුද්ධ ශාසනය මේ විදිහටම තියෙන්න ඕනේ. ඒ කිව්වේ මේ නැගිට සම්බුද්ධ ශාසනය අවුරුදු 600ක් යනකම් ආයි වැටෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අවුරුදු 500ක් 600ක් යනකොට පිටුතුනි ශාසනය උඩට ගිහිලා ආපෞසරයක් පල්ලෙහාට එන හැම තමයි මේ ශාසනය ආවේ. කාලෙන් කාලට කාලෙන් කාලට ශාසනය මහා ඉහළට නැගිලා ආපෞසරයක් පල්ලෙහාට එනවා ආයෙ ඉහළට නැගිනවා ආයෙ පල්ලෙහාට එනවා ඔහොම තමයි අවුරුදු 5000ක් යන්නේ. එහෙනම් පින්වතුනි මේ වෙලාවේ මේ ඔබ නගන ශක්තිය අරිහතුන් වහන්සේලා ලක්ෂ ගණනින් බිහි වේවා කියලා පින්වතුනි ඔබ මහා ශක්තියක් නගනවනේ හැම මොහොතකම. ඔබ පිනක් දහමක් කරන හැම වෙලාවකම ඔබ මහා ශක්තියක් මේ විශ්වෙට නිදහස් කරනවා. විශාල වශයෙන් උතුජ රූප කලාපයන් නිකුත් වෙවි නිකුත් වෙවි යනවා. ඒ ශක්තියෙන් පින්වතුනි මාර බන්ධන විඳ ගන්න ලේසි මේ යතිවරයන් වහන්සේලාට. මේ මගවඩන උත්තමයන්ට පින්වතුනි මාර බන්ධන විඳ ගන්න කලු කිරණ කැපිලා ඉවර වෙලා ඒකට අවශ්‍ය ආකාරයෙන් මේ පරිසර සැකස්මක් හැදිලා එනවා. එහෙනම් ඒක පින්වතුනි අවුරුදු 600ක් යනකම් බොහොම ශක්තිමත්ව තියෙන නම් පින්වතුනි මේ මේ දේවල් තුරන් වෙන්න ඕන. ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි මේ භාවනාව කියලා. හරි දේ හරියට කරගන්න. නැත්නම් එහෙම අන්තිමට සිද්ධ වෙන්නේ ඔබ ලබාගත දේත් ඔබට අහිමි වෙන්නේ. ඒක නිසා පින්වතුනි පුළුවන් තරම් උත්සාහ කරන්න ධර්මයේම ශ්‍රවණය කරන්න. ඔබ පැය තුනක් ධර්මයේ ශ්‍රවණය කරන්නකෝ. භාවනා කරන්න කැමතියි. ගහගන්නකෝ ෆෝන් එක කනේ. හෙඩ්ෆෝන් එකක් අරගෙන අත්මාගේ මුණු පුරාට හරි කියලා ඉවරලා හෙඩ්ෆෝන් එකක් අරගෙන ඉවරලා මොකද රේඩියෝ කෑල්ලක් හරි කමන්නේ ඉතින් ගත්තා ඒකේ රුපියල් 1000 2000යි මුණු පුරේකට කියන්නේ අනේ පුතේ මම ඇඳුම් අරන් දුන්න ඇති මට රේඩියෝ කටුවක් අරන් දීපන් පුතේ මෙන්න මේ බණ අහන්න ඔබට ඒක කියන්න තේරෙන්නේ නැත්නම් මේ අපේ මහත්තුරුන්ට හරි කියන්න. අපේ මුණුපුරාට කෝල් කරලා මෙන්න මේක කියන්න කියලා මේ ගන්න ඕනේ විදිය මොකද්ද ගන්න ඕනේ කියලා. ඒ විදිහට අරගෙන හරි කමන්න නැති විදිහේ වයසක ඇත්තෝ. අනිත් අයට නම් පුළුවන් දන්නවනේ තාක්ෂණය මොනවද කියලා තියෙන්නේ. ඒක කරගෙන පිංගුතුනි ඔබට පැය තුනක් භාවනා කරන්න ඕන. කාමරේ තවහගෙන ඉවරලා පැය තුනක් ඔහු කණේ ගහගෙන හොඳට සද්ධර්මයේ ශ්‍රවණය කරා. සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට පිංගුතුනි නීවරණ ධර්මයන් පහම යටත් යටපත් වෙලා බොජ්ජංග ධර්මයන් හතම සමව වැඩෙනවා කියලා සතාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ බොජ්ජංග ධර්මයන් හතම සමව වඩා ගන්න වැඩ පිළිවෙලක් මේක. සමත යුග යුදර්ශනා යුගනද්දෝ වැඩෙනවා. ඒ වෙලාවල. එන සද්ධර්මයේ ශ්‍රවණය කිරීම කියන එක පින්වතුනි ඒකාන්තයෙන්ම භාවිතාවක් බහුලී කතා කරන්න පුළුවන් දෙයක්. මේ භාවිතා කරන්නේ ඒක. ඊට පස්සේ පින්වතුනි ඔබට පුළුවන් තව කෙනෙක් එක්ක ධර්මයේ සාකච්ඡා කරන්න. Taman දන්න ධර්මයේ සාකච්ඡා කරන්න. දන්න ධර්මයේ කියලා කීක සිංහදෙන ඔබ දන්නවනම් රූපං අනිච්චා කියලා දන්නවනම් එච්චර නම් දන්නේ වේදනා අනිච්චා කියලා දන්නේ නැත්තම් දන්නේ නැති එක මේ කුඩු කුඩු ගන්න දෙයක් නැහැ දන්නේ නැති එක හාරන්න දෙයක් නැහැ දන්න එකක් තියෙනවනේ රූපං අනිච්චා කියලා හරි ආන්නේ දන්න එක සිංහදෙනි තමන්ගේ යාළුවෙක් එක්ක සාකච්ඡා කරන්න ඒ සාකච්ඡා කරනකොට විවිධාකාරයේ රූප අරගෙන මේ රූපේ කොහොමද අනිච්ච වෙන්නේ මේ රූපේ කොහොමද අනිච්ච වෙන්නේ යද නිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තද නැත්තම් තදනත්තාතන් නේසෝ මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති. ඔන්න ඔය කියන කරුණු ටික පිංගුතේ රූපය පිළිබඳ විමර්ශනය කර කර බලන්න දෙන්නත් එක්ක. එක එක කරුණෙන් කරුණ අරගෙන බලන්න. එහෙම නැත්නම් ඒ දන්නේ නැති කෙනෙකුට ඒ දහම ඔබ දේශනා කරන්න. දන්නේ ටික විතර. බෙරයක් නම් වෙන්න එපා කවදාක්වත්. අද සමාජේ වැඩි හරියක් තියෙන්නේ බෙර. බෙර මේ මේ සමාජයට ගරහනව එහෙම නෙමෙයි පිංගුතුනි. බෙර කියලා කියන්නේ පිංගුතුනි ගහනකොට මහා සද්දේ නමුත් ඇතුළ හිස්. තට්ටුව ගිය ගමන් පින්විතේ තත්තක් ගන්නවා විතරයි එතනින් එහාට සද්ද එන්නේ නැහැ. මොකද හේතුව ඇතුළ හිස් නිසා. තට්ටුව යනකම් විතරයි ගහන්න පුළුවන්. එහෙනම් තමන් අවබෝධ කරගත්ත දේ විතරක් දේශන්න. එතනින් එහාට දේශන්න යන්න එපා. තමන් අවබෝධ කරගත්ත දෙයට එහාට දෙසන්න ගියොත් එහෙම පිහිටුවේ තමන් පරදිනවා. මොකද හේතුව ඇතුලේ හිස්නේ. ඔබ නගන හඬ කඩපාඩම් කරගත්ත හඬක් විතරයි. අවබෝධයෙන් කියන හඬක් නෙමෙයි. එතකොට ඔබ අමාරුවේ වැටෙනවා. ඔබ තව පිරිසක් අමාරුවේ දානවා. එහෙනම් අවබෝධ කරගත්ත දේ විතරක් දේශන්න. එහෙනම් දැන් මම දේශනා කරනවා නම් මම අවබෝධ කරගත්ත දෙයක් විතරයි දේශන්නේ. එතකොට ඒ දේශනාව ශ්‍රවණය කළා. මෙතන ඉන්න යතිවරයෙක් හෝ ඔබ කවුරු හරි හෝ ඒ ධර්මත් අවබෝධ කරගෙන එතනින් එහාටත් ධර්ම අවබෝධ කරගත්තා නම් දැන් දේශනා කරනෝනේ මමද ඔබද? එහෙනම් එතනින් එහාට දේශනා කරන්නේ ඔබ නිහිත පැවිදිද කියන එක ප්‍රශ්නයක් නෑ පින්විතේ. ඔබ නම් ධර්ම එතනින් එහාට අවබෝධ කරගත්තේ. ඔබ තමයි දේශනා කරන්නේ. නිවන් දකින්න නම් පින්විතේ නිහිත පැවිදිද ගෑනුද පිරිමිද කියන එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. නිවන පරිපූර්ණේ කරන්න මේ සසර බිය දැකලා ඉන්න කෙනෙක්. ආයි බල බල ඉන්නවද පින්විතේ ලිංගේ මොකන්ද කියලා? Tamanට මේකෙන් ගැළවෙ ගන්න අවස්ථාවක් ආවම ඔබ මහා කඳු හතරක් මැද්දේ ඉන්නේ. ඔය කඳු හතරක් මැද්ද ඉන්නකොට පින්වතුනි වෙන කඳු කඳු පර්වත හතරේ ගල් හත ගල්ගෙඩි මහා විශාල ගල්ගෙඩි හතරක් ගලාගෙන එනවා. පෙරලි පෙරලි පෙරලි පෙරලි එනවා. කාන්තාවක් කියලා කියනවා එනවා එනවා යන්න කියලා. මං කොහොමද ධම්ස කාන්තාව තමසෙත් එක්ක එන්න බෑ මට. දැන් මොකද වෙන්නේ? Tamanට වඩා බාල කෙනෙක් ඇවිල්ලා කියනවා. එන්න මාමේ යන්න. ඔයා පොඩි එක්කෙනෙක් වත් එක්ක එන්න බෑ. ඔයා කියන්නේ මොකටද මං අහන්නේ? තමන්ගේ ශිෂ්‍යයෙක් ඇවිල්ලා කියනවා. උඹට මමයි දහම කියලා දුන්නේ. උඹ කියන දේ අහන්න මොකටද මං? දැන් මොකද වෙන්නේ? අර ගල්ගෙඩි හතරට චොප් වෙලා මිය දෙන්න නේද වෙන්නේ? එහෙනම් මේ මේ සසරේ ගිනි දැහගත්ත ඔබ කාගෙන් හරි කමල් නැහැ නේද පිටුදී මේ දහම තේරුම් ගන්න එක. ඒක නිසා පිටුදී බෙර වෙන්න හදන්න එපා කොහොමටවත්. Taman දන්න දේ විතරක් දේශනා කරා. Taman අවබෝධ කරගත්ත දේ විතරක් දේශනා කරා. ඒ මට්ටමින් පිටුදී එතනින් එහාට පොඩ පොඩ පොඩ පොඩ තමන්ට මේක වැටහෙන්න පටන් ගන්නවා ඊට පස්සේ. එහෙනම් දේශනා කරන්න ගියාම තමන්ට අවබෝධ වෙච්ච දේ දේශනා කරනවා. එහෙනම් ඒකත් එක ක්‍රමයක්. එහෙම නැත්නම් මේ දේශනාව දන්න යමක් අවබෝධ කරගත්ත උත්මයෙක් ගාවට ගිහිල්ලා ඒ උත්මයාත් එක්ක දහම් සාකච්ඡාව විදිහට පටන් අරගෙන ඒ උත්මයාට කියනවා මෙන්න මේ කරුණ ගැන පොඩි දේශනාවක් කරන්න. ඒ උත්මයා දේශනා කළ දහම අහගෙන ඊළඟට පින්වතුනි පිරිසක් එක්ක එකතු වෙලා සත්‍යයනාවක් කරනවා. අවබෝධයෙන් යුතුව සත්‍යයනා කරනවා. සූත්‍රයක් අරගෙන අවබෝධයෙන් සජ්ජායනා කරන්න පුළුවන්. හැබැයි ඒකට සිංහලෙන් හරියාකාරව සිංහල තේරුමත් හොඳ ආකාරව දැනගෙන සජ්ජායනය කරනවා. සිංහලෙන් සජ්ජායනය කරනවා නෙමෙයි. පාලියෙන් සජ්ජායනා කරනවා හැබැයි හොඳට තේරුම දැනගෙන ඉවර වෙනවා. සතර සතිපට්ඨානේ සතිපට්ඨාන මහා සතිපට්ඨාන සූත්‍රයේ පුළුවන් ඔබට සජ්ජායනා කරන්න. ඒකේ කාය අනුපස්සනා කොටස අරගෙන සජ්ජායනා කරනවා. හැබැයි ඉස්සෙල්ලාම කලින්ම හොඳට සතර සතිපට්ඨානේ කියවනවා. තිරුවානා මේ මේ ත්‍රිපිටක පොත් වහන්සේලාගේ දීඝනිකායේ තියෙනවා පින්වතුනි හතර සතිපට්ඨාන. ඒක අරගෙන හොඳට කියවනවා එකපාර. දෙපාරක් තුන් පාරක්. ඒක සිංහලෙන් කියවලා කියවලා කියවලා කියලා හොඳට තේරුම් අරගෙන ඊට පස්සේ ත්‍රිසක් එක්ක ඕනනම් සජ්ජායනා කරනවා. අන්න එහෙමයි පින්වතුනි කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් ඊට පස්සේ මොකද කරන්නේ? Taman වෙලාවක් වෙන් කරගෙන ඉවර වෙලා. පැත්තකට වෙලා ඉඳගෙන. නැත්නම් හිටගෙන. නැත්නම් ඇවිද ඇවිද. නැත්නම් හතවෙනි ඉරියව්වට හරි කමන්නේ නැහැ ගිහිල්ලා. තමන්ට තමන් බණක් කියා ගන්නවා. තමන්ට තමන් බණක් කියා ගන්නවා. තමන්ට තමන් බණක් කියා ගන්නවට කියලා තම නම කියන්නේ. ධර්මයේ විමර්ශනය කරනවා කියන්නේ ඒකට නේද? තමන් අනුන්ට බණක් කියනවා නම් ඒක මොකක්ද? ධර්මයේ දේශනා කිරීම. එහෙනම් ඒක ඇතුලේ ධර්මයේ විමර්ශනය කිරීම නැද්ද? එහෙනම් භාවනාව කියන කොටස දේශනාව ඇතුලේ වැඩෙන්නේ නැද්ද? ධර්මයේ ශ්‍රවණය කරනකොට ධර්මයේ විමර්ශනය කිරීමක් කරෙන්නේ නැද්ද? එහෙනම් ධර්මයේ ශ්‍රවණය කරනවා කියන්නේ භාවනාවක් නෙමෙයිද? ධර්මයේ සජ්ජායනා කරනකොට ධර්මයේ විමර්ශනය කිරීමක් කරෙන්නේ නැද්ද? එහෙනම් ධර්මයේ සජ්ජායනා කරනවා කියන්නේ භාවනාවක් නෙමෙයිද? ධර්මයේ සාකච්ඡා කරනකොට ධර්මයේ විමර්ශනය කිරීමක් කරෙන්නේ නැද්ද? එහෙනම් ඒකත් පින්වතුනි භාවනාවක් නේද? එහෙනම් ධර්මයේ විමර්ශනය කරනවා කියන්නේ භාවනාවට නේද? එහෙනම් ඔය කියපු කරුණු පහම තථාගතයන් වහන්සේ වෙන දේශනා කළා තියෙන පිළිතුරනේ මං කියන ඒවා නෙමෙයි. එහෙනම් ඔය කරුණු පහ ඇතුළේම පිළිතුරේ මේ භාවනාව වැඩෙනවා. සමාධිය වැඩෙනවා. සමාධිය කියන්නේ ධානය නෙමෙයිනේ. සමාධිය වඩා ගන්න. ධානය සෝයේ ඒකට හිත තියන්න යන්න ඕනේ. ඒව ලැබෙන ඒවා ලැබෙයි. එච්චරයි. ලැබෙන ඒවා ලැබෙන ඉදාරින්. ඔබට තියෙන රාගක් හේව නිබ්බානවා. මෝහක්කයෝ නිබ්බාන. ද්වේෂක්කයෝ නිබ්බාන. ඔය ටිකයි ඔබට තියෙන්නේ. ඒක වෙනවද නැද්ද කී කී බලවලින්? බොහෝ පිරිස් ඇවිදලා පින්වතුනි ඒ අයගේ දේවල් තමයි කතා කරන්නේ අපිත් එක්ක. අපරාධ කාලේ නාස්ති කරනවා අපේ. භාවනාවේ ගැටලු කියලා කතා කරන ඇවිදින්න. එනකොට දුවන් හිතෙනවා මට නම්. ඒ තේරුමක් නෑ කතා කළා. භාවනාවේ ගැටලු භාවනා කරන්නේ ගැටලු ලිහන්නනේ. ධර්මයේ මෙනෙහි කර කර මෙනෙහි කර කර බලන්නේ Tamanට මොනවාරි ගැටලුවක් තියෙනවා නම් ඒක ලිහා ගන්නනේ. එහෙනම් ඒකේ මොකක්ද තව ගැටලු තියෙන්නේ? දහම් ගැටලු කියලා જાතියකුත් නැහැනේ. දහම් ගැටලු කියලා જાතියක් තියෙනවා. මගේ ශාස්ත්‍ර උන්වහන්සේගේ ධර්මයේ කොහෙද පින්දලේ ගැටලු තියෙන්නේ? කිසිම ගැටලුවක් නෑ මගේ සාතුන් වාදකේ දහන්න. ගැටලු තියෙන කාදද? ඔබගේ ජීවිතේ. එන ඔබ අහන්න ඕනේ මොකද්ද? ඔබගේ ජීවිතේ තියෙන ප්‍රශ්න වලට දහමින් පිළිතුරු. එතකොට දහම් ගැටලු නෙමෙයි. එහෙනම් දැන් ගැටලු සහගත තත්ත්වෙ ඉන්න විදිහක් නැහැ භාවනාව යද්දී. භාවනාව යද්දී වෙන්න ඕනේ ගැටලු निराකරණය වෙන්න. Tamanට නොතේරිච්ච දෙයක්ද Taman උදාහරණ අරගෙන ඉවර වෙලා නිරන්තරයෙන් දේශනාව කරගන්නවා Tamanට. පැය තුනක් පුළුවන් දේශනාව කරා Tamanට. එහෙම නැත්තම් කරන්න තියෙන්නේ අර මම වෙනදාට කියනවා වගේ කර්මස්ථානයක් අරගෙන ওই කර්මස්ථානය කියන එක. මේ ළඟදී එක මහත්මයෙක් ඇවිදින්න මේ මහතුන්ට අපහාස කරනවා හැම නෙමෙයි. මේ මහත්තුරු ඇවිදලා ඉතින් මේ හරියාකාරව අවබෝධ කරගෙන යනවා. බොහෝම ප්‍රශංසනීයයි. ඉතින් මේ නිවන් මඟ වඩන පිරිස ඒ උත්තම පිරිස කවදාකවත් මම නම් ඒක බින්දු මාත්‍රයක්වත් පින්වතුනි එයාට අපහාසයක් නම් කරන්න සූදානම් නෑ. මම ඔබට හැමදෙස්සම කියන්නේ බල්ලෙකුටවත් අපහාස කරන්න එපා පින්වතුනි කවදා හරි තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට එන එන කෙනෙක් තමයි ඔය අද බල්ල වෙලා ඉන්නේ. ඒක නිසා කවර කවදාකවත් කාටවත් හිංගියක් හිංසාවක් කරන්නවත් හිතන්න එපා. නින්දා අපහාස කරන්න හිතන්න එපා ඒක බින්දු මාත්‍රයක්වත්. සබාධාමේ වදකයා වෙන්න එහෙම හදන්න එපා පැත්තකට වෙලා ඉන්න. මේ මූලික ධම්ම දේශනා ඔක්කොම ඔබ අහලා ඇතිනේ මේ වෙනකොට. සබාධාමේ වදකයා වෙන්න නැතුව පැත්තකට වෙලා ඉන්න පුළුවන් තරම්. මේ මහත්නා කියනවා පිඟුතුනේ මේ භාවනා කරනකොට ඒ භාවනා ක්‍රමයේ අරගෙන ඉවරලා පිඟුතුනේ වේගෙන් කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යනවා. මේ මොකක් හරි ඒ කර්මස්ථානේ වේගෙන් කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන ගියාම පස්සේ ඉතින් හිත සමාහිත වෙනවා. ඊට පස්සේ ආලෝකයෙන් පේනවා. හිත සමාධි නම් වෙනවා පින්විතට. මොකද තමන්ගේ හිතට වෙන දෙයක් ගැන හිතන්න බැරි වෙනකොට එකම දේ ගැන නම් හිතන්නේ එතකොට මොකද වෙන්නේ? චිත්ත ඒකාග්‍රතාවය කියන එක හැදෙනවා. මේ තථාගතයන් වහන්සේගේ ශාසනයේ තථාගතයන් වහන්සේ දේශනා කළේ චිත්ත ඒකාග්‍රතාවයේද චිත්ත පාරිශුද්ධියද කියන එකයි අපි පොඩ්ඩක් විමසලා බලන්න ඕනේ. චිත්ත මනෝ මානසං හදයන් පන්නරම් මනෝමනායතනම් මනේන්ද්‍රියම් මනෝවිඥානං විඥානස්කන්ධෝ කියන තැනට එනකම් මේ චිත්තේ කහට ගැන්නුනාම දැන් මේ චිත්තේ ඉබේ කහට ගැන්වෙනවා. ඒක තමයි පිනොදේ මේ පහලට ගලන ගඟ. පහලට ගන්න ගඟ කියලා කිව්වේ පින්විතනේ චිත්ත වලින් පටන් අරගෙන ඒක එක සීක්‍රේම පින්විතනේ මේක විඥාන ස්කන්ධය දක්වා මේක ඇදගෙන යනවා. විඥානයේ දක්වා මේ හිත කහට ගැන්නේනවා. එහෙනම් ඒක තමයි මේ පහලට යන විදිහ. එහෙනම් උඩුගම් බලා යනවා කියන්නේ මොකක්ද? ඒකට විරුද්ධව කරන වැඩ පිළිවෙල තමයි මේ උඩුගම් බලා යනවා කියලා කරන්න තියෙන්නේ. යනාතට යන්න නම් ආය හබල් ගන්න දෙයක් නැහැ. සිත කහට ගන්න ගන්න නම් පින්විතනේ ආය මුකුත් කරන්න දෙයක් නැහැ. නිකන් හිටියාම හිත කහට ගන්නේනවා ඉබේම. එහෙනම් ඒක සුද්ධ කරගන්න නම් පිඟුදෙනේ උඩුගම් බලා යන්න ඕනේ. එහෙනම් තථාගත ශාසනය හික්මනවා කියලා කියන්නේ පිඟුදෙනේ තනිකරම මොකද්ද? අර මනෝ විඤ්ඤාණ නැත්තම් විඤ්ඤාණස්කන්ධය කියලා හදාගත්ත දේ නැවත වාරයක් අර චිත්තය කියන තැනට අරගෙන එන්න ඕනේ. ඒ චිත්තය කියන තැනට ගෙනහලා එතනින් එහාට යන්නේ නැති මට්ටමක් තියාගන්න ඕනේ. ඔන්න ඕක තමයි පිඟුදෙනේ අපි කරන්න තියෙන්නේ. එහෙනම් මේ චිත්ත ඒකාග්‍රතාවයක් නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ පිළිදෙන චිත්ත පාරිශුද්ධිය. ඔබ බලන්න ඔබ කරන දේ චිත්ත පාරිශුද්ධිය කියන එක සිද්ධ වෙනවද කියලා. කර්මස්ථානය කරගෙන ඕක වේගෙන් වඩාගෙන වඩාගෙන වඩාගෙන වඩාගෙන වඩාගෙන ගියාම ඔය කියන බලාපොරොත්තු ඉෂ්ට වෙනවද කියලා. සිත සමාහිත වෙන්න පුළුවන්. ඉතින් කෙනෙකුට කියන්න පුළුවන් ඉතින් සිත සමාහිත වුණාම හරිනේ ඉතින් සමාහිත වෙච්ච හිතෙන්. ඊට පස්සේ ඉතින් මේ මම හොඳටම වඩා ගත්ත හැකිනේ කියලා. ඊගොල්ලේ ඔබ සිත සමාහිත කළේ මොකටද? ඒකත් එක්ක තමයි ඉස්සරහට යන්නේ. නීල කතිලේ වඩල කෙනාට පිවිදෙන සුදු ආලෝකයක් නෙමෙයි පේන්නේ. නීල කතිලේ වඩපු කෙනාට හාත්පසම පේන්න පටන් ගන්න නිල් ආලෝකයක්. එන තමන් වඩපු එකට අනුරූපව වෙන්නේ එතනින් එහාට යන්නේ. එහෙනම් දැන් මහා වේගයෙන් වඩන වඩාගෙන වඩාගෙන යනවා කියන්නේ ඔබ අර්ථයද ගන්නෙ. එහෙමත් නැත්නම් ඒ නාද රටාවද ගන්නෙ. එහෙනම් හිත සමාහිත වෙන්නේ නාද රටාවකට නේද? හිත නාද රටාවකට සමාහිත වෙලා අපි හිතන්නේ මට ධානයක් ලැබුණා කියලා මේ මේ උඩම වෙන එක ඇති ඵලයක් තියෙනවා. හැබැයි ඉතින් නිකම්ම නිකන් ඉන්නවට වඩා නම් හොඳයි. ඒකක් කියන්නේ බෑ. මේ මේ ගුරුවරුන්ගේ වරදක් නම් නෙමෙයි මම මේ කියන්නේ. අර වැරදි දේ උගන්වන ගුරුවරු ඉන්නවා. එයාට මම වරදක් දොසක් කියන්නේ නැහැ. Taman දන්න දේ නේ උගන්වන්නේ. ඒක ඉතින් කමක් නැහැ. දැන් සමහර ගුරුවරු ඉන්නවා හරියට දේ කියලා දෙනවා හැබැයි තමන් යන කෙනා මොකද කරන්නේ? ඒක වැරදියට අල්ලගන්නවා. මොකද යන්නේම මොකක් අදිස්ථාන කරගෙන? අද නම් මන් ධානයක් වඩලා තමයි ඉන්නේ. කොහොම හරි මන් ධානයක් වඩනවා. ඇයි? එයා ගෙදර මේ අයියා අන්න ධාන වඩන ඕක. මා ධානයක් වඩන්න කොහොම හරි. මම මොකද සෙකන්ඩ් කොහෙද කොහෙද තියෙන්නේ දැන් හොයාගන්න. නිකෝ දැන් හොයාගෙන දුවනවා එතනට. ඊරෙල්ලා ඉඳ ගන්නෙම මොකක් හිතාගෙනද? දැන් වඩනවා මං ධානය. මේ ධානය. ඉතින් කොහෙන් හරි ධානාංග ලක්ෂණ ටිකක් එම හොයාගත්තොත්. තියෝක වඩාගෙන යනවාර ධානාංග ලක්ෂණ වලින් කියන ඒවා පෙයි කිය දැන් පෙයි දැන් පෙයි දැන් පෙයි දැන් සුදුයි දැන් සුදුයි සුදු වෙනවා සුදු වෙනවා. ඔන්න දැන් සුදුයි. දැන් හරි. දැන් සුදු ආලෝකය. ඒක නිසා පියුදෙනි පොඩ්ඩක් ඕන දේවල් ගැන පරිස්සම් වෙන්න. මානෙන් යන්න පුළුවන් ගමනක් නෙමෙයි මේක. 6 29 20ක් තමයි පියුදෙනි මේ යන්න මාර්ග පටන් ගන්නවා. මාන යම් මොහොතක ඔබ මානෙට පත් වෙනවා නම් එතනින් ඔබගේ විනාශය සිද්ධ වෙනවා. එහෙනම් මේ වේගයෙන් කර්මස්ථානයක් වැඩුවා කියන එක නෙමෙයි ඔබ කරන්න තියෙන්නේ. මම ඔබට දවසක කිව්වා පිළිවෙලින් සමහර වෙලාවට රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්ඡන්ති කියන තැනට යනකොට රූපං අනිච්චා කියලා පටන් ගන්නකොට සිංහලේ සමහරට ඔබ පැය භාගයක් විතර රූපං අනිච්චා කියන එක සීකල්. ඉතින් රූපං අනිච්චා කියලා කිව්වම පින්විතනේ ඔබට රූපේ අනිච්චන භාවය වැටහෙන්නේ නැහැ. අනුමතම රූපේ කියන්නේ මොකද්ද කියලා හරි වැටහෙන්නේ නැහැ. නැත්නම් රූපං අනිච්චා කියන්නේ. ඉතින් ඕක වේගෙන් කියන්නේ නැලකොට ඉතින් මම මේ මහත්යත් නම් කිව්වා ඒක කියන්න සුදුසුත් නැහැ මෙතන. අර අපිට පොඩි කාලේ අර පොල්ල ඇවිල්ලා කියන්නේ කේක් ගෙඩිය අප්පු කියලා කියන්නේ කියලා. ඒක කියාගෙන කියාගෙන යන්න කියලා. ඉතින් ඒකත් මේ හයියෙන් කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන කියන හරිනේ. ඔය සමාධිගත වෙන්නේ නැත හිත. වචන ටිකක් නේ මොකක් හරි කියන්නේ. ඒක හරියන්නේ නැහැ. හරියන අය ඇති. ඒ අයට හරියනවා ඇති. මම ඔබට කියන්නේ පින්විතනි ඒක හරියන එකක් නෑ ඔබට. ඔබ නිරන්තරයෙන්ම පින්විතනි ධර්මයත් එක්ක ඉන්න. හැම මොහොතක්ම ධර්මයත් එක්ක ගත කරන්න. ධර්මයේම විමර්ශනය කරගෙන බලන්න. ඔබ සිද්ධියක් දැක්ක ගමන් පිටුතුනේ ඒ සිද්ධිය ධර්මය තුලින් විදහා දකින්න. ඒක විදලා බලන්න හොඳට. හැම මොහොතක්ම විදර්ශනා කරන්න. ලෝක සත්‍යය දකින්න අහින් දකින්න නැතුව ඔබට යම්කිසි ආකාරයක ධර්ම චක්ෂුසයක් පහළ වුණා නම් දහම්මැස පහළ වුණා නම් පිටුතුනේ ඔබට මේ මාර්ගය තුල ඇවිදින්න. අනිච්ච දුක්ඛ අනාත්ම කියන කරුණු තුන මනාවකට වටහාගෙන නම් ඔබ ඉන්නේ. ඒ හැම මොහොතක්ම හොඳට විද විද බලන්න. අපේ තරුණ මහත්මයෙක් මට ඇවිල්ලා කිව්වා මම කරගෙන ආපු නරක පුරුදු තිබුණා නම් ඒ ඔක්කොම අතහැරියා. මට එකක්වත් ඕනේ නැහැ. ඒ ඔක්කොම මම ශනිකව අතහැරියා. හැබැයි එක දෙයක් තියෙනවා මට තාම අතහැර ගන්න බැරි. මම ඒකට මොකද කරන්නේ? ඒක මට හරියට හිතට වද දෙනවා. මට මේක අතාරින්න ඕනේ. මට මේකට පරදින්න බෑ. මේ මහා වීර්යයෙන් යුතුව කටයුතු කරන්න. සමහර වෙලාවකට කාන්තාව දැක්කම රාගයක් හැදෙනවා හිතේ. මට ඒක තමයි දැන් නැති කරගන්න ඕනේ කියලා. මේ හරීම තිත්ත පීඩාවකටපත් වෙලා ඉන්න අහන්නේ. සමහර වෙලාවට මම දැන් මට කිව්වහම අනේ ස්වාමීනි මට පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා මං හිතුවා ලොකු ප්‍රශ්නකට මුහුණ දෙන්න ඉන්නේ මේ මහත්තයා දැන්. මට හරි සන්තෝෂයි පිටුතුනි. ඒ ප්‍රශ්නේ තමයි ඒක. එතුමාගේ එතුමාගේ වචන වලින්ම කියනවනේ දැන් මේනෝනේ එතුමා බණ අහගෙනත් ඇති නිරන්තරයෙන් බණහල මේ ධර්ම ප්‍රචාරයට මහා ශීඝ්‍රයෙන්ම උදව් පදව් කරන මහත්මයෙක්. මං ඉස්සර අරක්කු බිව්වා. මේ ධර්මයේ අහපු දවසේම ෆුට්බෝල් එකට පයින් ගැහුවා වගේ මම ඒක නවත්තලා දැම්ම අද වෙනකම් මට ඒකේ අවශ්‍යතාවයක් දැනුන්නේ නැහැ. ඔය විදිහට ස්වාමීනි මම මේ දේවල් ඔක්කොම අතහැරලා අතහැරලා ආවා. මට එක තැනක් තියෙනවා ටික අමාරුයි. මේ වැරදි වැඩ කරන කෙනෙක් නෙමෙයි. බොහොම හොඳ මහත්මයෙක්. කාමරාගය හැදෙනවා කියලා හිතේ. ඉතින් මං ගෝ මහත්ය ඔය අනාගාමී ඵලයෙන් දැන් මේ ඉල්ලන්නේ මගේ. අනාගාමී ඵලිය උදසා ධම්ම දසන්න කියලා නේද ඔය කියන්නේ? ඒක මහා වදයක් වෙලා හිතට ඉතින් මම මේ මහත්යට තේරුම් කරලා දුන්නා. ඊගොතන අපි යුද්ධයක් කරගෙන යන වෙලාවේදී මුලින් මුලින් තියෙන කඳුරු වලට ගහන එක හරි ලේසි. ඒක ඔක්කොම ගහගෙන ගහගෙන ගහගෙන යනවා දවසකට කඳුරු දෙක ගානේ අපි කර දිව දානවා. දවසකට කඳුරු දෙක ගානේ දිව දාගෙන ගිහිල්ලා පිවිදු ටිකක් ඉස්සරහට යනකොට සමහර කඳුරු තියෙනවා ඒවට දවස් 10ක් විතර යනවා කඳුරෙන් භාගයක් විතර කරන්නේ. එහෙනම් මේ ගිය මේකෙන් මේ යන්න බැරි වෙන්න පුළුවන් සමහර තැන්වල. එහෙනම් ඒකන කරන්න තියෙන්නේ බොහෝම හිමින් කල්පනාවෙන් කටයුතු කරගෙන යන්නේ. මේ ලෝකවාසී සියලු සත්ත්වයන්ට තියෙන ප්‍රශ්නයක් මේ. ආහාරයට ගිජු වීම ආහාර නවත්ත ගන්න බැරි වීම සුවඳට ගිජු වීම ශබ්දයට ගිජු වීම රූප වලට ගිජු වීම ඔය හැම එකක්ම බින්දුවනේ මේ දින ප්‍රශ්න කාම රාගයේ නැසෙනකොට බින්දුවනේ ඔක්කොම නැති නැති යනවා ඒ දේවල් තමයි අවබෝධ කරගන්න. එහෙනම් ඒක ප්‍රශ්නයක් විදිහට ඔබට දැනෙනවා නම් පින්වතුනි මේ උඩ ඔබ ගොඩක් ඉස්සරහට ඇවිදිලා. බොහොම සන්තෝෂයි ඒ ගමන. එහෙනම් ධර්මයෙන් මෙනෙහි කරන්න පුළුවන් තමයි. ඔබගේ තියෙන බල ඔබ හොඳට බලන්න. ලිඳට වැටිච්ච කාලින් කටෙන් වලින් ගොඩ එන්න ඕනේ. ඉතින් ලින් කට හොය හොය බලන්න පින්වතුනි. ආ මම වැටුනේ මේ ලින්කටද? ගත්ත ලින්කට හොඳට බැලුවා කොහොමද උනේ? කොහෙන්ද වැටුනේ මේ ලින්කටද? මොකද්ද හේතුව මේ ලින්කටට වැටෙන්නේ? බාඳුරා මල වගේ නේද මම මේ ලින්කට දැක්කේ? ඒ දැකලා ඉවරලා ඒකට නේද මම මේ වැටුනේ? එහෙනම් දැන් මම මේ කටෙම නේද ගොඩ එන්න ඕනේ. අන්න එතකොට පින්විතනි මොකද කරන්නේ? වේගයෙන් මේක වඩනවා. ඒකට අදාළ සියලුම ධර්ම කාරණා දාලා පින්විතනි වඩාගෙන වඩාගෙන යනවා. ඒක තමයි කරන්න තියෙන්නේ. මම මේ මහත්මයාට පැහැදිලි කරලා දුන්නා. ඕන්න දැන් ඔබට වැටහෙන්න ඕනේ මේ වෙලාව වෙනකොට කියලා ආනාපාන සතිය. දැන් අර බොන එක ෆුට්බෝල් එකට පයින් ගැහුවාගේ වීදි කළා දැම්මයි කිව්වා. කිසිම ප්‍රශ්නයක් නැතුව. ඊළඟ ඒ බොන එකට සිද්ධ වුණේ මොකක්ද? පොඩි යතු කැටේ අරගෙන පොඩි හිමීට හිමීට යතු ගෑවා. රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසානීති පජානාති කියන දණ්ඩපත් වුණා. කෙටි කෙටි දහම් ඇසුරු කළාට පස්සේ ඔය කෙටියෙන් කෙටියෙන් තියෙනේව පස්ස කරලා දාන්න පුළුවන්. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. සුළුවෙන් දහම් විමර්ශනය කරගෙන යනකොට පින්විතනි සුළුවෙන් සුළුවෙන් Tamanට බැඳිලා තියෙන දේවල් තියෙනවනේ. පුරුද්දගත දේවල් තියෙනවනේ. මේ පුරුද්දගත දේවල් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් නැති වෙලා යනවා. ඒකට අවස්ථාව උදා කරගන්න. දැන් ඔන්න එක තැනක් අහුවලා දිනවා මහ ලොකු ගැටයක්. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් මේ ගැටේ අර පුංචි අතු ගැටෙන් එහෙම ගාලා අයින් කරන්න බෑ. එහෙනම් දැන් ගන්න ඕනේ මොකක්ද? ඉස්සරව ගන්නනේ වැය. සමහර වෙලාවට තියෙන ලොකු යතු ගැටලුත් මේකේ ගාන ඉවර කරන්න බෑ. ලොකු යතු ගැටේටත් අහු වෙන්නේ නැති මහා ගැට තියෙනවා. සංකාරේ පුරුදු කරගත්තුවා. ලේසි දෙයක් නෙමෙයි. තමන් මේ මේ පුරුද්ද ගත්ත දේ පිළිදෙන්නේ අද ඊයේද පුරුද්ද ගත්තේ ඒවා. අනාදිමත් සංසාරේ ඉඳලම සිංහදුලි පුරුද්ද කෙනාපු දෙයක් ඔය තියෙන්නේ. ඉතින් මේ පුරුද්ද කෙනාපු දේ දැන් ලේසියෙන් පුළුවන් එකපාර ගලවලා අයින් කරන්න. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒක නිසා පින්විතනේ සමහර වෙලාවට ඔබට වැය ගන්න වෙනවා අතට. ඉතින් වැය අරගෙන මොකද කරන්න තියෙන්නේ? වැය අරගෙන රැහැගෙන රැහැගෙන රැහැගෙන රැහැගෙන යනවා. එහෙම වැඩනොත් කීයට අරගෙන කපලා දානවා ඒක ඇල්ල ඉස්සෙල්ල. යතු ගැඩේට කරන්න ඉස්සෙල්ල දේවල් තියෙනවා. ඒ පුරුදු නැති කරන් තමයි තථාගතයන් වහන්සේ ශික්ෂාවන් පනවලා තියෙන්නේ. නැත්තම් කෙනෙක් බලයි මොකටද මේ තථාගතයන් වහන්සේ ශික්ෂා පනවලා තියෙන්නේ? 12න් පස්සේ කෑම කියලා මොකද නිවන් දකින්න බැරි කියලා. ඒ දෘෂ්ටිගත වීම වෙනවනේ. 12න් පස්සේ කෑම මොකද නිවන් දකින්න බෑ. එහෙම හිතෙන්න පුළුවන්. ශික්ෂාපද පනවන්න හේතු කාරක සාධක තියෙනවා. ඒ හැම එකකින්ම වෙන්නේ පින්වතුනි ඔබට ඔය පුරුද්දගත දේවල් ටික ටික ටික ටික පුරුදු කරගන්න එක. දමනය කළ යුත්තක් තියෙනවා සමනය කළ යුත්තක් තියෙනවා. රාග දේශ මොහ සමනය කරන්න නම් පින්වතුනි ඔබ තුල තියෙන ගති පුරුදු දමනය කරගන්න ඕනේ. ඒ පුරුදු দমনය කරගත්තේ නැත්නම් පිටුදී ලේසියෙන් මේ රාග දේශ මොහ සමනය කරගන්න හම් වෙන්නේ නැහැ. ඒක නිසා තමයි ශික්ෂාවන් පනවලා තියෙන්නේ. එහෙනම් මේ ශික්ෂාවන් හරි Tamanට පනවගෙන අදිස්ථාන කරගෙන සතාගතයන් වහන්සේගේ සාසනයේ තියෙන ප්‍රාර්ථනාවක් නෙමෙයි පිටුදී අදිස්ථානයක්. එහෙනම් අදිස්ථානයක් කරනවා. මම දිවිහිමියෙන් මේක රකින්නවා. ඔයාදී වශයෙන් පිළිගන්නේ Tamanට ශික්ෂාවන් පනවගෙන තථාගතයන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ භක්ති ආදරයෙන් යුක්තව සද්ධා සම්පන්න වෙලා උන්වහන්සේව නිතර සිහි කර කර මොකද මේ යුද්ධේ කරද්දී පිළිගන්නේ මම ඔබට හැමදෙස්සෙම කියන දෙයක් Tamanට මේ යුද්ධයට යන්න උගන්වපු ගුරුවරයා මේ මේ යුද්ධ කරන වෙලාවේදී මේ යුද්ධය උදෙසා භාවිතා කරන මේ ශිල්පයේ ලෝකෙට හඳුනලා දීපු උත්තරමයා නිතර සිහි කරන්නේ ඒ සිහි කරන හැම මොහොතකම පිටින් ඔබට මහා ශක්තියක් එනවා. මේ මාන යුද්ධ කරගන්න. පරලින්න යනවා නම් සංකල්ප තථාගතයන් වහන්සේ සිහිපත් කරගන්න. තථාගතයන් වහන්සේ සිහිපත් කරගත්ත ගමන් මහා ශක්තියක් එනවා ශරීරෙට. හිතට මහා ශක්තියක් එනවා. ඒ ආවට පස්සේ ආපහු සැරයක් පටන් ගන්නවා යුද්ධේ. ඒ විදිහටයි මේ යුද්ධ කරන්න තියෙන්නේ. පරදිලා යන්නේ ඔබ එතකොට කවදක්වත්. එන ඒ විදිහට පිළිදෙන තමන්ව හිර කරගෙන මේ පුරුදු කියනේව නැති කරගන්න. අනාදිමත් සංසාර හිඳලම පුරුද්දගත දේවල් අද ලක්ෂයක් විතර ගහලා ඔබ පිරිද්දිලා තියෙනවා. මේ විතර කකුලක් පුරුද්දනවා කියලා කියන්නේ. ආයි ගලවන්න බෑ ලේසියෙන්. පුරුද්දුවට පස්සේ. ඇන මේ හරියට ඒ කට්ට කපලා ඇවිල්ලා බස්සල ඉවරලා ඇන 100ක් විතර ගහලා තියෙන මිනිහ කොහොම කළවත් කඩන්න බෑ සමහර ඒවා. එන ඒ වෙලාවට පින්විතනේ කරන්න තියෙන දේවල් තමයි ඔය කිව්වේ. සමහර වෙලාවට කියතකින් කපන්න වෙනවා කියලා කීක තියෙන සම්මන්ත ශික්ෂාවන් පනව ගන්න වෙනවා. කෑමට ගොඩාක් പ്രേත කෙනෙක් ඉන්නවනේ. ඒ පෙරේතකම අරගන්නම බැරි නම් කන්නම හිතෙනවනේ. Taman අදිස්ථාන කරනවා. නෑ මම එක වෙලයි කන්නේ. කොහොම කළවත් කන්නේ. විනාශ වෙලා ගියත් කන්නේ. ඒ අදිස්ථානයන් තියෙනවා. ඒ අදිස්ථානයන් තුල යනකොට අර පුරුද්ද ටික ටික ගැලවෙනවා. නිතර නිතර කෑම දැක්කහම කන්න දිවිච්ච පුරුද්ද නිතර නිතර ගැලවෙනවා. දැන් ඔය පුරුද්ද පුරුදු කරගෙන තියෙන එක දවසද දෙකද? මාසෙදමාරද අවුරුද්දද දෙකද මේ අත්දැකීම විතරද? නෑ අනාදිමත් සංසාරේ හිතලම පුරුදු කරගත්ත දේ දවස් දෙකෙන් අතර දාන්න බැරි වෙන්න පුළුවන් සමහර වෙලාවට. එහෙනම් ඒ වෙලාවට තමයි පිළිදින අර අර කියපු දේවල් ඔක්කොම ප්‍රයෝගී කරගන්න. ඒකයි මම ඔබට කිව්වේ මේ ගුරුවරයෙක්ගේම යැපෙන්න බෑ ඔබට. ඔබට නිර්මාණශීලී හැකියාවක් තියෙනවනේ මගේ මේ වැරද්ද මම මෙන්න මෙතනනේ වැරද්ද තියෙන්නේ මම මේකයි බෑ මෙතන හදාගන්න. ඒ හැම මොහොතකම පින්විතනේ පොඩ්ඩක් විදහාලා බලන්න කොතනද මොකද්ද වෙන්නේ ප්‍රශ්නේ කියලා. ඒකයි මම ඔබට කිව්වේ වැටිච්ච ලින්ක් අට ඔබ හොයාගන්න කියලා. සුගත තථාගතයන් වහන්සේ ලෝකේ වැඩ සිටියනවා. ඔබට ලින්ක් අට හොයන්න දෙයක් නැහැ. උන්වහන්සේ කියයි මෙන්න ලින්ක් අට. උන්වහන්සේ දේශනා කරයි මෙන්න මේ තියෙන ලින්ක් අට ඔය තියෙන්නේ. මෙන්න මේ ලින්ක් අටෙන් ගොඩ එන්නේ මෙන්න මේක කරන්නකෝ. ඒ අවස්ථාව අපි ගිලිහි ගියා අපි ඉන්නේ. අපි ඒ ගැන හිතුවේවත් නැහැ. රජුරවන්ට මුර කර කර ඉන්නේ සමහර විට. නේනාරාමේ මුරකලාත් දන්නෙත් නැහැ. නේනාරාමේ උයන්පල්ලද දන්නෙත් නැහැ. මොනෝහර ටිකක් කරගෙන ඉන්නේ නැති. දැන් ඉතින් මේ අවස්ථාව ගියා. එහෙනම් දැන් අපේ වල අපි හොයාගන්න ඕනේ. අපි වැඩිච්ච ලින්කට මොකද්ද කියලා අපි හොයාගන්න ඕනේ. ඉතින් මම හරීම ගරු කරනවා පින්වදනි තමන්ගේ ලින්කට තමන් ඉදින් හොයාගන්න පිරිසුන්ට. ඒ කියන්නේ ඒ අය ධර්මයේ හැසිරෙනවා. ඒ අයට මේ ප්‍රශ්නයක් එනවා කියලා කියන්නේ පින්වදනි ඒ අය ධර්මයේ හැසිරීලා තියෙනවා. ධර්මයේ හැසිරෙනාට ප්‍රශ්න නැහැ. මේ ලෝකේ ප්‍රශ්න නැති දෙන්නෙක් ඉන්නවා. ඒක උත්තරමේ තමයි මහා ශ්‍රේත රහතන් වහන්සේ. ඉතින් අරිහතුන් වහන්සේට කිසිම ප්‍රශ්නයක් නැහැ මේ දහම මේ මේ මේ තමන්ගේ මේ වලවල් ලින්ක් ලින්ක් කටවල් සම්බන්ධව. අනිත් කෙනා තමයි පිළිතුර මේ මග වඩන්නේ නැති කිරිස. මග වඩන්නේ නැති පිළිතුර ප්‍රශ්නේ නෙවෙයි විදිහක් නැහැනේ. ප්‍රශ්නේ නම නම් එන්න ඕනේ පිළිතුර මේ මග වඩන පිළිසට. තමන්ගේ මගේ මේ වැටිච්ච ලින්කට හොයාගන්න බැරි වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඉතින් හොයලා බලනවා තව තවත් බලනවා. රූපයක් දැක්කම ඇස් දෙක පියාගන්නේ නැහැ. රූපයක් දැක්කම හොඳට ඇස් දෙක අරගෙන බලන මොකද්ද මේ තියෙන්නේ? මොකද පින්විතනේ මේ තථාගත ශාසනය කියලා කියන්නේ රූප නිරුද්ධ කරන්න තිබ්බ එකක් නෙමෙයි. හිත නිරුද්ධ කරන්න දේශනා කරපු හේකුත් නෙමෙයි. සමහර රූප නිරුද්ධ කරනවා. සමහර හිත නිරුද්ධ කරනවා. ඔය දෙකම නෙමෙයි දේශනා කළේ තථාගතයන් වහන්සේ. ඔය බැරදියට අල්ලගත්තොත් එහෙම ඔක්කොම ඉවරයි. ඔය පින්තූරය උතන ගහන්න එපා. ඔය පින්තූරේ අයින් කරන්න. ඔය පින්තූරේ දකිනකොට මට රාගය ඇවිස්සෙනවා. අයින් කළා දාන්න ඕක. ඔය පින්තූරේ දකිනකොට මට ඕකයි රූපෙ පෙන්නන්නවත් එපා. අරන් බලන්න ඕක. ආදි වශයෙන් කියනවා නෙමෙයි නැත්තම්. ඒ කිව්වේ මොකද්ද? අර රූපෙට එක්ක ඇලෙනවා, ඒ රූපෙට එක්ක ගැටෙනවා. දැන් මොකද කියන්නේ? දැන් රූපේ අයින් කරන්න. දැන් මේ පුද්ගලයා තියෙන ධානය වලන්නේ මොකටද? නැත්තම් මේ මේ මේ මේ කියපු මේ මග වඩනවා කියලා කරන්න හදන්නේ මොකන්ද මේ කරන්න හදන්නේ? මේ යෝගය කරන්නේ මොකටද නින්ද? රූප නිරුද්ධ කරා. මේ රූප නිරුද්ධ කිරීමෙන් නිවන් දකින්න බෑ. තථාගතයන් වහන්සේ එහෙම එකක් දේශනා කරලා නැහැ කොහෙවත්. රූප නිරුද්ධ කළා නිවන් දකින්න කියලා. දැන් රූප රූප විදිහට තියෙනවා හරියට. තව කට්ටියක් කියනවා මේ මේ මොන තරම් අසාරයිද මේවා. ආපෝ මේ ආහාර අරමුණු එකක්වත් මට එපා. අරමුණු නම් එපාම එපා. අරමුණු මං ගන්නෙම නෑ. එකක්වත් එපා මට. ආදී වශයෙන් විදිහ අරමුණු ගන්න නැතුව ඉන්නවා. අරමුණු ගන්න නැතුව ඉන්නකොට හිත හැදෙන්නේ නැතුව යනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ පුද්ගලයා හිත නිරුද්ධ කරලා. එක්කෙනෙක් රූපේ නිරුද්ධ කරනවා අනිත් කෙනා චිත්තේ නිරුද්ධ කරනවා. දැන් ඔය දෙන්නම නිවන් දැක්කද? තථාගතයන් වහන්සේ දේශනා කළේ පිළිදෙන හිත නිරුද්ධ කරන්නවත් රූපේ නිරුද්ධ කරන්නවත් නෙමෙයි. හිතයි රූපයයි අතර බැඳනයක් තියෙනවා පිළිදෙන චන්දරාගය කියලා අන්නේ රූපේ තියෙන චන්දරාගය නිරුද්ධ කරන්න කියලා උන්වහන්සේ දේශනා කළා. එහෙනම් උන්වහන්සේට හිතකුත් තියෙනවා රූපත් තියෙනවා. තථාගතයන් වහන්සේ රූප නිරුද්ධ කරා නම් අද අපිට රූප නැහැ. ඇයි? දිනුනා මේ බුද්ධ රාජ්‍යයට පත් වෙනකොට මොකද වෙන්නේ? ලෝකේ තියෙන සියලුම රූප ඉවරයි. ඒ ඔක්කොම ඉවරයි. ශබ්ද ඔක්කොම ඉවරයි. ගන්ධ ඔක්කොම ඉවරයි. එහෙනම් අපිට 아무තෙන් කරන්න දෙයක් නැහැ. ඒක තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණා නම් දුන්නේ සතර අපායේ සත්තුත් ඔක්කොම ගොඩ. ඇයි ඒ? ඇයි ඔක්කොම රූපේ මේ ඔක්කොම විරුද්ධ කළානේ උන්වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වෙන ඔය කියන විදියට ගත්තොත්. එහෙනම් රූප නිරුද්ධ කරන එක නෙමෙයි පියුදෙන කරන්නේ. එහෙනම් ඔබ රූපයක් කෙරෙහි ඇලෙනවා නම් ගැටෙනවා නම් පියුදෙනේ රූපේ නිරුද්ධ කරන්න යන්න එපා. ඒ රූපේ ගුරුවරයෙක් කරගන්න. හැබැයි ශාස්ත්‍රුන් වහන්සේව ළඟ තියාගෙන. හොඳට ඒකත් මතක තියාගන්න. යම් කිසි රූපයක් කෙරේ තමන් ඇලෙනවා නම් ගැටෙනවා නම් ශාස්ත්‍රුන් වහන්සේ ළඟ තියාගෙන ඉඳලා ඒ රූපෙ දිහා බලලා පිහිටුනේ රූපෙට තියෙන චන්දනාගය දුරු කරගන්න. ඒකයි ඔබ කරන්න තියෙන්නේ. ශාස්ත්‍රුන් වහන්සේව ළඟ තියාගන්න කිව්වේ මොකද? ශාස්ත්‍රුන් වහන්සේව ළඟ තියාගන්න කියන්නේ පිහිටුනේ සතාගතයන් වහන්සේගත ගුණස්කන්ධයන් සිහිපත් කරන්න නිතර නිතර. නැත්නම් බුදු පිළිමයන් ළඟ තියාගන්න කිව්ව නෙමෙයි. උන්වහන්සේ ගාව තියෙන මහා ගුණස්කන්ධයන් සාරිපුත්‍රයන් වහන්සේ සතු තියෙන මහා ගුණස්කන්ධයන් නිරන්තරයෙන් සිහිපත් කර කර සිහිපත් කර කර බින්දාට යුද්ධ කරන්නේ. ඒක දිහා හොඳට බලන් ඉන්න. ඇයි මට මේක දැනිට වෙන්නේ? මොකද්ද හේතුව? මොකද්ද මේ චන්දරාගය? අර විද විද බලන්න. මේ මොකද්ද මේ තියෙන්නේ? මේක මේ ස්වභාවයෙන් යුක්තනේ. ආදි වශයෙන් පිටුතුනේ ඒක දිහා බලාගෙන ඉවරලා විදර්ශනාව කරා. සමහර වෙලාවට ඔබ හිත පරදින්න පුළුවන් ඒකට. මොකද චන්දරාගයේ ප්‍රබල නම් කියන චන්දරාගය කියලා කිව්වෙ මොකටද? ච කියන හිත අන්ධ වුණාට පස්සේ තමයි ඡන්ද වෙන්නේ තියෙන්නේ. ඒ කියන්නේ යථාර්ථයේ දකින්න නැතුවනේ ඔය තියෙන්නේ. නැත්තම් මේ විදිහට මේ ලෝකේ ඉන්න ස්ත්‍රියවකට පිරිසෙක් කවදාවත් බැඳෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත තාත්තා. සංකඩ වලට කවුද පිටින් කැමති? ඔය ආපු මහත්යෙක්ගෙන් මම අහුවා එක ප්‍රශ්නයක්. මේ ලංක මේ ලෝකේ ඉන්න ලස්සනම නිලියවිය. හංකඩේටද කැමති? දුප්පත් තල්පලක තල්පතක ඉන්න කෙල්ලකගේ හංකඩේටද කැමති කියලා. හැම ගහලා හන්දපතෙන් ගෙනත් දෙනවා. ඔය දෙකෙන් මොකටද කැමති? දෙන උත්තරයක් දිනනවා. ඉතින් හංකඩනේ පේන්නේ. වෙනමකුත් පේන්නේ. ඉතුරු ටික පෙවුනොත් එහෙම මේ නවත්තලා තියෙන බස් වල වදින්න ගිහිල්ලා. දුවන්න ගිහිල්ලා. ඉතුරු ටික දැක්කොත් එහෙම. ඔය ආසයි ආසයි හොඳයි සුඛයි කියලා අරගෙන යන දේවල්. මේ හොඳ මේක තමයි තියෙන්නේ හංකඩේ. ඒක නිසා තමයි මම හංකඩේ ගැන හැමෝ එතුමන්ලගේ. ලස්සනම නිලියගේ හංකඩේද හොඳ? ගමක දුප්පත් අහින්දක පැල්පත කියන කෙල්ලගේ හංකඩේද හොඳ කියන. හැම ගහලා අරන් එනවා ගෙදරට. ඔය දෙකේ මොකටද වැඩිපුර වියදමක් දීලා ගන්න කියන. වෙන දෙයක් නැහැ නේද ඉතින් මේක පේන්න තියෙන්නේ ඕකන. ඔතනින් එහා පැත්තට තියෙන මහදහජරාවක් නෑ. ඉතින් ඕක නේද පිඟුදින දැකලා බලා ගන්න තියෙන්නේ. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ පිඟුදින දාන්නේ මල්ලකින් දාන්න අරගෙන දාන්නේ අරගෙන ඉවරලා එකින් එක එකින් එක එකින් වෙන් කර කර බලන්න කියලා දේශනා කළේ. සේයතාවි වික්කමේ උපතෝ මුඛාමුතෝලි පුරා නානාවිතස ධඤ්ඤස සේයතිදා තාලීනම් වීහිනම් මොග්ගානම් ආසානම් දිලානම් තණ්ඩුලානම් තමේනම් චක්කුමා පුරුසෝ මුංචිත්වා පච්චවේ කෙය ඉමේ සාලි ඉමේ වීහි ඉමේ මුංගා ඉමේ මාසා ඉමේ තිලා ඉමේ තණ්ඩුලා තී කියන මේ වී මේ සාල් මේ මේ මේ මුං මේ අමු මේ මෙනේරි මේ තල ආදී වශයෙන් ගොඩක් ගහගන්න කියන අර ගොඩෙන් අරගෙන ඉවරලා එකින් එක එකින් එක එකින් එක වෙන් කර කර බලන්න කියන ඔය ටික පිටුදෙන එකින් එක වෙන් කර කර වෙන් කර කර වෙන් කර කර බලද්දී ඔන්න පේන්න පටන් ගන්නනේ මේක තියෙන යථාර්ථය මොකද්ද කියලා මේක තියෙන ඇත්ත මොකද්ද කියලා ඕන් ඔය ඇත්ත හරියට දැනගත්තා නම් පිටුදුනේ මේ ලෝකෙ කිසිම පුතෙක් ඕකට බැඳෙන්නේ යථාර්ථය දැකගන්න බැරි එකයි ප්‍රශ්නේ. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ ක්‍රමවේදයට දේශනා කළේ පිළිදෙන විදර්ශනා කරලා බලන්න කියන්නේ. පේන දේ නෙමෙයි පිළිදෙන බලන්න තියෙන තියෙන දේ. Tamanට පේන දේ බලන්න එපා ඒකේ තියෙන දේ බලන්න. එහෙනම් තියෙන දේ බලන්න නම් තියෙන තියෙන දේ තියෙන විදිහට බලන්න එපා. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ ඇත්ත ඇති සතියෙන් බලන්න කියලා. ඇත්ත ඇති සතියෙන් කියලා කිව්වේ එතන ඇත්ත කියලා කිව්වේ සත්‍යයට නෙමෙයි. ඇත්ත කියලා කිව්ව කිව්ව එතන තියෙන දේ. එතන තියෙන දේ තියෙන විදිහට බලන්න. පෙන්වන විදිහට බලන්න එපා. පෙන්වන්නේ කෙල්ලෙක්ව. දැන් මේ කාන්තා පිරිස ඒක අනිත් පැත්තට හරව ගන්න. පෙන්වන්නේ කෙල්ලෙක්ව. තියෙන්නේ හංකලයක්. එළදෙනටත් තියෙන්නේ හංකලයක්. නමුත් එළදෙනෙක් දැක්කට පස්සේ තියෙන වෙනස් දෙයක්. කාන්තාවක් දැක්කට පස්සේ තියෙන වෙනස් දෙයක්. එහෙනම් තියෙන දේ තියෙන විදිහට හරියට බලාගත්තා නම් පිටින් මේ ලෝකේ ඉන්න මිනිස්සෙක් කැමති වෙයි. ඒකයි මම ඔබට කිව්වේ. අර හංකරද ගෙනත් දුන්නොත් මොන හංකරේද ඔබ කැමති වෙන්නේ කියලා. තියෙන්නේ ඒකනේ. එහෙනම් මොන හංකරේකවත් කැමති වෙන්නේ නැහැ නේද කවුරු? එහෙනම් තියෙන දේට කවුරුත් කැමති නැහැ නේද පිටින් හදා ගන්න දේට නේද කැමති. අන්න ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ පිටින් මේ බඹයක් පමණ ශරීරය ඇතුලේ තමයි ඔබට නිවන හොයාගන්න තියෙන්නේ කියලා. හේතුව මොකක්ද? ස්කන්ධයන් තියෙනවා එළියේ. හැබැයි උපාදානස්කන්ධයන් කොහෙද තියෙන්නේ? ඇතුලේ. ස්කන්ධ ඕන තරම් එළියේ තියෙනවා. හැබැයි උපාදානස්කන්ධයන් තියෙන්නේ ඇතුලේ. එහෙනම් උපාදානස්කන්ධයන්ටයි බේත් කරන්න තියෙන පිළිවෙල ස්කන්ධයන්ට බේත් කරන්න දෙයක් නැහැ. ඒකයි මම ඔබට කිව්වේ රූප නිරුද්ධ කරන්න දෙයක් නැහැ. රූප උපාදාන කරගත්තට පස්සේ ඒ රූප උපාදානය හරහා තමයි පින්විතනි ඔය කියන උපාදානස්කන්ධය කියන එක හැදෙන්නේ. ඒ උපාදානස්කන්ධය හැදුනට පස්සේ උපාදානස්කන්ධය හේවත් අර චන්දරාගය නිරුද්ධ කරන්න තියෙන්නේ. ඒකයි කිව්වේ පිටුතුනි ච කියන හිත අන්ධ කරන හින්දා මේකට ඡන්ද වෙනවා කිය. එහෙනම් ඡන්ද රාග කියලා කිව්වේ පිටුතුනි රාග කියලා කියන්නේ සැරිසැරීම අග්‍ර කරගන්නවා. එහෙනම් හිත අන්ධ වෙලා සැරිසැරීම අග්‍ර කරගත්තට පස්සේ ඡන්ද රාගය තමයි කියන්නේ ඔකට. එහෙනම් රූපයක් දැක්කම හිත අන්ධ වෙලා සැරිසැරීම අග්‍ර කරගන්නවා. හිත අන්ධ වුණා කියලා කියන්නේ හිතේ යථාර්ථය පේන්නේ නැහැ මොකද හේතුව චිත්ත මනෝ වෙලා මනෝ මානසං වෙලා ආද වෙනවා. අරමුණ දැනගෙන ඉවරලා පින්විතනේ අරමුණ දැනගත්ත එක මන මන ගත්ත අරගෙන ඒ මනගත්ත ටික එකතු කරගෙන ඉවරලා පින්විතනේ ඒකට වටනකමක් දීලා ඒකත් එක්ක හාද වෙනවා. චිත්තමනෝ මානසං හදයන් කියලා කිව්වේ ඒකයි හදයන් වෙච්ච තැන පින්විතනේ එතනින් එහාට ඔක්කොම ඉවරයි. ඇයි? දැන් මනගෙන ඉවරලා හාද වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි පින්විතනේ අර කල්පතේ ඉන්න ගෑනු ළමයා ලෝකීන ලස්සනම මොහොතර නිරූපිකාව එහෙම නැත්නම් නිලිය. ওই දෙන්නගේ නිලියට වැඩි වටනකමක් දීලා තියෙනවා. හේතුව පිළිඳින අර මැනගන්න මාන මාන ගති ගත්තට පස්සේ මේ මාන ඔක්කොම එකතු කරගත්තට පස්සේ අරයන්ට වැඩිපුර මාන තියෙන නිසා. එක එක පැත්තෙන් මැනගන්න පුළුවන් නිසා. එක එක පැත්තෙන් මැනගෙන ඉවරලා පිළිඳින මේ මානසම් කරගත්තට පස්සේ ඒකට හාද වෙනවා. හාද වෙලා ඒක පණු ගහ ගන්නවා. පණු ගහුණා කියලා කියන්නේ පිළිඳින එතනින් එහාට ඉතින් ඒකම තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ සිවුරක් පණු පොවනවා කියලා එකක් තියෙනවනේ. පණු පොවනවා කියලා කියන්නේ සිවුරේ ආරක්ෂාව නිසා වැඩිකල් පැවැත්ම නිසා කටයුතු කරගන්නවාට. පඳුහුරු කියලා කියන්නේ පිළිදෙනි පඳුහුර දෙනවා. ඒ කියන්නේ වැඩි කාලයක් පවත්වා ගැනීම පිණිස උරදීමක් වශයෙන් මම මේ මේ 750 රුපියලා රුපියල් 1000 2000ක් මම පූජා කරනවා කියලා තමයි ඔබ පඳුරක් පූජා කරන්නේ. පඳුරු කියලා කිව්වේ ඒකයි. ඊළඟට පන්නරේ කියලා එකක් තියෙනවා. පීයට පන පවාගෙන ඉන්න පීයට පන්නරේ තියන්න කියලා කියනවා. පන්නරේ තියනවා කියලා කරන්නේ මොකද්ද පිළිදෙනි අර පීයේ මෝහත ශක්තිමත් කරනවා. එහෙනම් දැන් මොකද කරන්නේ? හාද වෙච්ච තැන පිළිදෙනි ශක්තිමත් වෙනවා ඊට පස්සේ. හොඳට පණු ගහනවා. ඉතින් මේ පණු ගහන්න පටන් ගත්තේ කොයි කාලේ ඉඳලාද? අනාදිමත් සංසාරේ ඉඳලාම සිංහතුනි මේ පණු ගහිල්ල නේද කරගෙන කරගෙන ආවේ. දැන් ওই පණු ගහලා පණු ගහලා පණු ගහලා සිංහතුනි දෙයක් දැක ගමන් මොකද වෙන්නේ? පටස් ගාලා මනෝ මානසං වෙලා හදයන් වෙලා ආද වෙලා එලා පණු ගහනවා පටස් ගාලා. ඕක තමයි ඔය සිද්ධ වෙන්නේ. දැන් මේ ලේසි පහසු දෙයක් නෙමෙයි ඕක අනිත් පැත්තට එනවා කියන එක. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ පිටින් මේක මේ උඩුගම්බලා යාමක් තනි කර තියෙන්නේ කියන. බොහොම කල්පනාවෙන් උඩුගම්බලා යන්නේ. එන හරියට තැන දැකලා තැනට පහර ගන්න. එන ඇත් දෙක පියාගෙන හරියන්නේ නැහැ. එන කවුරු රූප විරුද්ධ කරන්න හදන්න එපා. ඇත්ත ඇති සැටියෙම දකින්න. ඇත්ත ඇති සැටියෙම දැක දැක දැක දැක රූපේ තියෙන චන්දරාගය කියන එක නිරුද්ධ කරා. ඊළඟට රූපතියේ හිතුත් හැදී කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි රූප දකින්න බලාපොරොත්තුවක් නැත්තම් ඔබට ශබ්දහන බලාපොරොත්තුකුත් නැත්නම් ගනසෝන දැනගන්න දිවෙන් රසයක් දැනගන්න ශරීරයෙන් පහසක් ලබා ගන්න මනෙන් ධර්මයක් ස්පර්ශ කරන්න බලාපොරොත්තුවක් නැත්නම් දිට්ටක් නැත්නම් සුතක් නැත්නම් මුතක් නැත්නම් විඤ්ඤාතක් නැත්නම් ඒවට තියෙන චන්ද රාගයේ මුළුමනින්ම නැති වුණා නම් පින්වතුනි එතනින් යහට ඔබ මොකද්ද කරන්න තියෙන්නේ ඔබ කවුද එහෙනම් අරියතුන් වහන්සේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන බලාපොරොත්තු ටික නැති වෙලා ගියා නම් පින්වතුනි ඔබ අරියතුන් වහන්සේ හැබැයි උන්වහන්සේට පේන්නේ නැද්ද තේරෙනවා. එහෙනම් උන්වහන්සේ නිරෝධ සමාපත්තියේදී ඉන්නේ. නිරෝධ සමාපත්තිය ඉන්නේ හේතුවට තේන්නේ නැහැ. එහෙනම් උන්වහන්සේ නිරෝධ සමාපත්තියේ නෙමෙයි ඉන්නේ. ඉතින් රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩි ඉන්නවා කියලා කිව්වොත් එහෙනම් ඒක ගැලපෙන්නේ නැහැ නේද? උන්වහන්සේ නිරෝධ සමාපත්තියෙන්ම නම් මුළු ජීවිත කාලෙම ඉන්නවනේ කිව්වනේ මොකද උන්වහන්සේ වැඩි ඉන්නේ ඉතින්? අනුපාදනයේ පරිනිබ්බාන දාපේ නිවන් දකින්න පුළුවන් උන්වහන්සේලා. ඇයි උන්වහන්සේලා වැඩි ඉන්නේ? අපි ඉන්නනේ. මේ ලෝකෙට දහම දේශනා කරන්න ඕන නිසා. බුද්ධ කාලේ වැඩ හිටපු බොහෝ රහතුන් වහන්සේලාට ඕනම් පුළුවන්කම තිබුණා පිහිට නිරෝධ සමාපත්තිය සම්බන්ධයෙන්. නමුත් උන්වහන්සේලා එහෙම කළේ නැහැ. අපි වැඩිපුරම අහලා තියෙන කවුරු ගැනද එහෙම කළයි කියන්නේ. කාශ්‍යප මහ රහතන් වහන්සේ කියන්නේ. මොකද උන්වහන්සේ තථාගතයන් වහන්සේට තමන් වහන්සේගේ මූණ නිසා මොකද උන්වහන්සේලා දෙනගේ මූණ සමාන නිසා සාත්‍රුන් වහන්සේට යම් කිසි නින්දාවක් අපහාසයක් වෙයි කියලා හිතාගෙන උන්වහන්සේ කැලේටම වෙලා හිටියා. ඒක නිසා තමයි උන්වහන්සේ නිරන්තරයෙන් නිරෝධ සමාපත්තියට සම්බන්ධුනේ. හැබැයි ඊට පස්සේ ටිකකින් සතාගතයන් වහන්සේගේ පරිණිරවාණයෙන් පස්සේ උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සම්බන්ධින්නේ නැද්ද? එහෙම කර කර ඉන්නේ නැද්ද? හිතලා බලන්න පොඩ්ඩක්. නෑ උන්වහන්සේ ධර්මචර්යාවේ තුන ඊට පස්සේ. මේ ධර්ම ප්‍රචාරය කරන්න මේ නැත්නම් අර ධර්ම සංගායනා හැම තියන්න මුලිකුනේ කම. ඒ උන්වහන්සේ නිරෝධ සමාපත්තිය සම්බන්ධ වෙනවා නම් එහෙම කොහොමද ධර්ම සංගායනා කරන්නේ? එහෙනම් අපිට පොඩ්ඩක් වැටහෙන්නේ බැහැ මේ ක්‍රමවේද හරියන්නේ නැහැ කියලා. නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ ඉහාත්ම සුඛ විහරණය. ඉහාත්ම සුඛ විහරණය උදෙසා රහතන් වහන්සේලාට අවශ්‍ය නම් පුළුවන්. නිරෝධ සමාපත්තියට සම්බන්ධයි. මේක හැමෝම කරන්නේ නැහැ. තථාගතයන් වහන්සේම කොහොමවත් කරන්නේ නැහැ. ඇයි ඒ? මේගොල්ලෝ තථාගතයන් වහන්සේගේ තප්පරයක් කොච්චර වටිනවද කියලා හිතන්නේ. එක තප්පරයක් නිකමල හිතන්නකො ඔබට ජනාධිපතිවරයාව හම්බ වෙන අවස්ථාවක් හම්බ වෙනවා. විනාඩි 5ක්. මේක හම්බ වෙන්නේ අවුරුදු 5කට පස්සේ. ඔබ ඉල්ලීමක් කරලි වෙලා අවුරුදු 5කට පස්සේ ජනාධිපතිවරයා විනාඩි 5ක් හම්බ වෙන අවස්ථාවක් හම්බ වෙනවා. ඔබට තියෙනවා ප්‍රශ්න කීපයක් අහන්න. දැන් ඔබ ওই ප්‍රශ්න ටික කොහොමද අහන්නේ? එක ප්‍රශ්නයක් අහලා ඔළුව කහලා ඔක්කොම කරලා ඉවරලා වතුර ටිකක් දෙනවද මට ඒ ටිකක් දීලා ඉවරලා බත් ටිකක් උක් කන්න දෙනවද ওই ටිකක් කාලා ඉවරලා එහෙම දහන්නේ. එහෙනම් ඒ කාලේ ගොඩක් වටිනවනේ. එහෙනම් බුදුවරයෙක්ගේ කාලේ කොච්චර වටිනවද? මගේ සාස්ත්‍රුණ වහන්සේ පැය දෙකක් සැතපුණේ ඒක නිසා. පොඩි වටිනකමක් ඒ කාලෙට තියෙන්නේ. කී දෙනෙක් ගොඩ යනවද? කී දෙනෙක් අරිහතුන් වහන්සේලා බවට පත් වෙනවද? කී දෙනෙක් සෝතාපන්න ඵලය ලබනවද? කී දෙනෙක් සතර පායෙන් නිදහස් වෙනවද? තියෙන පිළිතුරේ මේ දේවල් ඔබ හොඳට වටහා ගන්න. එහෙනම් චිත්ත නිරෝධය කියන එක ගැන හිතන්න යන්න එපා. ඒ නිරෝධ සමාපත්තියක් නෙමෙයි පිළිදෙන චිත්ත නිරෝධයෙන් සිද්ධ වෙන්නේ. චිත්ත නිරෝධයෙන් සිද්ධ වෙන්නේ අසඤ්ඤ සත්ත්ව බ්‍රහ්ම ලෝකේ යන සත්‍ය චතුර්ථ ධානයක් හැබැයි වැටෙන්නේ. ඉතින් ඒක හරීම සාන්තියක්. ඒකට ඇලිච්ච කෙනා අපෝ බහින්නේ නැහැ ගහින්නෙමට. කවුරු කොහොම ගිහිල්ලා කිව්වත් බහින්නේ නැහැ නෙමෙට ආයතරය. ඇයි ඒ? අද ඔබ විඳිනා වගේ ලක්ෂ ගුණයක ශාන්තියක් විඳිනවා මේ පුද්ගලයා. හිත නිරුද්ධ කරගෙන. එහෙනම් ඔබ පරිස්සම් වෙන්න. එහෙනම් දැන් ඔබ හොදාකාරව දැනගන්න ඕනේ චිත්ත නිරෝධය නෙමෙයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඒ වගේම ඔබ දැනගන්න ඕනේ රූප නිරෝධයක් නෙමෙයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඔය දෙක විරුද්ධ කරන්න උත්සාහ කරන්න එපා කවුරු. උත්සාහ කරන් පිඟුනේ රූපයට තියෙන චන්දරාගය නිරෝධ කරන්න. චන්දරාගය නිරෝධ කරන්න පිඟුනේ චන්දරාගය ඇති උනේ කොහොමද කියලා බලන්න ඕනේ. චන්දරාගය ඇති වුණා කියලා කියන්නේ සුභයි කියලා ගත්ත දෘෂ්ටිය නිසා. සුභයි කියලා ගත්ත සංඥාව නිසා. සුභයි කියලා ගත්ත චිත්තය නිසා. චිත්ත විපල්ලාසයක් තියෙනවා සංඥා විපල්ලාසයක් තියෙනවා දිට්ඨි විපල්ලාසයක් තියෙනවා. ඕන් ওই විපල්ලාස තුන නිසා තමයි පිටුදින අපිට ඇත්ත ඇති සැටියෙන් පේන්නේ නැත්තේ. එහෙනම් ওই විපල්ලාස තුනට තමයි අපි උත්තර ගන්නවා. ඒ ටිකට උත්තර ගන්න නම් පිටුදින හොඳට හිතලා බලන්න සුභයි කියලා කොහොමද මේ දෘෂ්ටියක් පහළ වුනේ? සුභයි කියලා දෘෂ්ටියක් පහළ වුණේ අනේ මට මේක භවයෙන් භවයටත් අරගෙන යන්න ඕනේ මේක නිසා ඉපදුනම මට කමක් නැහැ. ඔය ආදී වශයෙන් පිටුදින මේ භවයට සුදුසුයි කියලා හිතාගත්තා නම් යම් කිසි දෙයක්. ඒ දේ දකින්නකොට භවයට සුදුසුයි කියලා දැනෙනවනම් චිත්ත මූලයෙන්ම දැන් දෙනවනම් අනේ මේක කොච්චර සාභිය මේ මේ මේ කොච්චර මේ හොඳ දෙයක්ද කියලා හිතෙනවනම් ආන්න එතනදී පින්විතනේ ඔබ දැනගන්නේ ඔබට මොනක් හරි ගැටලුවක් දැන් තියෙන. මේ වස්තුව නිසා ඔබ සසරේ සැරිසරන්න වෙනවද? එහෙනම් බලනවා මේ සුභ කියන දෘෂ්ටිය කොහෙන්ද ආවේ? සුභ කියන දෘෂ්ටිය එන්න හේතුව තමයි සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටිය නිසා. ඔන්න බලන්න දෘෂ්ටි තියෙන හැටි හැටි යන හැටි. සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටියක් තියෙන නිසා මොකද උනේ සුභයි කියලා ගත්තා. Taman ගොඩාක් යමකට ආස කරනවා නම් පිංගුතුනි සාරයි කියලා ගත්තා නම් ගොඩාක් ඒ සාරයි කියලා ගත්ත වස්තුව නිසා පිංගුතුනි ඊළඟ මොහොතේ ජීවත් වෙන්න කැමති නැද්ද? දැන් මම කිව්වොත් එහෙම ලස්සන චිත්‍රපටයක් ඇවිල්ලා තියෙනවා කියලා. අපි දැන් මයින්දා ගමනේ කියලා ලස්සන චිත්‍රපටයක් ඇවිල්ලා තියෙනවා කියලා. දැන් ඔබ කිව්ව ගමන් පිංගුතුනි දැන් ඔබ බව හදන්නේ නැද්ද ඔතනින් යන ඔබ බලන්න. දැන් ඔබ ගෙදර යනකම් යන්නේ මොකක් බලන්නද? චිත්‍රපටිය බලන්න. එහෙනම් ඔබ සුභයි කියලා යමක් ගත්තනම් පිටුදින ඒ පිළිබඳ ලොකු බලාපොරොත්තුවක් හටගන්න. ඒ බලාපොරොත්තුව තමයි ඔබව ජීවත් කරවන්නේ. හරියට හරි. ඔය කියන්නේ ඔබගේ බලාපොරොත්තුව ඔබව ජීවත් කරවාවි කියලා. හරියට හරි. ජීවත් කරවාවි නෙමෙයි පිටුදින මේ සංසාරේ ඔබව ඇදගෙන යාවි. ඔබගේ බලාපොරොත්තුව යමකට ඔබ බලාපොරොත්තු තිබ්බනම් පිටුදින ඒ තියපු බලාපොරොත්තුවට අනුව ඔබ මේ භවයේ සැරිසරනවමයි අනිවාර්යයි. ඒක නවත්තන්න බෑ. හැබැයි මේ සාරයි කියලා ගත්ත නිසා නේද? ඒ සාරයි කියලා ගත්ත නිසා පින්වතුනි ඔබ එතනින් යනවා. සාරයි කියලා ගත්තේ. සාරයි කියලා ගන්න හේතුව මොකක්ද උනේ? ඔබට සුව දෙනවා කියලා හිතෙච්ච නිසා. ඔබට සුව දෙනවා කියලා හිතෙච්ච නිසා තමයි පින්වතුනි ඔබට ඒක සාරයි කියලා මුලා දෘෂ්ටියට වැටුනේ. ඔබට සුව දෙනවා කියලා හිතුනේ ඇයි? ඔබ කැමති විදිහට එතන තියෙන නිසා. තියෙනවා කියලා ඔබ හිතාගත්ත නිසා. එහෙනම් තණ්හාවෙන් බැඳිච්ච නිසා. ඉච්ඡතාවය කියලා කියන්නේ තණ්හාවට කියන තව නමක්. එන ඉච්ඡත්වයෙන් බැඳිච්ච නිසා තමයි පින්විතනේ ඔබ හිතන්නේ මේ යන්නේ මේකේ. දැන් ඔබ අකමැතිම චිත්‍රපටියක් තියෙනවා. මම කියනවා මෙන්න මේ එකක් ඇවිල්ලා තියෙනවා මේක මේ જાතිය. යන්න බලන්න කියලා. දැන් කැමති නේද යන්න? ඔන්න හොඳට බලන්න. මහින්දාගමනය කියලා කිව්වම පොඩ්ඩක් ඒක තේරෙනවනේ. නැත්නම් වෙන මොකක් හරි නමක් කියනවා. වෙන මොකක් හරි නමක් කිව්වට පස්සේ ඔබ දන්නේ නැහැ දැන් ඊළඟ මොහොතේ ඔබට අවස්ථාව අවශ්‍යතාවයක් එනවා පිටුතුනි. මේ මොකද්ද කියලා බලා ගන්න. දැන් ඔබ හාරහරහන මොකද්ද වෙන්නේ? මොන જાති එකක්ද? ඒ හාරහර අහන්නේ පිටුතුනි මේක තමන්ගේ තමන්ගේ කැමැත්තට තියෙන එකක්ද කියලා බලන්න. තමන්ගේ කැමැත්තට තියෙන එකක් නම් පිටුතුනි මොකද කරන්නේ? එතනින් එහාට ඒක සාරයි කියලා වැටලි වෙලා ඒක සුභයි කියලා වැටලා පිටුතුනි භවයේ සැරිසරනව හොගාල. ඒක තමයි සිද්ධ වෙන්නේ. මොහොතක් මොහොතක් නෑන ඔබගේ බලාපොරොත්තු හට ගන්නවා මට මේක දැන් බලන්න ඕනේ දැන් බලන්න ඕනේ දැන් බලන්න එහෙනම් යම් තැනක සාරයි කියලා අල්ලගත්තා නම් පිටුදිරි භවයේ සැරිසන්න එක නතර වෙන්නේ නෑ සාරයි කියලා අල්ලගත්ත සැප දෙනවා කියලා ගත්ත දෘෂ්ටිය නිසා සැප දෙනවා කියලා අල්ලගත්ත පිටුදිරි තමන්ගේ කැමැත්තට තියනවා කියලා ගත්ත දෘෂ්ටිය නිසා එහෙනම් ඔන්න ඔයද කියන දෘෂ්ටි නිසා තමයි ඔබ මේ සසරට බැඳෙන්නේ හැබැයි ස්වභාවය තමයි පිටුදිරි හේතුන්ගෙන් හටගත්ත හේතු නැතුනම නැති වුණා තමන් වශයෙන් ඒ පවතිනවා තමන්ගේ කැමැත්තට පවතිනවා කියලා එකක් නැහැ. තමන්ගේ කැමැත්තට පවතින දේවල් ඔක්කොම තියෙන්නේ කොහෙද? කොහෙද තියෙන්නේ? හිතේ. තමන්ගේ කැමැත්තට පවතින ඒවා ඔක්කොම තියෙන්නේ හිතේ පිටුදේ. මේ ෆෝන් එකේ තණ්හාව තියෙනවා. මේ ෆෝන් එකේ තණ්හාව තියෙනවා නම් පිටුදේ ඔබ තථාගතයන් වහන්සේ ගාවට නෙමෙයි නේද එන්න ඕනේ බණහ. ෆෝන් කඩකාරයෙක් ගාවට ගියා ෆෝන් එක දුන්නා මෙන්න මේකේ තණ්හා කැඳ ගලවලා දාපන්. දැන් මොකද වෙන්නේ? දැන් ඉවරයිනේ වැඩි. යෝතස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධ එක කෑල්ලක්වත් කියන්න එපා ඔක්කොම ගලවලා දාපන්. ඇයි අශේෂ විරාග නිරෝධ ශේෂ වෙන්නේ නැතිවම ගලවලා දාන්න කිව්වා. ජාගෝ පටිනිසග්ගෝ මුක්තිය යනවා දේව. දැන් ප්‍රශ්නේ ඉවරයි. එහෙනම් තණ්හාව කියන එක පිළිබඳව ෆෝන් එකේ නෙමෙයිනේ තියෙන්නේ. ෆෝන් එක ප්‍රත්‍ය කරගෙන තමන්ගේ හිතේ ඇති වෙන්නේ තණ්හාව කියන්නේ. එහෙනම් බලාපොරොත්තුවක් කියලා කියන්නේ පිළිබඳව තනිකරම තමන් තුළ ඇති වෙන ඉච්ඡතාවය. තමන්ගේ කැමැත්ත, තමන්ගේ නිසක්, නිසි කියලා හදාගත් එක. තමන්ගේ විදිහ. ඒක තමයි බලාපොරොත්තුව කියන ඇදිලා ඉන්න තින් තමන්ට. බලාපොරොත්තුව නෙවෙයි ඔබ ජීවත් කරනවා. ඔය බලාපොරොත්තු ටික නැත්තම් දිගින් ඔබට මේ ලෝකේ එක බින්දු මාත්‍රක වටිනව වෙයිද? ඔබ හැමතිස්සෙම යමක් බලාපොරොත්තුෙන් ඉන්නේ. එහෙනම් ඔය ධම් දවසක බින්දුවේ කිසිම දෙයක් ගැන බලාපොරොත්තුවක් නැති කරගත්තා නම් ඔබ රූපයක් ගැන බලාපොරොත්තුකුත් නැහැ වේදනාවක් විඳ ගන්න බලාපොරොත්තුකුත් නැහැ සංඥාවක් දැන ගන්න බලාපොරොත්තුකුත් නැහැ සංකාර කරන්න බලාපොරොත්තුකුත් නැහැ විඥාන ගැන බලාපොරොත්තුකුත් නැත්නම් බලාපොරොත්තු ඉවරයි නම් පින්විතනේ එතනින් එහාට ඔබගේ භව ගමනත් ඉවරයි අරිහතුන් වහන්සේ කිසිම බලාපොරොත්තුවක් නැතුව ඉන්න නිසා පින්විතනේ අරිහතුන් වහන්සේගේ අවසාන සිත්තෙන් පස්සේ අල්ලන්න දෙයක් ඉතුරුද කය දිනකන් උන්වහන්සේ වැඩවසන කය විදිහට ගියාට පස්සේ ආයෙ අල්ලන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ හේතුව මොකද උන්වහන්සේ කිසිම දෙයක් ගැන බලාපොරොත්තුවක් නැහැ. උන්වහන්සේ කිසිම දෙයක් ගැන බලාපොරොත්තුවක් නැහැ කියලා කියන්නේ පිළිදෙල උන්වහන්සේ කිසිම දෙයකට තණ්හා කළා නැහැ. තණ්හා කළා නැහැ කියන්නේ උන්වහන්සේට ඉච්ඡ කියලා දෙයක් නැහැ. මොකද උන්වහන්සේ යථාර්ථයෙන්ම දැනගෙන ඉවරයි මේ ලෝකේ තියෙන යථාර්ථවත් ස්වභාවය මොකද්ද කියලා. යථාර්ථවත් ස්වභාවය තමයි හේතුන්ගෙන් හටගත්ත හේතු තියෙනකන් තියෙනව නැති වුනහම නැති වෙනවා. හේතුන් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුච්චති ඔච්චර තමයි මේ ලෝකේ තියෙන යථාර්ථය. ওই යථාර්ථය හරියාකාරව තේරුම් ගන්න නම් පිළිදෙල කොහොමද පිළිදෙල බලාපොරොත්තුවක් තියාගන්නේ? මොකක් ගැනද ඔය බලාපොරොත්තුවක් තියාගන්නේ? තමන්ගේ දරුවා ජීවිතුන් අතර ඉන්න හේතු ටිකක් තියෙන නිසා නම් එක හේතුවක් හරි නැතුණා නම් තමන්ගේ දරුවා මැරුණා නම් තමන්ගේ දරුවා ගැන මොන බලාපොරොත්තුවක්ද? මොන જાතියක අද තියාගන්න පුළුවන්? මගේ දරුවා ඉංජිනේරුවෙක් වෙයි කියලා බලාපොරොත්තුවක් තියාගන්නේ ෆිස්ටෙක් නෙමෙයි. මෙයා හිතලා බලන්න. මගේ දරුවා තව අවුරුදු 25කින් දොස්තර කෙනෙක් වෙයි කියලා බලාපොරොත්තුවකින් ඉන්නවා කියලා කියන්නේ පිස්සුවක් නෙමෙයි නනික. ඒක හේතුවක් නැතුණා නම් ඔක්කොම ඉවරයි. ඒක හේතු වෙන්නේ නැති වෙන ඔක්කොම ඉවර වෙනවා. ඉතින් කොහේ කාට ගැන මොකක් ගැනද බලාපොරොත්තු තියන් තියෙන මේ ලෝකේ. එහෙනම් ඔබට හිතෙන්නේ නැද්ද සුවිඳ ඔබ මේ ලෝකේ මහා අනාථෙන් අනාථයට ගිය කෙනෙක් කියලා? තණ්හාව කියලා කියන්නේ මහා දරුණු දෙයක් බව ඔබට වැටහෙන්නේ නැද්ද? සුවිඳ තණ්හාව කියලා කියන්නේ ඔබව මහා ගිනි තියෙන දෙයක්. තණ්හාව කියන්නේ අති භයානක දෙයක් මේ ලෝකේ තියෙන. තණ්හාව, ආසාව, ආදරය, ප්‍රේමය ඔය ඔක්කොම වචන එකයි. ඔය ඔක්කොම වචන වලින් කියන්නේ පිළිදෙන මහා විනාශයක් ගැන. තණ්හාව කියලා කියන්නේ මහා සුළි කුණාටුවක්. තමන්ගේ ජීවිතේට මහා විනයක් ගේන එක. මොකද පිළිදෙන තණ්හාව නිසා තමයි ඔබට මේ 11 මහා ගින්නෙන් ඔබව දවන්නේ. ලෙහිසි පහසු දෙයක් නෙමෙයි. තණ්හාව කියන එක එනකොට පිළිදෙන ඔබ දුවන්න ඕනේ හරිනම්. ඔබට යම් දෙයක් ගැන ආස හිතෙන්න ගත්තොත් එහෙම පිළිදෙන්නේ ඔබ එහෙමම හිතා ගන්න ඔබගේ විනාශෙත් මෙතනම තමයි මේ තියෙන්නේ කියලා. ඒකයි මේ දුක දකින්න තැන දුක විඳින තැන අතර වෙනසක් තියෙන්නේ. දුක දකින්න තැන එකක් විඳින දුක විඳින තැන තමයි එතන. ඔබ යම් තැනකට ආසාවෙන් බැඳෙන්න ගන්නකොට තමයි ඔබ දුක දකින්න ඕනේ. තණ්හාව තමයි මේ දුක. මේ තණ්හාව නිසා තමයි මේ මහා දුකකටනේ මම මේපත් වෙන්න යන්නේ කියලා එතනදි දුක දැක ගන්න ඕනේ. එතනදි දුක විඳින්න බෑ මොකද එතන දුකක් නෑ විඳින්න. ඔන්න හොඳට තේරුම් ගන්න දුක දැකීමයි දුක විඳීමයි අතර තියෙන තැන. ඒ දෙක දෙකක්නේ. දුක්ඛ ආර්ය සත්‍යයි දුකයි කියන්නේ දෙකක්නේ පින්වතුනි. දුක දුක්ඛ ආර්ය සත්‍ය වේද දුක්ඛ ආර්ය සත්‍ය දුක වේද? ඒකට උත්තර දෙනවා. දුක දුක්ඛ ආර්ය සත්‍ය වේ දුක නොවේ. දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය වේ දුක නොවේ. දුක දුක වේ දුක්ඛ ආර්ය සත්‍ය නොවේ. එහෙනම් දුකයි දුක්ඛ ආර්ය සත්‍යය කියන්නේ වෙනස් දෙකක්. දුක කියන්නේ විඳින එකක්. වේදනා සහිත කියන දුක විඳිනවා. දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ පිළිතුරේ අවබෝධ කරගන්න දෙයක්. ඒක ප්‍රඥාවක්, ඒක ඥානයක්. දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ ඥානයක්, විඳින එකක් නෙමෙයි. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය කියන එක විඳි මේ Tamanට දැනෙන්නේ පිංගුතුනි. තණ්හාව ඇති වෙන මොහොතදී ඕනේ ඒක දැක ගන්න. තණ්හාව ඇති වෙන මොහොතේ තමයි පිටුදින ඔබ මේක තුලින් ඇති වෙන දුක කියන එක දැනගන්න ඕන. Tamanට ඒක උනාට පස්සේ පිටුදින දැන් තියෙන්නේ මොකද්ද? දැන් දුක දකින්න නෙමෙයි තියෙන දුක විඳින්න. Taman ආදරෙන් හදා බලාගත්ත දරුවා මිය දෙනවා. දරුවා මියදුනාට පස්සේ මොකද්ද දැක ගන්න තියෙන්නේ? දුකද දුක් ආර්ය සත්‍යෙ දැන් තියෙන්නේ. දැන් ඉතින් දුක තියෙන්නේ. දැන් දුක විඳගෙන ඉන්න තියෙන අඳාගෙන වැළපීගෙන ශෝක කරගෙන පරිදේව කරගෙන පොළවේ හැටි හැටි තීනතුවේ වැටි වැටි ඉන්න තමයි දැන් තියෙන්නේ. හැබැයි දුක අවබෝධ කරන් තියෙන්නේ කොතනද? දරුවා ලෝකෙට ගේන්න හදන වෙලාවේ. අනේ අපි දරුවෙක් හදමුකෝ. යන්කෝ අර දේවාලයට. යන්කෝ ඉන්දියාවේ. ඉන්දියාවේ ගිහිල්ලා හරි කමන්නේ ඔපරේෂන් කරලා මොනවා හරි කරලා හරි කමන්නේ නලද රූපතක් හරි කමන්නේ කරගෙන ඉන්න දරුවෙක් හදාගමුකෝ. මහා වෙහසක් වෙහිතිලා වෙහිතිලා වෙහිතිලා වෙහිතිලා පින්වතුනි මහා ගිනි ගොඩක් නෙමෙයි මේ ලෝකෙට ගෙන්නේ ඔය. මම මේක හරියට ඔබට මේ කතාව කියලා ඇති. පොඩ්ඩක් පින්වතුනි හදවත හදවතත් එක්ක සම්බන්ධ කරගෙන මේ කතාව අහන්න. එක ගෙදරක පින්වතුනි චූටි දුවණියක් ඉඳලා තියෙනවා. අවුරුදු 3ක 4ක විතර දුවණියක්. බොහොම හුරුතල් කෙල්ලක්. ඒ ගෙදර අත දරුවෙකු තියලා දින එයාගේ මල්ලි. මේ අත දරුවා පින්වතුනි චූ කරනකොට ආච්චි අම්මා මිහිළුවට කියනවලු ආයි නම් චූ කළොත් කපනෝක කියලා. ඉතින් අර මේ අර දුවත් ඉතින් මේ මේ සැරිසරන වෙලාවට ඉතින් මේක ඇහෙනවා. ඉතින් ආච්චි අම්මා මිහිළුවට කියනවා. එහෙම කියනවනේ ආදී. දවසක් පින්වතුනි ආච්චි අම්මා කුස්සියේ ඉන්නකොට මේ දරුවා ලේ පෙරාගෙන එනවලු. මොකද පුතේ ඔය අතේ ලේ කියලා ඇහුවාම මල්ලි චූකල අද නම් මං කැපුවයි කිව්වා. දැන් අර දරුවා පිටින්දේ ලේ ගිහිල්ලා මැරෙන්න පණ අදිනවා. ඒ වෙලාවේ අර දරුවට ගහන්න නැතිනේ. තරවටුවක් කරන්න නැතිනේ. මේ දරුවා ගිහිල්ලා හැංගුණා. දැන් ගෙදර අය කලබල වෙලා පිටින්දේ ඉක්මනට ගිහිල්ලා වාහනේ නැක තම ජීප් එකක් හරි මොකක් හරි දීලාදී ඒකට නැක අර දරුවා විශ්පිරි තඩරයියා. ඒ ජීප් එක රිවර්ස් කරද්දී පිටින්දේ චරස් ගාලා සද්දයක් ඇවිල්ලා තියෙනවා. අර දරුවා බය වෙලා පිටින්දේ ගිහිල්ලා හැංගිලා තියෙන රෝදේ ඇස්සේ. ඉතින් දරුවාගේ ඔලුවට උඩින් රෝදේ ගියා. ඇඟට උඩින් රෝදේ ගියා. පින්වතුනි මේ ලෝකේ ඉන්න අම්ම කෙනෙකුට මේක දරන්න පුළුවන්ද දැන්? ඔබ මේක ඇහෙනකොට සූස් ගන්නවා. අයියෝ කියනවා. මේ ඔබට මෙච්චර දෙයක් දැනෙනවා නම් පින්වතුනි ඒ අම්මට කොහොම දෙයක් දැනෙන්නේ නැද්ද? ඒ අම්මා පොළවේ පස් කන්න නැති නේද මේ වෙලාවේ? තීනතු ඇද වැටෙන්නේ නැති නේද? එහෙනම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන මේ 11 මහා ගින්නෙම පින්වතුනි මේ අම්මව දැවෙන වෙලාවක් නේද ඒක? තණ්හාව නේද පිංගුදිනේ ඕකට හේතුව. ඔය දරුවෝ දෙන්න හිටියේ නැත්නම් ඒ අම්මාද අඳන්නේ නැහැ නේද? ඒ අම්මා පොළවේ හැපෙන්නේ නැහැ නේද? සිහි නැති වෙන්නේ නැහැ නේද? එහෙනම් පිළිවෙලේ තණ්හාව කියලා කියන්නේ මහා කාලකන්ණි දෙයක් නෙමෙයි මේ ලෝකේ තියෙන. ඇයි මේ ලෝක සත්‍යයට මේක පේන්නේ නැත්තේ? තණ්හාව තරම් මහා දරුණු දෙයක් මේ ලෝකේ කොහෙද තියෙන්නේ? ඒ අම්මට ඒ ගිනි දුක දෙන්නේ තණ්හාවනේ පින්වතුනි. අවිද්‍යාව නිසා තණ්හා කරන්න පටන් ගත්ත ලෝකේ යථාර්ථය දක්ගත්තේ නැති නිසා. සාරයි කියලා ගත්ත වැටහීම නිසා තණ්හා කරන්න පටන් ගත්තා. ධර්මයේ නොලැබිච්ච නිසා පිඟුතිනේ මේ අම්ම පස් කනව නේද? හිතලා බලන්න ඔබට පුළුවන් ඔබ දරන්න කියලා. තාත්තෙක් හිතලා බලන්න තාත්තට පුළුවන් ඔබ දරන්න කියලා. තමන් හුරතලේට ඇදලා කරපු තමන්ගේ දුවනිය මේ ඔළුව ඔළුව චොප්ප වෙලා හරි ඇඟ චොප්ප වෙලා හරි මැරලා ඉන්නවා දැක්කහම අනිත් පැත්තෙන් තමන්ගේ අනිත් දරුවා මැරලා ඉන්නවා දැක්කහම කාටද පිටුදුනේ දරන්න පුළුවන් ඕක මේ තණ්හාව කියන්නේ මහා බරපතල දෙයක් නෙවෙයි. තණ්හාව එනකොටම ආසාව එනකොටම ප්‍රේමය කියන එක උපදිනකොට ආදරය කියන එක උපදිනකොට පිටින් ඔබට මහා ගින්නක් නෙමෙයිද දකින්න තියෙන්නේ. පිටින් මල ගෙවල්වල ගියාට පස්සේ තමන්ගේ සැමියා මැරිච්ච දිවිඳෑවරු අඬල හිටි දැකලා තියෙනවා. මිනිය බදාගෙන කෑ ගගහ අඬන සීනතු වැද වැටිද්දී සෝනට අරන් ගියාට පස්සේ මිනි වලට පයින් හදද්දි ඔබට දැනෙන්නේ නැත්නම් පිළිදෙන මේ උපායාසය කියන්නේ මොනතරම් මහා දරුණු දුකක්ද කියන මේ 11 මහා ගින්නට එකම හේතුව පිළිදෙන මේ තණ්හාවනේ එන ඔබට අම්මා කසාදයක් බඳින්න එකගෙන එද්දි පුතේ උඹ නම් කසාද බඳින්න මොනේ දුවේ උඹ නම් කසාද බඳින්න ඕනේ මිටා මං ගෙනත් දෙන්න කියලා. ඔන්න ඔය කියන වෙලාවේ ඔබට වැටහෙන්නේ නැද්ද මේ මහා ගිනි දුකක් මහා ගිනි බෝම්බයක් නෙමේ අම්මා ගෙනත් දෙන්න හදන්නේ කියලා. ඒ වෙලාවට ඔබට කියන්න හිතෙන්නේ නැද්ද අනේ ආම්මේ ওই ගිනි බෝම්බෙට මාව දාන්න එපා. ওই විනාශේ මට කරන්න එපා. මේ තියෙන තණ්හා ටික හොඳටම මැටි අම්මයි තාත්තයි මට ඉන්න මේ හොඳටම මැටි ඔය දෙන්න මැරෙන්නට පස්සේ මට මේ මහා ගිනි දුක විඳින්න වෙනවනේ. එහෙනම් තව මොකටද මගේ ජීවිතේට මේ දේවල් ගේන්නේ? ඕන්න ඔය විදිහට හිතෙන්න ඕනේ නැද්ද? දැන් කාටද හිතෙන්න පුළුවන් ඉතින් මේ විදුවත් මේ විදිහ ලෝකයක් ඉතුරු වෙන්නේ නැහැ නේ කිය. බය වෙන්න එපා මේ මේව මම දේශනා කරන්නේ කාට විතරද? නිවන් දකින්න හේතු වාසනාදී නැති විතරයි. මගේ සාස්ත්‍රුන් වහන්සේට ලෝකෙන් 100ට එකක්වත් නිවන් දැක ගන්න බැරි වුණා ඒ කාලේ මිනිසුන්ගේ. නිව්‍ය බ්‍රහ්මයන්ගේ. එහෙනම් අපිට ඒක කරන්න හම්බෙන්නේ නැහැ කොහොමද 100ට එකක්. ඊට දශම ගාණක් හරිය වෙන්නේ නැහැ කියලා කියන තමයි මේ දේශනා කරන්නේ. ඒක නිසා ඒවට බය වෙන්න එපා කවුරුත්. ඔය රටදය සමය ගැන හිතන අය. නමුත් පින්විතනේ මේ වෙලාවේ Tamanට මේ ගිනි දුක දෙන එන බව Taman දැනගන්න ඕනේ නේද? එහෙනම් තණ්හාව තරම් මහා දරුණු දෙයක් මේ ලෝකේ තව තියෙනවා. නමුත් අපි ආසාව ආදරය කියලා කිව්වහම ආදරය කියලා කිව්ව ගමන් Tamanට වැටහිලා ඉන්නේ මොකද්ද? විපරීත වෙච්ච සංඥාවක් නෙමෙයිද තියෙන්නේ. ආදරය ගැන. තනිකරම විපරීතයක් නෙමෙයිද තියෙන්නේ. තනිකරම විපරීත වෙච්ච චිත්තයක් නෙමෙයිද ආදරය ගැන තියෙන්නේ. ආදර කතාවක් යනවා බලන්න යම් කිව්වහම 탁 ගාලා හිතට වැවිලෙන්නේ මේ මේ කිසු විකාරයක් නේද මැවිලෙන්නේ ඇත්ත නෙමෙයි නේද මැවිලෙන්නේ ඇත්තනම් මොකද? ආදරේ කිව්වේ තණ්හාවට තණ්හාව නිසා මහා ගින්නක් උදා කරගන්න යන පිරිසක් නෙමෙයි දකින්න හම්බෙන්නේ. නිකම්ම හිතලා බලන්න කොහොමද ටිකදී ඔක දරන්නේ? තවත් එක දවසක පින්විතනේ ඒක දරුවේ අම කඩන්න කියලා කේක් එකක් කෙලින් කරගෙන ගිහිල්ලා පොඩි දරුවේ කේක් එක වාව ගන්න බැරුව පින්විතනේ ලයින් එක මේ කරන්ට් ලයින් එකට වැහලා කේක් මේ දරුවා කරන්ට් එක වැදි වැදි ඉඳ ඇති අර අම්මා බලන් ඉන්නකොටම පින්විතේ අර පුංචි දරුවා දුවගෙන දුවගෙන අයියා අයියා අයියා අයියා ගිහලා අයියා වල්ලලා අර අම්මගේ ඇස්පන අපිටම බින්දලා දරුවෝ දෙන්න කරන්ට් එක වැදලා කළු පාට වෙලා මැරිලා හැල්ලා ඉන්නවා. කොහොමද කිංගදෙනි අම්මා කෙනෙක් ඔක දරන්නේ? තණ්හාවක් කරන අපරාධයක් බලන්න. එහෙනම් තණ්හාව කියන එකට සිංහල ඔබගේ ජීවිතේ කීවෙනි තරම් දෙන්න ඕනේ? තණ්හාව එනකොට සුලි කුණාටුවක් එනවා වගේ දැනෙන්න ඕනේ නැද්ද ඔබට? අවිද්‍යාවෙන් ඉන්න මිනිස්සයා සිංහලේ හැම මොහොතකම තණ්හාවක් එනකොට හරිය ආස කරගෙන අනේ මේ තා වටින දෙයක් තවත් නැහැ කියලා සිංහලේ ඒ ඒ අවස්ථාවේදී ඒ ඒ දේවල් වලට බැඳෙනවා. බැඳෙන බැඳෙන වාරයක් වාරයක් ගන්න සිංහලේ සිද්ධ වෙන්නේ අර මහා ගිනි දුක නෙමෙයි. ඔය මම කතා කළේ දුක්ඛ දුක්ඛ කොටස් විතරයි. තමන් දුකක් හදාගත්තට පස්සේ හදාගත්ත දුකෙන් හැදෙන දුක් ටික විතරයි ඔය කිව්වේ. දුක හදාගන්න සංඛාර දුක කොච්චර වඩනවද? මොකද යමක් තණ්හා කරගත්තා කියලා කියන්නේ පිටුදින මේ තණ්හා කරගත්ත ඉච්ඡතාවයක් නේද? ඉච්ඡතාවෙන් තියෙන්නේ කොහේ විතරද? ඉච්ඡතාවෙන් යුක්ත වස්තු කොහෙද තියෙන්නේ? හිතේ. ලෝකේ නැහැ නේවා. එහෙනම් ඉච්ඡතාවෙන් යුක්ත වස්තු හිතේ තියෙනවා නම් පිටුදින හිතේ තියෙන වස්තු ගොඩනගා ගන්න ඕනේ නේද? ලෝකේ තියෙන වස්තුන්ගේ. එහෙනම් ඒකට මොකද්ද කරන්න ඕනේ? අபிසංකාර වඩන්න ඕනේ නේද? ඉතින් අபிසංකාර වඩන එක මොන දුකක්ද? හිතේ හැදෙනවා ගියා. ඔය යට ගිහිල්ලා ගෙවල් 10ක් විතර බලාගෙන යන ඔය 10න් එකතු කරලා ඉල්ලලා ගියක් හිතේ හැදෙනවා. එහෙනම් තමන්ගේ කැමැත්තට හැදිච්ච එක තියෙන හිතේ. එහෙනම් දැන් මොකද කරන්නේ? දැන් ඔය හිතේ හැදිච්ච ගේ ගොඩ නගනවා. උදේ ඉඳලා රෑ වෙනකන් රස්සාවක් කරගෙන බාහුන් නැහැලට පඩි ගෙව ගෙවා ගෙව ගෙවා මොකද කරන්නේ? පුළුවන් තරම් අර ගේ හදන්න පටන් ගන්නවා. එහෙනම් අපි අபிසංකාර දුක්ඛය කියන එක දිනුදිනේ මහා දුකක් නෙමෙයි. අபிසංකාර දුක වඩා ගත්තට පස්සේ එතනින් එහාට මොකද්ද කරන්නේ? තාමත් පින්විතනේ අර ගේ තියෙන හිතේ නෙමෙයි. Tamanට කැමති දේ තියෙන හිතේ. දැන් හද මේ හිතේ තිබිච්ච එක නම් ඔහේ තියෙයි. නමුත් හදපු ගේ මොකද වෙන්නේ? විපරිණාමෙට වෙනවා. විපරිණාම වෙනව දරන්න පුළුවන්ද? බෑ ඒ තණ්හාවෙන් අල්ලගත්ත එක හිතේ තියෙනවා. එහෙනම් ඒක ඒ විදිහටම තියාගන්න ඕනේ. එහෙනම් ඒක ඒ විදිහටම තියාගන්න මොකද කරන්නේ? අභිසංකාර කර කර අභිසංකාර කර කර ඉනෝ නැත්තම් විපරිණාමයට ගියොත් මේ මහ නිමි දුකක් එන නිසා. එහෙනම් දුක්ඛ දුක්ඛේනොත් විපරිණාම දුක්ඛේනොත් සංඛාර දුක්ඛේනොත් පෙලි පෙලි ඉන්න නේද පිටුතිනි වෙන්නේ? තණ්හාවක් කරපු හරියක්. එහෙනම් පින්වතුනි මේ ධර්ම දේශනා තුළින් මේක ගැලවෙන්න නෙමෙයිද බණ කියන්නේ. තව ඇලෙන්නද බණ කියන්නේ. ඒකනේ පින්වතුනි සදාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන යමෙක් රාගයේ උදෙසා යම් දහමක් දේශනවන ද්වේෂයේ උදෙසා යම් දහමක් දේශනවන මෝහයේ උදෙසා යම් දහමක් දේශනවන අවිතිම නරකාදීන් කෙලවර වෙන්න කියලා ගිහිල්ලා කී දෙනෙක් විනාශ වෙනවද? මේසා මහ විනාශයක් කරන තණ්හාවේ ಗುಣ වර්ණනා කරන්නේ කොහොමද? මේසා මහ විනාශයක් කරන ආදරයේ ಗುಣ වර්ණනා කරන්නේ කොහොමද? Tamante යම් කිසි පුද්ගලයෙක් ගැන ආදරයක් හිතනකොටම දරුවෙක් හෝ වේවා අම්මා හෝ වේවා සහෝදර සහෝදරි හෝ වේවා අන්‍ය පුද්ගලයෙක් හෝ වේවා ආදරයක් හිතනකොටම පිළිගන්නේ Tamante වැටහෙන්න ඕන දෙයක් තියෙනව නේද එතනද? මේ ආදරයක් හිතුණා කියලා කියන්නේ මම මහා ගිනිගොඩකට වැන්න කියන එක නෙමෙයි. එහෙනම් අන්නේ වෙලාවේ නේද සිංහදෙන ඔබට දුක කියන එක දැක ගන්න පුළුවන් වෙන්නේ. දුක කියන එක අවබෝධ කරගන්න අන්නේ ස්ථානයේදී නේද? ඊට පස්සේ එයත් එක්ක හාදකමක් පවත්තන වෙලාව හාදකම් මිදුණාට පස්සේ අන්න තෙන්දි එනවා දුක. දැන් මේ දුක අවබෝධ කරගන්න නෙමෙයි දැන් මේ දුක මක් කරන්න තියෙන්නේ. විඳින්න. දැන් ඉතින් හොඳ ආකාරව මේ දුක විඳ ගන්නයි තියෙන්නේ. හැබැයි ඒක පටන් ගන්න කලින් තණ්හාව ඇති වෙන්න යන මොහොතේදී අවබෝධ කරගත්තා නම් මේ මහා මේ තණ්හාව ඇති වෙන්න යන්නේ මහා ගින්නක් තමයි මගේ ජීවිතේට උදා වෙන්න යන්නේ කියලා. අන්න එතනදී මොකද වෙන්නේ පින්වතුනි? ඒක නවත්ත ගන්නවා. එහෙනම් සිංහදිරි ඔබට එකාකාරව දැන් ගන්න ඕනේ මේ සසර කියන්නේ මහ ගිනි ගොඩක්. මේ සසරට වැටෙන්න උත්සාහ කරන්න එපා ඒක බින්දු මාත්‍රයක්වත්. මහා ගින්නක් මේක සසර කියලා කියන්නේ. සසර කියලා කිව්වට පස්සේ ඊළඟ අද්දමයයි පහුගිය අද්දමය විතරක් නෙමෙයි සසර කියන්නේ. මේ හටගන්න හැම හිතක්ම සසරේ තියෙන එක උපකුලකයක්. එක අවයවයක්. හැම හිතක්ම සසර. මේ ඊළඟ හිත සසර. එහෙනම් පිළිමදින තණ්හාව පිළිබඳ ඔබට යම් කිසි දෘෂ්ටියක් තියෙනවා නම් ඒ දෘෂ්ටියෙන් අත මිදෙන්න ඉක්මනට. ආදරේ පිළිබඳ යම් කිසි දෘෂ්ටියක් තියෙනවා නම් පිළිමදින ඒ ආදරේ පිළිබඳ දෘෂ්ටියෙන් අත මිදෙන්න ඉක්මනට. අතින් අල්ලගන්න හිතෙන් අතහැර ගන්න. තමන්ගේ දරුවෝ ඔක්කොම අතින් අල්ලගන්න. හිතින් අතහැර ගන්න. අද ඉඳලා පටන් ගන්න තියෙන හිතින් අතහැර ගන්න. නැත්තම් දැම්මම පොළවේ හැදි හැදි අඩන්න ඉගෙන ගන්න. මොකද හේතුන්ගෙන් හටගත්ත දේ පිළිබඳ හේතු තියෙන නිසා විතරයි තියෙන ඔබ සසර ගමනින් මහා අනාථයෙක්. පුදුම අනාථ වීමක් අනාථ වෙලා තියෙන්නේ. එකක් මේ හිත අල්ලනවා පිළිබඳ දේවල්. හිත අල්ලන්නේ හිතේ අර අවිද්‍යාව නිසා හටගත්ත දෘෂ්ටිය නිසා. ලෝකේ සාරයි කියලා ලෝකේ අපිවසකේ තියෙනවා කියලා ඉච්ඡාවක් හටගෙන ඉවරලා ඒ ඉච්ඡාව පවත්වන්න තමයි හැමතිස්සෙම උත්සාහ කරන්නේ. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ මේක ඉච්ඡාවට පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි මේ ලෝකේ තියෙන වස්තු අනිච්චයි. ඉච්ඡාවට පවතින්නේ නැහැ මේ දේවල් හේතුන්ගෙන් හටගෙන තියෙන හේතු තියෙනකන් විතරයි මේ ඵල තියෙන හේතු නැති වුනහම උදා වෙන එක නතර වෙනවා. මේ මෙසේ උදා වේවා කියලා හිතාගෙන ගියොත් එහෙම පින්විතනි අන්තිමට වෙන්නේ අර බලාපොරොත්තු සුන්වීම තුළ ඉච්ඡා භංගත්වේ නේද? Taman hari ආදරෙන් හදාගන්න දරුවන්ට මොනව වෙයිද කියලා කොහොමද දන්නේ? මොන රෝගේ හැදෙන්නේ කියලා කොහොමද දන්නේ? මොන ආකාරයෙන් පීඩාවටපත් වෙන්නේ කියලා කොහොමද දන්නේ? එක පැත්තකින් සසරේ තියෙන ගනුදෙනුනේ පිංවිතනේ ඔක්කොම සිද්ධ වෙන්නේ. Taman ආදරෙන් හදා බලාගත්ත දරුවත් එක්ක මොන දාන්ති ගනුදෙනු තියන් ඉන්නද කියලා කොහොමද දන්නේ අනිත් පිරිස? කවුරු හරි ගිහින් අතික් පාරක් ගහලා ගියොත් එහෙම මොන්ට? ඔබට කිසි කරදරයක් උනේ නැහැ. නමුත් දරුවට කරදරයක් වීම නිසා පිංවිතනේ ඔබ පොළවේ හැපෙන්නේ නැද්ද එතනින් එහා? දැන් මේ දරුවව ජී ගන්න කවුරුත් එන්නේ නැහැ නේද? එහෙනම් ওই දරුවා මැරෙන තමන් මැරෙනකම් දරුවත් එක්ක නේද? දරුවා මැරෙනකලු තමන් මැරෙනවිලා පෙරේතය වෙලා ළඟ නේද? එහෙනම් තණ්හාව කියන්නේ නේද මහත් දෙයක්ද? මෞසේලිය හද අවසන් වෙන්නේ කොහෙන්ද? නූලකට බන්ධනය වෙලා බෝධනයක් අතර දීගෙන මහමූදෙන් නෙමෙයි මෞසේලිය හද අවසන් වෙන්නේ. නිගදන යථාර්ථය තේරුම් ගන්න. ඔබ වේර ගන්න කවුරුත් එන්නේ නැහැ. අවිද්‍යාවෙන් පසු වෙන ඔබව බේර ගන්න කවුරුත් එන්නේ නැහැ. ඉතින් දරුවන්ට ඔබව බේර ගන්න බෑ. දරුවන්ට පුළුවන් එකම දේ තමයි නූලකට අදලා ගැට ගහලා ඉවරලා කට්ටඩියෙන් ලව්වා. බෝතලයකට දාලා ගින මහමුදට දාන්න. වෙන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් මෞදෙනේ හදාක ආරම්භයක් කළා නම් පිටුදී යම් කිසි තණ්හාවක් උපදවාගෙන ඒ තණ්හාව ඔබ අරන් ගිය පිළිඳ අන්තිමට බෝතලයක් ඇතුළට. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙනකම් බන්ධන මෙහෙන්නෙත් නැහැ. ඒ බන්දරෙන් වෙලා මෛත්‍රී බුදුහාමුදුරුවෝ ලෝකේ පාලන සම බන්දරෙන් වෙලා ඉන්නයි තියෙන්නේ. මොන අපරාධයක්ද බලන්න. එහෙනම් යමක් තණ්හාවෙන් පටන් ගත්ත නම් පින්විතනේ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදය හෝති කියලා කියනක බොරුද? මේ මහා දුක්ගින්නක් නෙමෙයි පින්විතනේ මේ උප්පද්දන්නේ මොහොතින් මොහොත මොහොතින් මොහොත ಜಾති කියලා හදන්නේ. ඒ ඔක්කොම පටන් ගත්ත පින්විතනේ මේක ඉච්ඡාවට තියෙන හැම ගත්ත මුලා දෘෂ්ටි නිසා නේද? තථාගතයන් වහන්සේ ලෝකෙ පහළ වෙන කාලේ ඉඳලා කිසිදෙයක් පහළ වෙන්න කලින් ඉඳලා මේක තිබුණා. උන්වහන්සේ ලෝකෙ පහළ වෙනකම මිනිස්සු දැනගෙන හිටියේ නෑ තිබුණේ මේ දේවල් හේතුන්ගෙන් හටගන්නේ හේතු තියෙනකම් විතරයි මේක තියෙන්නේ. හිතන් හිටියේ දෙවියන් වහන්සේ තමයි මේක මවන්නේ. හිතන් හිටියේ මහා බ්‍රහ්මයා තමයි මේක මවන්නේ ඊශ්වරයා තමයි මේක මවන්නේ. තව කට්ටියක් හිතන්නේ නෑ මේක උඩින් වැටෙනවා ඉබේ පහළ වෙනවා මේ දේවල්. එහෙම තමයි ඔක්කොම හිතාගෙන හිටියේ. මේවා සබාධම කියලා හිතන් හිටිය හැබැයි සබාධම කියන්නේ මොකක්ද කියලා දැනන් හිටියේ නෑ. ස්වභාවයේ ධර්ම ධර්ම දෙයට තමයි තියෙන විදිහට සබාධම කියලා කියන්නේ. සව කියලා කියන්නේ තමන් වෙන තමන්ගේ බව දරනවා. තමන්ගේ විදිය දරනවා. එහෙනම් තමන් යම් කිසි විදියකට නම් ඉන්න තියෙන්නේ ඒ විදියට අනුව තමයි තමන් අවඩ මේ පරිසරය සකස් වෙන්නේ. එහෙනම් ස්වභාවය කියලා කියන්නේ තියෙන්නේ තනිකරම සංකාර පත්‍ය විඥානන් කියන තැනින් හටගත්ත දේවල් විතරමයි. ගහක් කොලක් උනත් හැඩ හටගන්නේ තියෙන්නේ මනුස්ස සංකාර නිසා. නිකන් හටගන්නේ නැහැ ඔය එකක්වත් මේ ලෝකෙට. ওই බව දැනගෙන හිටියේ නැහැ තියෙන්නේ මේ ලෝකෙ ඉන්න මිනිස්සු. තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙනකම පිඟුදින මිනිස්සු මේ බව දන්නේ නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න පිඟුදින තථාගතයන් වහන්සේ නමක් ලෝකේ ඉන්න ඕනේද පිඟුදින ලෝකෙ තියෙන යථාර්ථය ක්‍රියාත්මක වෙන්නේ? අබුද්ධෝ පාද කාලෙක අවිද්‍යාව නිසා නෙමෙයිද පිඟුදින සංකාර වැඩන්නේ මිනිස්සු? සංකාරපච්චය විඥාණං වෙන්නේ නැද්ද අබුද්ධෝත්පාද කාලෙක? ඒක බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ ඉන්න මොනවද ඒක තේරෙන්නේ? නැහැ. ඒක තමයි ලෝකෙ තියෙන යථාර්ථය. තථාගතයන් වහන්සේ නමක් පිඟුදින ලෝකෙ තියෙන යථාර්ථය ඉස්මතු කරලා පෙන්නනවා. උන්වහන්සේ ලෝකේ වැඩ සිටින්න අවශ්‍යතාවයක් නැහැ පිළිබඳ යථාර්ථය ක්‍රියාත්මක වෙයි. යථාර්ථය හැමදාම ක්‍රියාත්මකයි. උන්වහන්සේ නොහිටින්න පිළිබඳ අපි දන්නේ නැහැ. දැන් අපි විවිධාකාරයේ දෘෂ්ටි දරාගෙන ඉන්නවා. ආත්මයි කියලා දේවල් දරාගෙන ඉන්නවා. අනාත්මයි කියලා දේවලුත් දරාගෙන ඉන්නවා. ආත්ම සංඥාවට වැල්ලත් යනවා අනාත්ම සංඥාවට වැල්ලත් යනවා. ওই විදිහට තමයි කර්ම කටයුතු කරගෙන යන්නේ. කට්ටියක් ආත්මය හොයන රූපය ඇතුලේ. ආත්මය කියලා එකක් තියෙනවා කියලා කියාගත්ත පිළිසර වැඩ තියෙනවා ගොඩක්. ඔය 20 ආකාර සත්කාය දිට්ඨිය කියලා දේශනා කළා තියෙන්නේ ඒකට. ඒක මම දවසක හොඳට පැහැදිලි කරලා දෙන්නම් ඔය 20 ආකාර සත්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියන්නේ. ඉතින් හොයන්න පටන් ගන්නවා පිංගුදලි මේ මොකද්ද මේ රූපේ? මේ ආත්මය කොහෙද ඉන්නේ? මේ ආත්මේ රූපය ඇතුළේ ඉන්නවා. මේ ආත්මේ රූපේ. නැත්නම් මේ රූපේ තමයි ආත්මය. මේ ආත්මය කියන එක රූපේට වඩා පොඩි. ඒ නිසා මේ ආත්මයේ තියෙන රූපය ඇතුළේ නෑ නෑ නෑ තව කට්ටිය තර්ක කරනවා. ආත්මයේ ලෝකී රූපේ පොඩි. එහෙනම් රූපේ තියෙන ආත්මය ඇතුලේ. දැන් කට්ටිය වාද විවාද කර කර ඉන්නවා. මේකට පිළිතුරු මේ ආත්මය කියන එකට නිශ්චිත උත්තරයක් ගන්න යම් කිසි පුද්ගලයෙක් ආන්නේ පුද්ගලයාට බුද්ධ කියලා කියනවා කියලා තමයි ඒගොල්ලෝ හිතන් හිටියේ. ආත්මය කියලා එකක් තියෙනවා. ඒ ආත්මය කොහෙද තියෙන්නේ කියලා හරියටම හොයාගත්තා නම් යම් කිසි පුද්ගලෙක් ඒ පුද්ගලයා තමයි බුද්ධ කියලා හිතාගෙන හිටියේ. ඉතින් සදාගතයන් වහන්සේ ලෝකෙට පහළ වෙලා බුදුරු 62ක් හිටියනේ ලෝකේ. ඔය කියන විදිහට. නේද? ඇයි දෙසරක් මිත්‍යා දෘෂ්ටික ආගම් දෙන්නේ. ඒ දෙසරක් මිත්‍යා දෘෂ්ටික ආගම් වල හැම ආගමේ නායකයෙක්ම කවුරු කියලා හිතන් හිටියේ. මම බුද්ධ මම බුද්ධ මම බුද්ධ කියලා හිටියේ. ඇයි? මේකම මේකයි මම දරන්නේ. මේක තමයි හරි. ඉද මේව සත්‍යං මෝගමඤ්ඤා. මං කියන එක තමයි හරි. ඒක නිසා මමයි බුද්ධ. ආදි වශයෙන් තමයි පිළිවෙල හැම කෙනෙක් මෙහෙම හිතාගෙන ඉන්නේ. තථාගතයන් වහන්සේ ලෝකේ පහළලා තමයි පිළිවෙල උන්වහන්සේ දේශනා කළේ පටිච්ච සමුප්පාදය. මේ පටිච්ච සමුප්පාදයෙන් ලෝක සත්‍යය හටගන්න හැටි. ඒ වෙලාවේ තමයි පිළිවෙල උන්වහන්සේ මේ අනිත්‍යතාවය කියන එක ලෝකෙට දේශනා කළේ. අනිත්‍ය දේවල් පටිච්ච කරන්න ගියාම තමයි පිළිවෙල ඒකට අදාළ උපතක් සකස් වෙන්නේ. නිකන් සකස් වෙන්නේ නැහැ. අනිත්‍ය දේ අනිත්‍ය විදිහට තියන්න ගියා නම් පිළිවෙල පටිච්ච කරන්න අවශ්‍යතාවයක් නැත්තම් ආයි අபிසංකාර වඩන්න ඕනේ. අනිච්ච දේ අනිච්චයි. හේතුන්ගෙන් හටගන්න දේ හේතුන්ගෙන් හටගත්ත හේතු නැති වුණාම නැති වුණා ඉතරයි. හැබැයි ඕක බින්දුතුනි අපි කැමැත්තක් හදාගෙන වෙන්න අපි විදිහක් හදාගෙන අපි නිසි කියලා දෙයක් හදාගෙන. ආන්නේ නිසි විදිහට මේක පවත්වන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? එතරම් තණ්හාව නිසි විදිහට තියෙන්නේ. ඒ තණ්හාවටපත් වෙච්ච ගමන් එතනින් එහාට පෙලෙන්න පටන් ගන්නව නේද අපි? ඒක පිළීම කියන්නේ සිංහතුනි මහ දුකක් නේද? එහෙනම් ඔතනම තියෙනවා නේද පින්දුනේ දුකට හේතුව මොකක්ද කියලා බැලුවම දුකට හේතුව ઈચ્છාව නේද? ઈચ્છාවෙන් මේ ලෝකේ පවත්වන්න යාම නෙමෙයිද මේ දුකට හේතුව? එහෙනම් ઈચ્છාව කැමැත්ත කියලා කියන්නේ ආදරය කියලා කියන්නේ සෙනෙහස කියලා කියන්නේ ප්‍රේමය කියලා කිව්වනම් ඔය ඔක්කොම ගත්තාම ඔය ඔක්කොම වචනේ තියෙන එක මේ වචනේ මොකක්ද? තණ්හාව. එහෙනම් පින්දුනේ තණ්හාව නිසා තමයි මේ දුක හදාගන්නේ. එහෙනම් යදනිච්ඡන් තන් දුක්ඛ. එහෙනම් ඉච්ඡ වූ දෙයක් අනිච්ච වූ දෙයක් ඉච්ඡ කරගන්න ගියාට පස්සේ එතනම පින්විතේ තණ්හාවක් හිතේ හටගත්ත නිසා තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ පින්විතනි? ඒ දේ මේ විදිහට පවත්ව ගන්න නම් ඒ කාන්තේම සිද්ධ කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි අවිසංකාර වඩන එක. කොහොම හරි අවිසංකාර වඩන්න ඕනේ මේ තෙමීමෙන් නිදහස් වෙන්න. පිළිමේ නිදහස වෙන අභිසංකාරයක් වැඩිව නම් පිළිදෙන අභිසංකාරයේ අවසානයේදී භවපත්‍යා ජාති කියලා ජාතියක් සකස් වෙනවමයි ඒක කාටවත් නවත්තන්න බෑ. එහෙනම් දැන් අනිත්‍ය දේ පටිච්ච කරන්න ගියා පටිච්ච කියන්නේ පිළිදෙන කැමැත්ත ගලව පවත්වන්න ගියා. කැමැත්තට බද්ධ ගන්න ගියා. එතකොට මොකද වෙන්නේ පිළිදෙන ඒක නුදෙසා අභිසංකාර වඩන්න ගිහිල්ලා ඒ අභිසංකාර වැඩි වීම තුළ අර ජාතිය සකස් කරගත්තා. දැන් ජාතියක් සකස් වුණා කියලා කියන්නේ පිළිදෙන තවත් එළීමක් නෙමෙයි හටගත්තේ. මේ જાතිය කෙනෙක් ගාම උප්පත්ති જાතිම ගන්න යන්න එපා. ඒ ඒ මොහොතේ හටගන්න જાති ගන්න. ඒ ඒ මොහොතේ හටගන්න જાතියක් තියෙනවා ඉදම් පච්චේතා පරිසම්උප්පන් සතාගතයන් වහන්සේ දේශනා කරේ ප්‍රවෘත්ති පරිසම්උප්පාදේ කියන. එහෙනම් මේ හැම මොහොතකම සිද්ධ වෙන්නේ මොකක්ද? જાතිය ප්‍රගතුනා නම් දෙවිඳුල ජරා මරණයෙන් එතනම දිනව නේද? එහෙනම් මහා පිටින් කඳක් නේද තිබුණේ මේ උප්පද්දන හැම මොහොතකම. දැන් වැරදුනේ කොතනද අපිට? ඕකේ දිනතර ඉස්සරහට ගියා නම් වැරදුනා පස්සට ගියා නම් හරි. Tamanට පිළීමක් හටගත්ත ගමන් දිනතර පිළීමෙන් නිදහස් වෙන නේද බලන්නේ හැමතිස්සෙම. පිළීමෙන් නිදහස් වීම උදෙසා අවිද්‍යාවෙන් ගන්න තීරණය මොකක්ද? කතා කරා. දැන් ඔබ ධර්මයේ දන්නවා. අනුරාධපුරයේ ධර්මයේ ශ්‍රවණය කරන්න එන පිරිස් ධර්මයේ යම් ප්‍රමාණයක් දැනගෙන ඉන්න ඕනේ. හැමතිස්සෙම හොඳට සීඩී අහලා ඉන්නේ කල්ලා ඉන්න ඕනේ. ඒකයි මම කිය හොඳට ධර්මයේ දන්න පිරිසයි ඉස්සරහින් ඉඳ ගන්නවා. එතකොට මහාසාර ධර්ම දේශනාවක් ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. අනිත් අංගවල දේශනා කරද්දී පිළිතුරු අලුත් අලුත් අයට දේශනා කරන නිසා ඒ අයගේ හිතේ පරිදි දේශනාව සිද්ධ වෙයි. නමුත් ඔබ මෙතනට එන පිරිස හොඳ ධර්ම දර පිරිසයි ඉඳ ගන්නවා. නේද මහාසාර ධර්මස්කන්ධයක් ගන්න පුළුවන්. මහාසාර ධර්මස්කන්ධයක් දේශනා වෙනවා එතකොට. ඒක තමයි දහම් ගුරු. ඒ දහම තමයි පිළිපදින අපිත් පිළිපදින. ඒ දහම අපිටත් ගුරු වෙනවා. ඔබගේ පිනට පහළ වෙන දේ. හොඳට මතක තියාගන්න පින්න මේ බොහෝ පිරිස ඇවිදින්න. හරියට අගය කරනවා මේ දහම් දේශනා ගැන. හරියට ප්‍රශංසා කරනවා. ඒ හැම මොහොතකම මම කියන්නේ මම දේශනා කරන්නේ නැහැ. මම රේඩියෝ එකක් විතරයි. බ්‍රෝඩ්කාස්ට් කරලා මේක තියෙන්නේ. දෙන්නෙක් බ්‍රෝඩ්කාස්ට් කරන්නේ නැහැ. මම කරන්නේ ෆ්‍රීකවන්සි එක අල්ලන එක විතරයි. ෆ්‍රීකවන්සි එක අල්ලනකොට ඒකට අදාළ පිටින් අර අර මීටරේ කරකවනකොට ඒ අදාළ මීටරේට කරකිලා තියෙද්දි මොකද වෙන්නේ? ඒක ඉබේම ඔබට ඇහෙන්න පටන් ගන්නවා. ඒක තමයි ස්වභාවය. මට කියන්න බෑ මම දේශනා කරනවා කියලා. මේ සාස්ත්‍රුන් වහන්සේගේ දහම. මේ දහම නැගෙන්නේ බුදු මූකින් විතරමයි. ඊට පස්සේ වෙන්නේ දේශනා වෙනවා. තමන්ගේ අවබෝධයත් එක්ක ඉන්න පිළිසගේ ප්‍රඥා ශක්තියත් එක්ක පුණ්‍ය ශක්තියත් එක්ක දේශනා වෙනවා. එහෙමයි සිද්ධ වෙන්නේ. දැන් මම අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. දැන් ප්‍රශ්නේ මතකද? මොකක්ද අහපු ප්‍රශ්නේ? Tamanට තෙලීමක් හටගත්තා නම් මොකද්ද කරන්නේ ඉක්මනට? තෙලීම නිරුද්ධ කරන්න නේද හදන්නේ? දැන් තථාගතයන් වහන්සේ දේශනා කළේ දුක නිරුද්ධ කරන්න දුකට හේතු නිරුද්ධ කරන්න. එහෙනම් වැරදි නේද එතනම? අවිද්‍යාවෙන් ගත නිගමනයක් නේද පිංගුතේ? අවිද්‍යාවෙන් නිගමනය කරනකොට සංකල්ප තමන්ව පෙළෙනකොට ඉවස ගන්න බෑ පෙළීම. ඒක නිසා මොකද කරන්නේ කොහොම හරි පෙළීමෙන් නිදහස් වෙන්න තමයි හදන්නේ. පෙළීමෙන් නිදහස් වෙන්න මොකද කරන්නේ අවිද්‍යාව පත්‍ය අபிසංකාර වඩන්නේ ඒකනේ. ඒ කියන්නේ අවිද්‍යාව පත්‍යම සංඛාර හැදෙන්නේ පිටුතේ. අවිද්‍යාව නිසාමයි අපි සංඛාර වඩන්නේ. නිකන් වෙන්නේ අපි සංඛාර. එහෙනම් එතනදී අර පෙළීමේ නිදහස් වෙන්න ඕන නිසා අපි සංඛාරයක් වඩනවා. අපි සංඛාරයක් වඩපු ගමන් මොකද වෙන්නේ? ආය රතනට ගිහිල්ලා භවපත්‍යා ජාති කියන අන්නර මහා දුක්ඛඳ ආය හට ගන්න. එහෙනම් උතන්දී ප්‍රඥාව තියෙන කෙනෙක් මොකද්ද කරන්නේ? පෙළීමක් එනකොට පෙළීමක් එවත් අර මහා දුක එනකොට පිඟුතුනේ දුක අවබෝධ කරගන්න ඉතින් ඉස්සෙල්ලා. ඇයි මේ දුක ආවේ? ඔන්න හොයලා බලන්න. අන්නේ දුක එනකොට තමන් පෙළෙන නිසායි දුක මේ පෙළීම කියලා කියන්නේ තමන් ඉච්ඡාවක් හදාගෙන ඉඳලා මේ ඉච්ඡාව වෙනකන් මේ පෙළෙන්නේ. ඔන්න වැටහිලා එනවා. එහෙනම් ඉච්ඡාව හේවත් මේ තණ්හාව නිසානේ පෙළෙන්න පටන් ගන්න කියලා ඔන්න තමන්ට අවබෝධ වෙනවා. මම මේ විදිහක් හදාගත්ත නිසා ඒ විදිහ වෙනකන් නේද මම මේ පෙළෙන්නේ. මම නිසි කියන දේක් හදාගත්ත නිසා ඒ නිසි කියන දේ වෙනකන් නේද මම මේ පෙළෙන්නේ. ඔන්න පෙළීමට හේතුව හොයාගත්තා. පෙළීමට හේතුව එනම් ඒකාන්තයෙන්ම තණ්හාව කියලා දැකගත්තා. එහෙනම් දැන් මොකද කරන්න ඉතින් උතන? දැන් තණ්හාව නිරුද්ධ කරන්න. ඒ තණ්හාව නිරුද්ධ කරගන්න තමයි ජීවිතේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක ඕනේ වෙන්නේ. එහෙනම් ඉච්ඡාව කියලා කියනවා තණ්හාවට බැඳිච්ච නිසානේ මේක වෙන්නේ. එහෙනම් මේ ලෝකේ මේ ඉච්ඡාවට බඳ ගන්න දෙයක් නෙමෙයි මේ තියෙන අනිත්‍ය වූ දෙයක්ම තියෙන හේතුන්ගෙන් හටගන්න දෙයක් නෙමෙයි තියෙන්නේ. මේක කොහොමද මම ඉච්ඡාවට බඳ ගන්නේ? අන්න එක තේරුම් ගත්ත ගමන් පිඟුදිනේ මේ තුලින් මහා දුකක් නේ හටගන්නේ සැපක් කොහෙද හටගන්නේ? ඒ තුලින් මහා අසාරයක් නේ මේ තියෙන මොන සාරයක්ද? එහෙනම් මහා අසුභයක්මනේ මේ තියෙන කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන කරුණු දෙක දකිනකොටම සිංහතුනි මොකද වෙන්නේ? අර ඉච්ඡාවෙන් නිසි කියන විදිහක් පනෝගෙන ඉඳලා නම් අන්නේ නිසි කියන විදිහ නැති වෙලා යනවා. එහෙනම් ආපහු සැරයක් අபிසංකාර බණ්ඩ විලා ಜಾති හදන්න ඕනේ. අටුව කඩලා පුටුව හදන්න ඕනේ. එක පිළීමක් දුරු කරගන්න තව පිළීමකට අතවන්න එක නෙමෙයිද කරන්නේ අපි. එක දැනක පෙළේදී ඒ පිළීම නතර කරගන්න තව පිළීමකට අතවන්නනවා. ඇයි? ඒ පිළීම සිද්ධ වෙනකොට අபிසංකාරයක් වල්ලි වෙනවා. ඒ පිළීමේ නිදාස් වෙනවා. ඒ අபிසංකාරය නිසා මොකද වෙන්නේ? තව જાතියක් හටගන්නවා. තව જાතියක් හටගත්තම කියන්නේ මොකද්ද? ඉතින් තව පෙනීම. තව දුක දුක් හැබැයි දුකක් උපදව ගත්තා. දැන් මොකද වෙන්නේ? මේ දුකක් උපදව ගත්තට පස්සේ එතනින් එහාට ජීවිතේ තවත් දුක් දුක් එකට තමයි උරුමකම් කියන්නේ. ඒක පවත්වාගෙන යන්න ඊට පස්සේ සංසාර දුක් වඩන්න ඕනේ. ඒක ඒක විනාශ වෙලා යන්නේදී විපරිණාම දුක්ඛේ පටන් ගන්නවා. එහෙනම් තව දුක් තුනක එකතුවක් නේද හටගත්තේ. එහෙනම් එක දුක් තුනක එකතුවක් නැති කරගන්න පිළිතුරු තව දුක් තුනක එකතුවක් නේද මේ හටගන්න හදන්නේ. එහෙනම් අටුව කන්න පුටුව හදා හදා නේද සිංහදෙනි බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙනකම් අපි ජීවත් වෙන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේ මේ ලෝකේ පහළ වුණාට පස්සේ සිංහදෙනි අපි අටුව කන්න පුටුව හදලා පිරිසනම් එන්නේ. මොන අපරාධයක්ද මේ? එහෙනම් තථාගත ධම්ම වැහෙන්න දෙන්න එපා පිංගුතුනි. මේ සසර ගමනේ මිනිස්සු අනාථ වෙනවා. මේ ගැන එක බින්දු මාත්‍රයක්වත් දන්නේ නැති පිරිස තමයි පිංගුතුනි අල්ල බැඳ ගන්න හදන්නේ. අල්ල බදා ගන්නවා කියලා කියන්නේ. සාරයි කියලා අල්ලගෙන ඉඳලා ඒක හොඳට තදට බදා ගන්නවා. ලේසියෙන් ගලව ගන්න බෑ ඊට පස්සේ. බදාගත්ත කියලා කියන්නේ තියෙන හැමතිස්සෙම හොඳට මතක තියාගන්න බදා ගන්න දේවල් තියෙන එළිය නෙමෙයි ඇතුලේ. ඉච්ඡාවල දේවල් තියෙන එළිය නෙමෙයි තියෙන ඉච්ඡා දේවල් තියෙන ඇතුලේ. එහෙනම් ඇතුලේ නම් ඉච්ඡ දේ හදාගන්න තියෙන ඊට පස්සේ මොකද කරන්නේ මේ එළිය තියෙන එක ඇතුලේ තියෙන එක වෙනකම්ම මොකද කරන්නේ අභිසංකාර වඩනවා. නමුත් එළිය තියෙන එක ඇතුලේ තියෙන එක කරන්න බෑ. ඒකට හේතුව තමයි එළිය තියෙන එක ඇතුලේ තියෙන හේතුන්ගෙන්. ඔබට අල්ලන්න ස්පර්ශ කරන්න බැරි හේතු කෝටි ප්‍රකෝටිකින් හැදිලා තියෙනවා. කම්මසකෝ මිහි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණ යං කම්මං කරිස්සාමීති කල්යාණං වා පාපකං වා දස දායාදෝ භවිස්සාමීති ඕකනේ ස්වභාවය කර්මයේ ඥාතියා කරගෙන කර්මයේ උප්පත්ති ස්ථානය කරගෙන කර්මයේ පිළිසරණ කරගෙන ඔය ආකාරයෙන් තමයි දිනු අපි ඉපදිලා එහෙනම් කර්මය කියන්නේ ඒක හේතුවක් අවිද්‍යාව තෘෂ්ණා කර්ම ආහාර නිබ්බත් ඉලක්කන නිසා නේද රූප ස්පන්දය කියන එක උපදින්නේ එහෙනම් ඔබ කොහොමද උප්පන්දන්නේ එහෙනම් මේ රූපේ මෙසේ තිබේවා කියලා ඔබ කොහොමද කියන්නේ? මේ රූපේ මෙච්චර කාලයක් තිබේවා කියලා ඔබ කොහොමද කියන්නේ? අනේ මගේ දුව හරිය ලස්සනයි මගේ දුව තව අවුරුදු 20ක් කොහොම හිටියවා කියලා කොහොමද කියන්නේ? තාසියර දෙම් ටික දාලා රත් කරනකොට තියෙන වතුර බින්දුවක් කියලා තෙල් බින්දුවක් කීසියලා ඇද්දක පොට්ට වෙන්න බැරිද? කොහොමද අල්ලලා නවත්තන්නේ? එහෙනම් සසර ගමනේ මොන අනාතේද? හරි ආසාවෙන් බලන් ඉන්නවා මගේ දුව දීගේ දෙන දවසට මේ විදිහට ඉන්නේ නැති කියලා ඔන්න ඉච්ඡාවක් හදාගන්නවා. මේ විදිහට ලස්සනට ඇඳ වැඳ පැනඳගෙන ඉන්නකොට මගේ දුව කොච්චර ලස්සන වෙයිද කියලා මනමාලියක් දිහා දැක්ක ගමන් තමන් හිතේ ඇදෙට එනවා තමන්ගේ දුව. අනේ ලස්සනට මේ මගේ දුව ඊට වඩා ලස්සනයි මම කොහොමද ලස්සන දීක දෙන්න ඕනේ කියලා. අනේ පවුදා අම්මා කියනවා පුතේ ඔන්න කන්න ටික බදින්න ඔය මාළු ටික බදින්නකෝ. දැම්ම මාළු කන්න තෙලට. වීසුනා තෙල් ටික මූණම ඉවරයි. දැන් මොකද වෙන්නේ? පොළවේ හැපි හැපි අඬන්න තමයි තියෙන්නේ. වෙන මොකද ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි ඉතින් පොළවේ හැටියට අඬන්න ඕනේ නෑ නේද අර තණ්හාව ඇති කරගත්ත වෙලාවෙම. ඒකද බේත කරගත්තා. මේ මහා දුකක් නේ මම මේ ඇති කරගන්න යන්නේ මේ දුක. වාවහම මම මෙතන මේ දුකට හේතු හොයලා මේක නිරුද්ධ කරගන්න ඕනේ කියලා තණ්හාවක් හේතු හිටියන. තමන් හැමතිස්සෙම අවබෝධයක නම් ඉන්නේ හේතුන් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධටි කියලා ආයි අඬන්න ඕනේ නෑ නේද ඉතින් මොකද ඔබ ඇලෙන්නේ නෑනේ දේවල් වලට. ඇලෙන්නේම පින්වතුනි මේක ඔබ වශයෙන් තියන්නම පුළුවන් ඒක නිසා මම මොනම කළා හරි මගේ වශයෙන් තියනවා කියලා හිතාගෙන. හිතේ තියෙන දේවල් වලට ඇලි ඇලි ඔබ ඉන්නේ. ඔබ ඇල්ල දින ගෙදර ඉන්න දුවට නෙමෙයි සිංහදුන හිතේ ඉන්න දුවටයි ඔබ ඇලිලා තියෙන්නේ. පාරයි ඉන්න කෙල්ලෙකුට නෙමෙයි කොල්ලෙක් ඇලෙන්නේ. හිතේ ඇදෙන කෙල්ලටයි කොල්ලෙක් ඇලෙන්නේ. පාරයි ඉන්න කෙල්ලට කොල්ලෙක් නෙමෙයි කබරෙක්වත් ඇලෙන්න පුළුවන් කෙල්ලෙක් නෙමෙයි පාරයි ඉන්නේ. දහංගර ගහ බලන්න කබරෙක් නේ අරයි යන්නේ එතනින් එහාට. ඒකනේ මම ඔබට කියන්නේ කෙල්ලෝ මට අල්ලලා පෙන්නන්න කියලා ඉන්නවනේ. කෙල්ලෙක් ඉන්නවනම් අල්ලලා වෙන්නන්නකො කොතනින් හරි. මේන් කෙල්ල කියලා වෙන්නන්නකො. ඉන්න දැනක් පෙන්වන්න විදියක් නැහැ නේ. හැබැයි හිතේ හැදෙන කෙල්ල නම් හරියම සාරයි. ඇයි? Taman ආසම කරන කෙනා තමයි හිතේ ඇදලා තියෙන්නේ. හරිය සුවඳයි. හිතේ ඇදිච්ච කෙනා. ඔය ඔක්කොම ඇදලා ඇවිල්ලා තියෙනවා හිතේ. හිතේ තමයි ඔක්කොම තියෙන්නේ. ඉච්ඡාව ඇදලා තියෙන්නේ හිතේ. රූපේ ඉච්ඡාව නැහැ. එනවාට හිතේ ඇදිච්ච දේට තමයි තියෙන්නේ බේස් කරන්න කිව්ව අර පාරයින් ඉන්න එකට නෙමෙයි. ඒකයි මම ඔබට හැමතිස්සෙම කියන්නේ පාරයි ඉන්න එක දිහා බලාගෙන හිතේ ඇලිච් එක දුරු කරගන්න කියලා. මේ විඥානයේ විසින් පෙන්වන මායාවට බේත් කරන්න කියලා එවලෙනවා. ආයි ඇද්දක පියාගෙන ආපු මට නම් ඔයගොල්ලෝ දකින්නවත් නොලැබේවා. මම යන ඔක්කොම කොල්ලෝ ඉන්න පැත්තක දාලා ඉන්නවා මම කියලා ඉල්ලා ගිහිල්ලා හරියන්නේ නැහැ. තමන්ගේ හිතේ හට ගන්නවා නම් පිටුතුනේ ඒ දේ ඒ වෙලාවේ ප්‍රතිකාරයක් කරගන්න ඒකට. හොඳට විදලා බලන්න. මේ ඇත්ත ඇති හැටියෙන් පෙන්වන්න කියලා විඥානයේ රණ කරන්නේ. එම්බා විඥානයේ මට ඇත්ත පෙන්නපන්. ඔය රූපේ තියෙන ඇත්ත පෙන්න පමණට. ඔය රූපේ මට ගෙදර අරන් යන්න නෙමෙයි, කබරේකට අරන් යන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් ඔබ මොකටද මට මේ රූප සුන්දරියක් පෙන්වන්නේ? විඥාණයෙන් අහලා බලන්න. දැන් ඔබගේ කයවත් පින්විතේ පුළුවන් මිනිස්සුන්ට අරන් යන්න. ඔබගේ කයවත් පුළුවන් ද මිනිස්සුන්ට අරන් යන්න. ඔය කයට වටිනකමක් දෙන්න පුළුවන්. සබන් කෑල්ල පටින්නද ඊට වඩා? අනුර සුගඳවත් තියනවා නේද? ඕක දවස් දෙක තුනක් නෑවිල නැත්තම් මොකද වෙන්නේ? මහා කුණු ගොඩක් බවට පත් වෙනවනේ. හැබැයි හිතේ තියෙන එක කුණු වෙනවා. ගෑල්ලා මේ කැලින හත් දොහකින් නාල නැහැ. අසලීටක් ඇදලා නාන්න එපා කියලා දියෙන්නේ. පාරේ ඉහළ පැත්තේ ඉන්නවා. සුදුයි ලස්සනයි. නැ කරගාන ඉදරලා යන්න හිතෙන්නේ නැද්ද? ඒ කෙල්ල එහෙම ඉන්දියාවේ තව කොල්ලෙක් කියලා කිව්වොත් ඒ මටයි අරක උඹට හරියන්නේ නැහැ කියලා. පොල් ගාන කරන් ගහන්නේ නැද්ද අර කොල්ල? උඹට කොහෙද නැහැ නෑ ඒක මටයි. කියලා ගහන්නේ නැද්ද? තල්ලු කරගන්නේ නැද්ද? ගාමනා ගන්න හදන්නේ නැද්ද? මොකටද මේ? අර පාරයිනේ එහා පැත්තේ ඉන්න ගෙදර අය යන්නේ නැත්නම් හිතේ හැදිච්ච ගෙදර අය යන්නේ. හිතේ හැදිච්ච ගෙදර අය යන්නේ. පලාතක ඉන්න බෑ පාරයිනේ ඉන්න එක. නමුත් හිතේ හැදිච්ච එක රත්තරන්. එහෙනම් මොකටද අරුණට ගහන්නේ? කියන්න තියෙන්නේ යාළුවා උඹගේ හිතේ හැදිලා නේද තියෙන්නේ? මගේ හිතේ හැදිලා තියෙන්නේ. අපි ඔය දෙක අරන් එතන යමු. ඔය හිතපු දෙක. එහෙනම් පින්වතුනි මේ රූපේ ප්‍රත්‍ය වුණා විතරයි නේද? ඒ රූපේ ප්‍රත්‍ය වීමෙන් පින්වතුනි හිත ඇතුලේ හදගත්ත සංයෝජනය. ඕන් ওই සංයෝජනෙට තමයි යාල කරන්නේ. ওই සංයෝජනේ නැති වුණාම තමයි ඩිවෝස් කරන්නේ. මාළු කොට ගෙදර අරන් ගිහින්. අනිත් එක තමයි පිටින් ආදරය කියලා කියන්නේ හේතුක ඵලයක්. මෙන්න මේ දේවල් කවුරු හරි කෙනෙක් යුගතිලියට පත් වෙන්න ඉන්නවා නම් තමන්ගේ දියණියා, තමන්ගේ දරුවෙක් පුතේ. ඥාති දරුවෙක් හරි ගමන්නේ. යුගතිලියට පත් වෙන නම් ඒගොල්ලන්ට මෙන්න මේ අවවාදය කරන්න. ආදරය කියලා කියන්නේ හේතුක ඵලයක්. අනිච්ච ලෝකෙ පින්වතුනි දෙදෙනෙක් එකට බැඳෙනවා කියලා කියන්නේ පින්වතුනි ඒකාන්තයෙන්ම පටිච්චයක් සිද්ධ වෙලා තමයි ඒක වෙන්නේ. කැමැත්තට බැඳිලා තමයි තියෙන්නේ. එහෙනම් පටිච්චයක් සිද්ධ වෙන්න නම් ඒකට හේතු තියෙනවා. ඒ හේතු තියෙන නිසා තමයි පින්වතුනි තවත් පුද්ගලයෙ තවත් පුද්ගලයෙකුට බැඳෙන්නේ. ඒක නිසා ඒ දෙන්නව වෙනම කැඳවලා කියන්නේ. පුතේ මේ දුවට නුඹ ආදරය කරන්න හේතු ටික මේ කොලේ ලියන්නේ. දුවේ මේ පුතාට ඔබ ආදරය කරන හේතු ටික මේක ලියන්නේ කියලා පින්වතුනි ආන් ඒක අරගෙන ලස්සනට ටයිප් කරලා රත්තරන් කුඩු ඉහෙලා මගුල් ෆොටෝ එක දෙන වෙලාවේදී ඒකත් රාමු කළම දෙන්න පින්වතුනි බිත්තිය එල්ල ගන්න කියලා හැමදාම දෙන්න දෙන්නට දෙන්නට ගිහිල්ලා ඒක බලන්න කියලා කියන්නේ ඔය හේතු ටික ගැලපුණොත් විතරයි පින්වතුනි ඔය ආදරේ තියෙන්නේ නැත්තම් ඔය ආදරේ නැහැ මුලින් හේතු ටික ගැළපිලා ආදරේ හැදුනට පස්සේ කසාද බැඳලා සතියක් දෙකක් යනකොට මොකද වෙන්නේ? අර හේතු සපයන්න අමතක වෙනවා. මොකද සමහර හේතු පිටින් බලෙන් සපයපුවා. කැමැත්තෙන් සපයපුවා නෙමෙයි ඕනෙකම හින්දා සපයපුවා. ඒක නිසා Tamanට නිදහස් වෙන්න ඕන නිසා මොකද කරන්නේ? එතනින් එහාට ඒක සපයන්නේ නැහැ. එතනින් එහාට සපයන්නේ නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? අර ආදර ඵලය කියන එක දෙදරලා යනවා. හොඳට මතක තියාගන්න මේ ආදරය කියන්නේ හිතවල ඇති වෙච්ච එකක් නෙමෙයි. ආදරය කියන්නේ මොකද්ද? හේතුන්ගෙන් හැදිච්ච ඵලයක්. ඒ හේතු ටික තියෙනකම් විතරමයි මේ ආදරේ තියෙන්නේ. නැත්තම් මේ ආදරේ තියෙන විදිහක් නැහැ. එහෙනම් මේ හේතු ටික සපයන්න කියන්නේ හැමදාම. පුතේ උඹට අවුරුදු කීයක්ද දීක ගන්න ඕනේද? දෙකක්ද? එහෙනම් මේ අවුරුදු දෙක ඇතුළතදී මේ මේ හේතු ටික සපයපන්. පුතේ උඹට දීක අතර ගන්න ඕනේද දැන්? එහෙනම් මේ හේතු එකක්වත් සපයන්න එපා. එතකොට මොකද වෙන්නේ? ආය අමුතෙන් අතහරින්න දෙයක් නැහැ අතහැරිලා දීගේ. ඕක තමයි මිනිස්සුගේ ස්වභාවය. මිනිස්සු හිතාගෙන ඉන්නේ අපි ආදරෙන් ඉන්නවා කියලා. අපි ආදරෙන් ඉන්නව නෙමෙයි තිබුණේ ඒකට අදාළ හේතු සැපේනකොට ආදරය කියන එක හැදෙනවා. හේතු නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? ආදරය කියන එක නැති වෙනවා. ඔය සමහර මිනිස්සු ඉන්න දිවිදින රැට බොන යාළුවෝ ටික එකතු කරගෙන. ඉතින් තමන්ගේ බිරිඳට අදන් තේට්ටම් කරගෙනමයි ඔය මිනිස්සු ඉන්නේ. හැබැයි රැට ගෙදරට යාළුවෝ ටික ආවට පස්සේ මේ බිරිඳටම කරවල බැදුමක් හදාගන්න ඕනි වුණාම ඒක මිනිස්සයා මොකද කරන්නේ? අර යාළු වෙන්න කාලේ දිවිච්ච හේතු දෙක එකතු කරන කුස්සියට ඇවිදින්න. අනේ සුදු එන්නකෝ ආදී වශයෙන් කියලා ආදරණීය නම් ටික ඔක්කොම කියලා. අපි ඊළඟ සතිය යන්න ට්‍රිප් එක අර දැක්කද? අර ආදරය කියන එක හට ගන්න තිවිච්ච හේතු ටික එකතු කරනවා ආපෞසරේ. ඉතින් අර මොඩ ගෑණි මොකද කරන්නේ? හරි සන්තෝෂයි අර ආදරය කියන ඵලයේ ඉපදුනාද? අර හේතු ටික සමයපු ගම. දැන් මොකද කරන්නේ? සිරුදෙන කරවල බැලුවා පොළොවට හදලා දෙන්නේ. ඊට පස්සේ අර යාළුත් එක්ක ඉඳලා කරුවල බැලුමක් කාලේ ඉඳලා කටගොන්නම් බීගෙන අරකිට ගහනවා නෑ මිලියෙන් ඔළුවට. දැන් අර ආදරේ ආ ඉවරයි. ඇයි හේතුව? දැන් අර හේතු ටික නෑ. දැන් හේතු ටික සම්බන්ධකම් විතරයි ඵලයේදී. එහෙනම් ආදරය කියන්නේ ඔළුවට ඉහිවට තියන් ඉන්න ඕන එකක්ද? ආදරය කියන්නේ විශ්වාස කරන්න පුළුවන් එකක්ද? නෝ හොඳට තේරුම් ගන්න. ඇයි පිටුදනේ අම්මගේ ආදරේ ආදරේ අතර ඉහෙළම තියෙන්නේ? ආදරේ කියන්නේ කැපකිරීමද නේද? හරියට හරිනේ ඔය වචනේ. ඇයි? ආදරේ කියන්නේ කැපකිරීම තමයි. සම්පූර්ණයෙන්ම කැපකිරීම. නැත්තම් දුක් විඳීම. ඒක හදාගත්ත හැකියාව. ඇයි හේතුව? ඇයි දිගදින අනිච්ච දෙයක් නේද මේ පටිච්ච කරන්න හදන්නේ? ඔබගේ පටිච්ච සමුප්පාදේ එකක්. තව කෙනෙක්ගේ පටිච්ච සමුප්පාදේ තව එකක්. ওই දෙක එකක් කරන්න බෑ නේද? මේ සන්තෝෂෙන් ඉන්නද? එහෙනම් එක්කෙනෙක් කැප කරන්න වෙනව නේද? එහෙනම් එක්කෙනෙක් මොකද්ද කරන්න ඕනේ? එක්කෙනෙක් තමන් එක හරව ගන්න ඕනේ අනිත් එක්කෙනාගේ එකට. ඒකට කියන්නේ හොඳම නම මොකක්ද? කැපකිරීම. ඔකට තව නමක් ලෝක සම්මතය කියනවා. ආදරය. ඒ දෙක කරන්න තමයි පිටුදේ ජීවත් වෙනවා කියලා කියන්නේ. වෙනස් කරගෙන බලන්නකෝ පුළුවන්. වෙනත් දෙයක් බවට හරවගෙන බලන්නක පුළුවන්. මං ජීවත් වෙනවා මට ඕනි විදියට කියලා හිතාගෙන ජීවත් වෙනවා. ස්වාමි පුරුෂයා ජීවත් වෙනවා මං ජීවත් වෙන්නේ මට ඕනි විදියට. බිරිඳ ජීවත් වෙනවා මා ජීවත් වෙන්නේ මට ඕනි විදියට. දැන් මොකද වෙන්නේ? ටැග්කට දෙන්න වෙන්නේ පොළු දෙකක් නේද? ඔච්චරයි නේද ඉතුරු වෙන්නේ. හැබැයි කෙනෙක් කැප කරනවනේ කැපගන්න තාක් පුළුවන් ඉන්න. කැපගන්න එක නතර කරපුවාම මොකද වෙන්නේ? ඉවරයි. ඒක නිසා තමයි පිටුදේ අම්මගේ ආදරේ මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ආදරේ වෙන්නේ. ඇයි අම්මනේ කැප කරන්නේ. මිනිහක් මරලාවත් අම්මා හංග ගන්නව නේද? තාත්තව මරුවත් අම්මා හංග ගන්නව නේද? ඒක අප කිරීම කරගෙන ඉන්නවා. ඒකට අදාළ හේතු සපතක හගේ හපේගෙන ඉන්නවා කොහොම හරි. ඉතින් මේ දේවල් දිනදිරි මම අපට තේරුම් ගන්න. එහෙනම් මේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ දිනදිරි මේ හේතුඵල සම්බන්ධයක් මෙතන. ඔතනින් එහාට ගිය කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. හේතුක තිබ්බනම් ඵලයේ හැදුණා. එහෙනම් ඔබට බලාපොරොත්තු වෙන්න බෑ නේද දිනදිරි කිසිම දෙයක් මෙසේ පවතී කියලා. ඒ කාන්තේම අන්‍යතාවයටපත් වෙන දේවල් නෙමෙයිද මේ තියෙන්නේ. හේතුවක් වෙනස් වෙච්ච ගමන් අන්‍යතාවයටපත් වෙනව නේද මේ? ඒ කාන්තෙන් මේක මොහොතින් මොහොත විපරිණාමයට යන එකක් නේද තියෙන්නේ. මේක මොහොතක්වත් මේව ස්ථිරව පවත්ව ගන්න බෑ නේද මේක මෙතේ පවතිනවා කියන. ඒක මොහොතක්වත් තමන්ගේ කැමැත්තට තියාගන්න පුළුවන්කමකුත් නෑ නේද? එහෙනම් සංකතයේක ලක්ෂණ හතර ආයේ මේ බොරුවක් කියලා ගන්න දෙයක් නෑ නේද? අනිච්චං අද්දුවං විපරිණාම ධම්මං අඤ්ඤතං කියලා සදාගතයන් වහන්සේ දේශනා කළේ. එහෙනම් ඔහොම සංකත ලිහිඟුතුනි මේ ලෝකේ තියෙන්නේ. එහෙනම් ඔබ ඉච්ඡාවෙන් බැඳෙන්න යන්නේ ওই සංකත වලට නේද? ඔබ යම් මොහොතක තණ්හාවක් කියලා ඇති කරගන්න යන්නේ ඔය තමයි සංයෝජන ටිකට නේද? එහෙම නැත්නම් ඔය කියපු ටිකට නේද? ඔය සංකත ටිකට නේද? ඒක නිසා නේද පිළිවෙලේ ඔබ ගිහිල්ලා ගිනි කන්නේ. මොහොතක් නෑර ඔබ මේ ගිනි ජීවිතේට හුරු වෙලා තියෙන පිළිවෙලේ ඔන්න ඕක නිසා. පොඩ්ඩක් මේ දේවල් විමර්ශනය කරන්න. ඔන්න දැන් මේවා භාවනාවට දාන්න. මේවා භාවනාවට දදා බලන්න. ඔබ පාරේ ඇවිදගෙන යද්දි භාවනාවට දාලා ඇවිදින්න. ඒ කියන්නේ ඇස් දෙක තියාගෙන යන්න කියන එක. නෑ හොඳට ඇස් දෙක අරගෙන තිගිදලි පේන රූප දිහා ඇස් දෙක හොඳට අරලා බලන්න. තම වාහනයක යනවා නම් බස් එකක යනවා නම් කෝච්චියක යනවා නම් මේ ඉස්සරහින් ඉන්න එක්කෙනා දිහා හොඳට ඇස් දෙක අරලා බලන්න. ඒක නා Taman දිහා බලාගෙන නැත්තම් නිදාගෙන එහෙම ඉන්නව නම් හොඳට ඇද්ද ගන්න බලන්නේ කෙනා දිහා. හැමතැනම ඉන්න දහම් ගුරුවරු. ආයි දහම් ගුරුවරයා හොයාගෙන වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ. යමෙක් සෝතාපන්න ඵලයටපත් වුණා නම් පිටුදිනි කුණු වෙලා යන ඇඳුම් ටික දිහා දැකලා අරිහත් වෙන්නපත් වෙච්ච උත්තරයන් වහන්සේලා ඉඳලා තියෙන සතාගතයන් වහන්සේගේ සම්පූර්ණ. කුණු වෙලා යන ඇඳුම් ටික දිහා දැකලා තාම ඇඳුම් ටික ගබ්බෙනේක හංගලා ගියා එක්කෙනෙක්. ඇඳුම් ටික ගබ්බෙනේක් දිහා හංගගෙන ගිහිලා සතාගතයන් මහසගේ සද්ධර්මයේ ශ්‍රවණය කළා. සෝතාපන්න ඵලයටපත් වුණා. සතාගත සාසනය පැවිදි වුණා. ටික දවසක් යනකොට දැන් මේ මේක පූර්ණේ කරගන්න අමාරුයි. ගිනිගෙදර මතක් වෙනවා. දැන් මොකද කරන්නේ? අනේ මට නම් මේ පැවිදි ඉන්න බෑ කියලා ඔන්න ගෙදර යන්න ගියා. ආයෙ ගිහිල්ලා ඇඳුම් ටික ඇඳුම් ටික ගන්න යනකොට ආයෙදනවා නෑ නෑ නෑ. මම කොහොම හරි වීර්ය වඩන්න ඕනේ. ඔය විදිහට ටික ටික කීප දවසක් යනකොට මේ අඳුන් ටික ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දිර දිලා දිර දිලා යනවා දැක්කා. මේ අතර පිටුතියා මේ මිනිසුන් මේ හාමුදුරුවෝ අතර ප්‍රසිද්ධියක් ආවා. මේ හාමුදුරුවෝ නිරන්තරයෙන් යනවා. ගිහිල්ලා ඇවිල්ලා ඇහුවාම කොහෙද ගියේ කියලා. ධම්ගුරුවරයා හොයාගෙන ගියා. දැන් බුදුහාමුදුරන්ට කම්ප්ලේන් එකක් ගියා. මේ අන්නේ සාත්‍රු සරණ යනවා කියලා මේ කෙනා. ඒ වෙලාවේ පිළිදෙන මේ උත්මයා ඒ ගහගාවට ගිහිලා බලන්දියා රෙදි ටික ඔක්කොම හුණු වෙලා කරලා ගිහිල්ලා. ඒ වෙලාවට පිළිදෙන Taman තේරුණා මේ හිප්පිත් ඇති රෙදි කරකට මේ ටික නම් මෙන්නේ. එහෙනම් මේ කයත් මොනතරම් අසාරූ දෙයක්ද? මේ ජීවිතයත් මොනතරම් අසාරූ දෙයක්ද කියලා පිළිදෙන විදර්ශනාවට වැටලා උන්වහන්සේ ඒ මොහොතේ අරිහත් වෙන්නපත් වෙනවා. ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේට කතා කරන මේ රහතන් වහන්සේට කතා කරන කවුරුත් දන්නේ නැහැ මොනවද අරියතුන් වහන්සේ නමක් කියන. ඇත්තද මහණ මේ කියන්නේ? මේ තව ගුරුවරයෙක් ඇසුරු කරනවා කියන. අන්න ඒ වෙලාවේ උන්වහන්සේ දේශනා කරන පිළිවෙලින් මෙන්න මේකයි මගේ ගුරුවරයා. එහෙනම් හිතලා බලන්න පිළිවෙලින් අසූචි පිටක් දිහා දැකලා, කුණු වෙලාවේ රෙදි ටිකක් දිහා දැකලා. අරිහත්ත්වයට පත් වෙනවා නම් පිළිවෙලින් මේ හැමතැනම ඉන්න දහම් ගුරුවරු නෙමෙයිද? එහෙනම් දහම් ගුරුවරයා හොයාගෙන කොහෙද යන්න ඕනේ? තමන් මොලේ වෙහිතල වැඩ කරන වෙලාවක් හැරෙන්නට. අනික හැම වෙලාවකම දීවදින මේ මඟ වඩා ගන්න බැරිද? ඌමනාවක් තියෙනවා. හැමතැනම තියෙන කමටහන්නේ. මොකද දිනදින ඔබ ඇලිලා තියෙන ලෝකෙටද? එහෙනම් ලෝකෙම නෙමෙයි ඔබ නිදහස් කරගන්න තියෙන්නේ. එහෙනම් හැමතැනම දිනදින ඔබ කමටහනක් ගන්න හැමතැනම ඇත්ත ඇලිලා තියෙන දැක ගන්න. ඇත්ත ඇලිලා තියෙන දැකගෙන මේ දේවල් වලින් නිදහස් වෙන්න. මේ ක්‍රමයේ තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. එතකොට පින්වදින ඔබට ධානය වැඩෙන්න ඕන වෙලාවට ධානය වැඩේ. ඔබට ප්‍රීතිය ජනිත වෙලා එයි. ප්‍රථම ධාන ප්‍රීතිය කියලා කියන්නේ පින්නේ ආලෝකය ඇදලා ගන්න ප්‍රීතියට නෙමෙයි. ප්‍රථම ධාන ප්‍රීතිය කියන එක ඇති වෙන්නේ සුදුසු තමන් ධර්මයේ විමර්ශනය කළා කළා කළා තමන්ට මේ මේ මේ දහම් මගේ ඇවිදින්න. මම මෙච්චර රාගසහගතව ඉස්සර හිටියා මෙච්චර ද්වේෂසහගතව මෙච්චර මෝහසහගතව මම කටයුතු කළා. දැන් මගේ රාගයත් බොහෝම අඩුයි, ද්වේෂයත් බොහෝම අඩුයි, මෝහයත් බොහෝම අඩුයි. ආන් එහෙම මෙනෙහි කරගෙන යනකොට සිංහදෙනි තමන්ට මහා පීතියක් ජනිත වෙනවා. අනේ මේ මගේ මම මෙච්චර කාල මෙච්චර දුරක් ඇවිල්ලා තිනවා මගේ ගැළවි ගැළවි ගිහිල්ලා තියෙනවා දේවල්. කියලා මහා ප්‍රීතියක් ජනිත වෙනවා හිත ඇතුලේ. ඕන් ඔය ප්‍රීතිය තමයි තියෙන්නේ අර පස්සක් දිය ළඟලා සුඛය ළඟලා ඉවරලා. ඒ සමාධිය ළඟලා දෙන්නේ. මූ බලන්න ඔබට ඒ ප්‍රීතිය ජනිත වෙන්නේ කියලා. එහෙම නැත්නම් ඔබ දැඩි ආසාවක ඉන්නවා. අනේ මට කොහොම හරි ධානයක් ලබන්න ඕනේ. කොහොම හරි මට ධානයක් ලබන්න ඕනේ. අනේ කොහොම හරි මගේ දැන් මේ කය නෙසෙල්ලෙනවා වගේ දැනෙන්න ඕනේ. නැත්නම් එහෙම මෙහෙන් ආලෝකයවල් මට තියෙන්න ඕනේ. මොනවා හරි ටිකක් හිතාගෙන ඉන්නකොට පිටින් එකක් දෙකක් පෙවුන ගමන් මොකද වෙන්නේ? ඔන්න ආයෙ හිත ප්‍රීතිමත් වෙනවා. ආ දැක්ක දැක්ක දැක්ක. දැන් හිත ප්‍රීතිමත් වුණා. පොයිදනරු තේ සමාධිය නැగిලේ. ඉතින් ඕක කොහොමද තේරෙන්නේ? සම්මා සමාධියක් තියෙනවා. සම්මා කියන වචනේ ඔබ හොඳට තේරුම් අරගෙන ඉන්නේ. සං කියන අවිද්‍යාව තෘෂ්ණාව දෙකෙන් ගොඩනගෙන මේ භව ගමන එපා කියන අයින් කරලා දාන සමාධිය නේද සම්මා සමාධිය කියලා කියන්නේ. එහෙනම් ඔබට ඒ කාන්තෙන් මේ මේ භව ගමන ගොඩනගන්නේ රාගදේශ මොහ නිසානේ. එහෙනම් රාගදේශ මොහ ප්‍රහීන වෙන ආකාරයෙන් එකක් ඉපැයි සිද්ධ වෙන්නේ. එහෙනම් මේ තථාගත සාසනයේ හැදෙන ප්‍රීතිය කියන්නේ රාගදේශ මොහ ප්‍රහීන කරාම හැදෙන ප්‍රීතිය නෙමෙයි. එහෙම ප්‍රීතියක් ඉපැයි ඔබට ජනිත වෙන්නේ. ඒ ප්‍රීතිය තුලින් එපැයි දෙන්නේ අර පස්සද්ධිය නැగిලේ. අර කායික සැහැල්ලුව මානසික සැහැල්ලුව නැగిලෙන්නේ. ඔබ දෙයක් කෙරේ අධික රාගයෙන් ඉන්න වෙලාවට, ද්වේෂයෙන් ඉන්න වෙලාවට, මෝහජනිතයෙන් ඉන්න වෙලාවට ඉන්න හරි බරක් දැනෙන්නේ ඔළුවට. හරි බරක් හරි විඩාවක් දැනෙනවනේ. එහෙනම් රාගයෙන් නිදහස් වෙනකොට, ද්වේෂයෙන් නිදහස් වෙනකොට, මෝහයෙන් නිදහස් වෙනකොට තමන්ට අර බර කියන එක නැති වෙලා යනවනේ ටික ටික. එහෙනම් තමන්ට මානසික වගේ සුවයක් දැනෙනවනේ. මානසික සැහැල්ලුතාවයක් දැනෙනවා, කායික සැහැල්ලුතාවයක් දැනෙනවා. ඔන්න ඕක තමයි පිළිදෙන සම්මා ධානයේ ලැබෙන අවශ්‍ය ටික. ඒ ටික වෙන්න නම් ඒ කාන්තේම දහම මෙනෙහි කරන්න ඕනේ නැද්ද? දහම ශ්‍රවණය කරන්න ඕනේ නැද්ද? දහම විමර්ශනය කරන්න ඕනේ නැද්ද? දහම සාකච්ඡා කරන්න, දහම සජ්ජායනා කරන්න ඕනේ නැද්ද? දහමම භාවිතා කරන්න බහුලී කතා කරන්න. නිතර නිතර භාවිතා කරන්න දහමම. තමන් ඉගෙන ගන්න නම් යම් කිසි දහම් න්‍යාය ධර්මයක් පිළිදෙන මේ දහම් න්‍යාය ධර්මයේ නිරන්තරයෙන් යොමු කරන්න. හැම තැනකම යොමු කර කර යොමු කර කර බලන්න තියෙන්නේ මෙතන කොහොමද මෙතන කොහොමද මෙතන කොහොමද කියලා. එහෙනම් පැය 24න් ඔබ නිදාගන්න වෙලාව හැරෙන්න අනිත් හැම වෙලාවකම ඔබට කර්මස්ථාන වැඩන්න බැරිද? අගේට පුළුවන්. නිහි ජීවිතය කියන එක සම්බන්ධ සහිත නිසා තමයි සිංහෙන් තරුණ ධර්මයන් කියන්නේ වහ වහමෙන් ඉවර කරගන්න සැවිලි වෙන්න කියන්නේ. හැමෝටම නෙමෙයි ඒ කියන්නේ. ධහම තේරිච්ච අයට. දහම් නොවි නොතේරිච්ච අයට කරන්න තියෙන්නේ මොකද්ද කියන්නේ තව ගන්ධම පිරිසක් මේ ලෝකෙට කොහොම හරි ගෙන්නලා දෙන්න. සීමා බෝධි හාමුදුරු ගාවට ගිහලා තින්නේ අදිස්ථාන කරන්නේ. මම මේ කරගත්තා වූ පින්බලයෙන් දිව්‍ය ලෝකයෙන් සුත වෙන්න දිව්‍යාංගනාවක් දෙවි කෙනෙක් ඉන්නවා නම් මේ අද්ද වෙදීම අරිහත්ත්වයටපත් වෙන සුසුකම් තියෙන. ආන්නේ උත්තරයන් වහන්සේලා මයි පුතට වඩින්න කියන. ආන්නේ විදිහට සත් අත්‍යක්‍රියාව කරන අදිස්ථානයක් කරනවා. මේ අද්ද වෙදී මේක කරගන්න ඕනේ නැති අය. යුද්ධයට යනවා යුද්ධ කරන්න සිදු ළමයි හතර දෙනා හරියන්නේ යුද්ධයට යනවා. යුද්ධයට යන්නේ මොකද්ද කරන්න ඕන? යුද්ධ කරා. මම මේ යුද්ධ කරන අයට කියන්නේ මේක. ඒක නිසා දැන් ලෝක සත්‍යය මාත් එක තරහ වෙන්න ඕනේ. ආනේ බල කරනවා. මහාන වෙන්න කියලා බල කරනවා. ඒක ඇත්තට සුසු නෑනේ. මම බලක නෑ කියලා කරයි. මම බලක ළඟ ඉඳ කරනවා නම් පිටින් අද එකෙක්වත් ඉන්නවද මේ නිවන් දැකපු නැති අය? හිතලා බලන්න. නිකන් චෝදනා කරන විතරයි මට. මම මේ දේශනා කරන්න හිතුවේ ඒ හැම තැටිකම ගහලා තියෙන එක දෙයක් ඔබ දැක්කේ නැද්ද? හුදෙක්ම නිවන් අවබෝධය නිසා පමණයි. මම වෙන අයට බල කියන්නේ නැහැ වෙන අය බලහන්න එපා. ලෝකේ සාරය ගැන උදුම ගැන අල්ලගෙන ඉන්න පිරිස බනහන්න එපා. ඊට පස්සේ මට බයිනවනේ. මම බල කියන නිවන් දකින්න. දැන් ඔබ නිවන් දකින්නද මෙතනට ආවේ? නැද්ද? එහෙනම් දැන් මම ඔබට කිව්වොත් එහෙම කතාවල් මන් ඉන්න එපා කියලා. දැන් මම වැරදිද? මම ඔබට කිව්ව ළමයි හදන්න එපා කියලා මම වැරදිද? ඔබ නිවන් දකින්න ආපු කෙනෙක් කොහොමද කතාවද නදින්නේ? නිවන් දකින්න ආපුවයි කොහොමද ළමයි හදන්නේ? ඒක නිසානේ මම එහෙම කියන්නේ. නැත්නම් මේ ළමයි එක තියෙන තරහකට නෙමෙයි. මං කැමති අනිත් අය ළමයි මේ මේ 10 10 හදනවනේ. මොන જાති හරි කමන්නේ බෞද්ධන. 10 10 හදනවා නම් මං කැමතියි. පහක් දෙන්න දාතනෙට. පහක් තියාගන්න. මොකද ජීවිතේ මේ දහම නැගෙන කාලේ පිරිවි වැඩි වෙනවා ඉස්සරහට. බලන්න මම මොකද කියන්නේ කියලා. දැන් ඔය කොච්චර කිව්වා කාන්තාව වැඩි කාන්තාව වැඩි කියලා ඉස්සරහට බලන් දහම නැගෙන කාලේ පිරිමි වැඩි වෙන්නේ නැද්ද කියලා පවුල. මේ අතිවරයන් වහන්සේලා පින්වදින මේ දහම් සංග්‍රාමයේ ඊළඟ කරගෙන කරගෙන යද්දී හතර වටින්ම මේ ලංකාදීපේ දහම නැගෙනවා. ඉතින් ඔබට ගොඩාක් පිං. ඒක හේතුවක් නිසා. ඔබ නිරන්තරයෙන් ආර්ය මෛත්‍රිය වඩන නිසා. ඒ ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ නිරන්තරයෙන් වඩන්න පිළිදෙන මහා පිනක් ඔබ කරන්නේ. මොකද පිරිසට ගොඩාක් ධර්ම අවබෝධ වෙන ওই උතුජ රූප කලාප නිසා. ඔබ ආර්ය මෛත්‍රිය වඩන වාරයක් වාරයක් ගන්න මේ විශ්වෙට නිදහස් වෙන උතුජ රූප කලාපයන් නිසා බොහෝ දෙනාට ධර්ම අවබෝධ වෙනවා. මේ ධර්ම දිහුනේ ලංකාව පුරා සීඝ්‍රයෙන් ප්‍රචාරය වෙනවා. ඒ තමයි ඔබට මේ බුද්ධ ශාසනයේ පිළිබඳව තියෙන කැක්කුම. මේ යතිවරයන් වහන්සේලාට බුද්ධ ශාසනය පිළිබඳ තියෙන කැක්කුම. උන්වහන්සේලාත් මඟ වඩාගෙන උන්වහන්සේලාත් ආර්ය මෛත්‍රී කිරණ ධාරාවල විඳුල පතුරුන හරිනවා. ඒ වගේම දිගින් ඔය පුණ්‍ය කර්මයක් කරාට පස්සේ ඔබ මහා ප්‍රාර්ථනාවක් අදිස්ථානයක් කරනවා ලක්ෂ ගණන් අරිහත් උන්වහන්සේලා බිහි වෙන්න කියන. ඒවත් පිළිතුරේ හරියට උපනිශ්‍රේ වෙනවා. ඒ දේවල් කරන්න. නිරන්තරයෙන් කරන්න. ඒක ඔබටත් හොඳයි. මහා ශක්තියක් මේ ලෝකේ නිදහස් වෙලා පිළිතුරේ කොහොම හරි තථාගත සාසනය පරිපූර්ණ කරගන්නයි අවශ්‍ය වෙන්නේ. මේ දුක් විඳින සත්‍යයන් මෙතනින් නිදහස් කරගන්න. ඔබත් නිදහස් වෙන්න ඕනේ හැබැයි. ගෝපල්ලේ කේම් වෙන්න එපා. අනුන්ගේ හරම් බල බල ඉන්න හදන්න එපා. තමන්ගේ වැඩේ කොහොම හරි කරගන්න. හැම තැනම ඉන්න දහම් ගුරුවරු නම් පිටුදුනේ හැම තැනින්ම තමන්ට මේක අවබෝධ කරගන්න පුළුවන්. හැම මොහොතක් මේ වෙලින් යොදන්න. උත්සාහයක් දාන්න. තව 24 මේක කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න. මේ බුද්ධ ජීවිතයේ ඇඟ තවද ගත්ත මොහොතේ ඉඳලා අදිස්ථාන කරන් තියෙන එකම එක දෙය ඇති විදිහට සම්මා සැඩනහර විය වී කියන කොහොම හරි මම මේ මඟ සකස් කරගන්නවා කියන මේක උදෙසාම තමයි පිටින් කරුණු කටයුතු කරන්න තියෙන්නේ මේක තමයි පිටින් එකම මඟ උපරිම උත්සාහ කරන ඔබ ගිහි විඳගෙන හරි පැවිදි විඳගෙන හරි කමක් නැහැ පිටින් මේ භව ගමන කෙලවර කරගන්න ඔය කය කොයි වෙලේ කැඩෙයිද කියලා කොහොමද දන්නේ අපි කොහොමද උජාරුවෙන් ඉන්න හේතුන්ගෙන් හැදෙන බව දැනදෙන? ඔය කය කොවිල හරි කැඩලා ගියොත් එහෙම සිංහසිරි ඔක්කොම ඉවරයි නේ. ඒ නිසා කයේ අවස්ථාව පිළිබඳව තකන්න යන්න එපා. කය කැඩෙන වෙලාවම කැඩිද්දේ. කය කැඩෙන වෙලාවේදී මම මොන මාර්ගඵලයේ ඉන්නේ කියන එකයි විශ්වාසයකට ගන්න තියෙන්නේ. ඒකයි ඔය බලාපොරොත්තු වෙලා ඉන්න තියෙන්නේ. වහ වහ මඟ වඩන්න. හැම කෙනෙක්ම මේ සතර ගමනේ නිදහස් වෙන්න ඕන. මහා මහා මගවල් ඉවරලා අපි ඉඳලා කොහොම හරි මෙතනින් අත මෙදෙන්න. පුළුවන් තරම් උත්සාහ කරන්න ඒ පිළිබඳ වැඩ කටයුතු ටික කරගන්න. තමන්ගේ ජීවිතයේ තියෙන අනිත්‍යය වල දෙවෙනි තැන දෙන්න. තමන්ගේ මගට පළවෙනි තැන දෙන්න. ඔබ හොඳ ආකාරව දන්න ඔබගේ ගියාත්මේ අම්මට මෙච්ච දෙයක් නැහැ කියලා. කෝ ගියාත්මේ අම්මා මේ ආත්මේ අම්මා වගේම ඔබ වෙනුවෙන් අපකැප වෙලා කටයුතු කරපු කෙනෙක් නේද? මේ ආත්මේ අම්මා ලෙඩ ඇඳේ පණ අදී දිදී විදිහේ ඔබ ගිහින් වතුර බීදුරුවක් දීලා කන්න බොන්න දීලා සාත්තු සප්පායම් කළා නේද? මැරලා ගියාට පස්සේ පින්කම් කරලා දොළොස් පිරිකර පූජාවන් කරලා ඉවරලා එතුමියට පින් අනුමෝදන් කළා නේද? කො ගියාත් නේ අම්මා. දැන් සසර ගමනේ මහා අනාථ වීමක් නෙමෙයි දින අනාථ වෙලා තියෙන්නේ. හොඳට බලන්න තියෙන්නේ ඔබ කුංජි කාලේ ඉන්නකොට කරපොත් එක්ක එහෙම ළඟ පහල කරගුණා නම් සබත්තු පාර නේද වැදුණු කරපොත්තට. ඇයි අනේ මගේ දරුවයි කටේන එක ටියු කරයිද දන්නේ කටවන වේද දන්නේ කියලා ගත්ත සබත්තු චරස් කරලා තප්ප කළා දැන්. දැන් ওই චප්ප කරපු අම්මා මැරලා ගිහින් ප්‍රේත අන්දරේක නේද උපදී. නිරේට ගියේ නැත්තම්. ප්‍රේත අන්දරේක ඉපදිච්ච අම්මට වෙන්නේ මොකක්ද? ගල් පර්වතයක් අරෙන් පෙරලි පෙරලි එනවා දුවලා දුවලා දුවලා යනවා කකුල් දෙක පැටලලා ගන්නවා ගල යනවා රුඩුමින් චරස් ගන්නවා. පාප කර්මයේ ගෙවිලි වෙන්නේ නැති නිසා ආයි හට ගන්නවා. ආයි ගල් පර කළ චොරක් ගල් චොප්ප කළා දානවා ආයි හට ගන්නවා. ඕම කරගෙන ඉන්න අම්මව දැන් කාටද පුළුවන් බේර ගන්න. දැන් ඔය මොන දිනක් කළද ඔය අම්මව බේර ගන්න පුළුවන්. කොච්චර පින් කළා බේර ගන්න බෑනේ පරදත්තුම ජීවිතේට කොටාසේ නෙමෙයි ඉන්නේ. දැන් හිතලා බලන්නකො මේ සතර කියන්නේ මොන තරම් භයානක දෙයක්ද කියලා. මේ තාල මේවා දැක දැකත් ඔබ කොහොමද පින් විදිහට කෙලින් ඉන්නේ ඔබ කොහොමද පාටි වලට යන්නේ? ඔබ කොහොමද උඩ පයින් ඩාන්ස් කරන්නේ? ඔබ කොහොමද ඒක සතුටින් ඉන්නේ? පුළුවන් සතුටින් ඉන්නේ. ඔබට ඔබ කොහොමද පින්වදනි මේ කවුරු හරි කෙනෙක් සින්දුවක් කියනකොට අපුඩියක් ගහන්නේ? ධර්මයේ තේරිලා නැහැනේ. සසරේ හතරේ තියෙන භයානකම තේරිලා නැහැනේ. සමහර මිනිස්සු ඉන්නවා පාටි වල නටනට ඉන්නකොට මේ මේ නහරයක් උපුරලා මැරලා වෙනවා. නෑ කොහෙද උපදින්නේ? ආදිත්ත පඤ්ඤාය සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා යමෙක් ඇහෙන් රූප දැක දැක කාමයේ ජනිත කරගෙන කාම පරිදාහයෙන් දෙවි දෙවි ඉන්න වෙලාවක මරණොත් එක්ක ත්‍රිසෙනෙක් වෙනවා එක්ක පෙරේතෙක් වෙනවා මොන අපරාධයක්ද මේ එන මහා කරගත යුතු දෙයක් තියෙනවානේ ඒක ගිහිද පැවිදිද කියලා නෑනේ මේ පැවිද්දන්ට නම් තියෙන්නේ ඒ කාන්තේම මහා වේගෙන්ම කරගන්න ඕනේ ඇයි බුද්ධ ජීවිතය ඇඟ දවටගෙන ඉන්නේ එක මොහොතක්වත් තියනම තියෙන්නේ නාස්ති කරා. තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට දී වෙන්නේ මහා කලාතුරකින්. මේ මුන්වහන්සේ මේ තථාගතයන් වහන්සේ නිරන්තරයෙන්ම දේශනා කරපු දෙයක් මේක. තථාගතයන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙච්ච කාලෙක මනුසබ්දයක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒක ඊටත් වඩා මහා පුණ්‍ය විපාකයක්. ඒ මනුසබ්දවේ ලෞකිකේන සද්ධා සම්පන්නයෙක් වීම ඊටත් වඩා මහා දුර්ලභ දෙයක් මහා පුණ්‍ය විපාකයක්. ඒ කියපු මිනිසයා තථාගත ශාසනයේ පැවිද්දෙක් බවට පත්වීම ඊටත් වඩා මහා පුණ්‍ය විපාකයක් ඊටත් මහා දුර්ලභ දෙයක්. දුර්ලභ දෙයක්. එහෙනම් එහෙම දෙයක් ලබාගත් උත්තරෙක් මොකද්ද කළ යුත්තේ? එක මොහොතක් පමා වෙලා හරිනවා. එක මොහොතක් නිර්කාරණේ වැය කළා හරිනවා. මොහොතක් මොහොතක් නෑර දිවිදේ මේ භව ගමන නසා ගන්න නිරස දියුදු කරන්න ඕනේ. සසර බිය දැක්කනම් හරි දිවිදේ නොදැක්ක දකම තමයි විනාශය. සසර බිය දැක්කනම් ඔය එක්කෙනෙක්වත් නිහිත පැවිදිද මොන තනසුරේ දින්නේ ඔය එකක්වත් බලපන්නේ නෑනේ ඒකට. ජනාධිපති දුන්නත් වැඩක් තියනවද මේ මැරෙන මල පෙරේතෙක් කුණෙක් එනවනේ. ලොන් හැලිච්ච බල්ලෙක් එනවනේ. නැත්නම් වනාන්තරයේ ගුවෙක් වෙලා ඉඳගෙන අනිත් සත්තු කන පිටින් ඉර ඉරා කනවන අතමා නරක ආදිවල ඉපදිලා මහා ගිනි ජාලාවල දුක් විඳිනවන මොකද්ද ඔකෙන් දෙන වටිනකම රටක් පාලනය කරනවා කියලා පිළිදෙලි මැටි මැතිවරයෙක් ඇමතිවරයෙක් වෙන්න දසකුසලයේ කරනවට වඩා හොඳ නැද්ද පිළිදෙලි කප්පුසි ටිකක් හොදන එක මහා ගිනි දුකක් නෙමෙයි විඳින්න වෙන්නේ අන්තිමට එහෙනම් ඔබ රැඳි රැකී ආරක්ෂාවල් කරන පිරිස හරි පරිස්සමෙන් කටයුතු කරන විදිහට මේ ලෝකේ සාරය අල්ලන්න එපා. මේ ලෝකේ බින්දු මාත්‍රයක්වත් සාර නැහැ. දහ කුසලයේ Taman තුලින් නොවෙන්න වග බලා ගන්න. ළමයින්ට පරිප්පුයි බතුයි හරි කන්න දෙන්න පිළිද මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ළමයි මැරෙන්නේ නැහැ පරිප්පුයි බතුයි කෑවයි කියලා. Taman වග බලා ගන්න මගේ අතේ එක එක පුද්ගලිකුලත් හිඟි හිංසාවක් වෙන්නේ නැහැ. හොරමෙර වංචාවක්, දුරාචාරයක්, සුරාසූදුවක් වෙන්න ඉඩ තියන්නේ නැහැ මම. බොරුවෙන් මුලා කරන්නේ නැහැ අන්න ඒක කේලම් කියලා බිඳවන්නේ නැහැ. පරුස වචන කියලා මිනිස්සුන්ව සැඩ බවට පත් කරන්නේ නැහැ. හිස් වචන කියලා මුලාවට පත් කරන්නේ නැහැ. මම දස කුසලයෙන් වෙන් වෙලා කටයුතු කරන මේ අසාරුව ලෝකෙ මම මොනව කරන්නද කියන හැඟීමෙම කටයුතු කරන්නේ. එයා ගෙදර එකා තට්ටු දෙකට ගේ ගැහුවා කියලා තියෙන්නේ තමන් ගෙදර තට්ටු දෙකට ගහන්න. අසාධාරණයෙන් හල්ලි අම්ම කරන්න උත්සාහ කරන්න එපා. එයා ගෙදර එකා තට්ටු දෙකේ ගෙදර මේ ගෙදර තට්ටු දෙකට ගැහුවා කිව්වට තාමත් ඉන්නේ. මීටරේ මීටරේ තියෙන තැනක විතරයි. තට්ටු දෙකට ගේ ගහපු එකට පුළුවන් තමන්ගේ ශරීරයේ තට්ටු දෙකට විහිදුවන්න. හැබැයි තමන්ගේ මනසම විහිදුවන තට්ටු දෙකට. හැබැයි ශරීරයෙන් විහිදුවන්න පුළුවන්. හැමදේම ශරීරයෙන් ඉන්න තිබෙන මීටරය මීටරය කියන වර්ග මීටරයක තැනක නෙමෙයි. මේ අපේ යතිවරයන් වහන්සේලා භාවනාවල ඉඳගත්තාම තිබෙන වර්ග මීටරය නේද ඕනේ උන්වහන්සේට. උන්වහන්සේලා කොහේ ගිහින් ඉඳගත්තත් කොහේ වැඩ හිටියත් උන්වහන්සේලාට වර්ග මීටරය නේද ඕනේ. දැන් ඉදිරියට හදාගන්නේ මානෙට නේද? එහෙනම් මේ මාන්නෙන් මත් වෙන්න උත්සාහ කරන්න එපා. සමහර මිනිස්සු බිඟුදේ රුපියල් 10ක් ඉතුරු කරනවා. වැඩ පොලේ තියෙන පෑන් අරන් එනවා ගෙදර. ළමයින්ට දෙයි. රුපියල් 10ක් නිසා කුණුව පායි ලගිනවා. මට හිතාගන්න බෑ පිටින් මිනිස්යන්ගේ මනස උසස් කියලා කිව්වට. මොන උසස් කමක්ද කියලා මට නම් දැනෙන්නේ නැහැ මේ මනස. බැංකුවක් කන්න නම් බැරියයි. රුපියල් 10කට අපාගත වෙන්නේ. රුපියල් 10කට මම ණයකාරයෙක් වෙන්නේ. මේකද හොරකම හොරකම වෙන්නේ. දැන් හොරකම් කළේ රුපියල් 10යි හැබැයි. දැන් හොරකම් කළේ. කෝල් එකක් ගත්තේ. තමන්ගේ ෆෝන් එක සාක්කුවේ දාගෙන අනුන්ගේ ෆෝන් එකකින් කෝල් එකක් ගන්නවා. පරේ අද ප්‍රේත වෙලා උපදිනවා. තමන්ට කරන්න පුළුවන්කම දෙන අනුන්ගේ දේ කඩා වඩා ගන්න කටයුතු කරපු කෙනාට මොකද වෙන්නේ? අනුන්ගේ දේ මේ යපෙන්න පුළුවන් වෙන ආකාරයට පෙරේතෙක් කියලා උපදිනවා. දැන් අනුන් දුන්නොත් ගත හැකි නැත්තම් බෑ. මොන විනාශයක්ද කරගන්නේ? එහෙනම් මේ සසර ගමන කියන්නේ මොනතරම් අනාථ අසාර දෙයක්ද? හැම තිස්සම මෙනෙහි කරන්න පිඟුදුන මේ දේ. ඔය දේ ඔබට හරියාකාරව දැනෙන්න ගණිතේ තමයි පිඟුදුන ඔය අයන් එක රත් වෙච්ච අයන් එකට අත දිනකොට. තියන්න ගියාට වඩා වේගෙන් අත ගන්නවා වගේ මේකෙන් මිදිලා යන උත්සාහ කරා. මේ රත් වෙච්ච බව Tamanට දැනුනේ නැත්තම් ඔය කොච්චර කළත් පිඟුදුන ඔහෙ ඉන්නවා. ගිහියොත් එහෙමයි පැවිද්දොත් එහෙමයි. හීනයිද කියලා වෙනසක් නැහැ ඔහේ ඉන්නවා ඊට පස්සේ. හැම කෙනෙක්ම උත්සාහ කළ යුත්තේ පිළිදෙන මෙතනින් මිදෙන්න. කාටවත් පිළිසරණක් නැන්නේ. කාටවත් නිච්චද මේ ලෝකේ? මේ කාටවත් නිච්ච නැත්තම් පිළිදෙන එහෙනම් මේ පිළිසරණක් නැන්නේ. මහා අනාථෙන් අනාථයට ගිහිල්ලානේ. ඊළඟ අද්දලේ ඉපදුනොත් එකයි නැතත් එකයි පිළිදෙන මේ අද්දලේ මහා ගිනිදුකක් නෙමෙයි විඳින්න වෙන්නේ. සමහර පිළිගන්නේ නැහැ ඊළඟ අද්දලේ ඉපදිනවා කියලා. මෙච්චරයි කියලා හිතන් ඉන්නේ. හරි මෙච්චරට දුක් විඳින්නේ නැද්ද? එහෙනම් මෙච්චරට අඳුර ගන්න පුළුවන් නේද? මේ අන්තරය අඳුර ගන්න පුළුවන් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ අන්තරය වෙන දුක ගැනනේ. තාත් එහාට උන්නම් දේශනා කරත් ගන්න පුළුවන්. ඔප්පු කරන්න බෑනේ. නමුත් මේ අන්තරය වෙනේම Tamanට ඔප්පු කරගන්න පුළුවන් නේ. ඉතින් නිරන්තරයෙන් බලන්න පිළිතුරු මේ තණ්හාව නිසා මහ විනාශයක් උදා වෙමින් යන හැටි තමයි ජීවිතවලට. එහෙනම් මේ සසර ගින්න කියන එක මනාකොට දැකලි වෙලා අපි හිතන්නේ පුළුවන් තරම් ඉන්ද්‍රිය භාවනාව වඩන්න පටන් ගන්න. ඉන්ද්‍රිය භාවනාව වඩනවා කියලා දැන් මොකද්ද කියන්න කරන්න තියෙන්නේ? දැන් භාවනාව කියන වචනේ කතා කරන්නත් බයයි මට. භාවනාව කියලා දාගත්ත ගමන් මොකද කරන්නේ? වචන ටික කියවගෙන කියවගෙන කියවගෙන කියවගෙන යනවා. මම ඔබට කිව්වනේ මේ කර්මස්ථානය කියන්නේ මොකද්ද කියලා එක දවසක් මම ආයෙ මතක් කරලා දෙන්නම්. කර්මස්ථානයක් කියලා කියන්නේ ෂෝට් නෝට් එක. ඒ කියන්නේ කෙටි සටහනක්. ඔබ හිතන්න සිංහලේ මොකක් හරි ඉතිහාසයේ පාඩමක්. පිටු 50ක් විතර තියෙන ඉතිහාසයේ පාඩමක්. ඔබ ඒ පාඩම හොඳට කියවලා කියවලා කියවලා කියවලා පිටු 10කට කෙටි සටහනක් ගහ ගන්නවා. ඔබ මේ පිටු 10කට කෙටිසටහන ගහගත්තා කියලා කියන්න තියෙන මේ පිටු 10 කියවද්දී ඔබට අර පිටු 50ම තේරෙන නිසා නේද දැන් ඒක කෙටිසටහනක් කරගත්තේ. නැතු අර පිටුවෙන් පොඩ්ඩයි මේ පිටුවෙන් පොඩ්ඩයි මේ පිටුවෙන් පොඩ්ඩයි අරන් ඔය කෙටිසටහන ගහගත්තේ. නැත්නම් අර පිටුවේ සාරාංශයයි මේ පිටුවේ සාරාංශයයි මේ පිටුවේ සාරාංශයයි අරගෙන නේද තියෙන කෙටිසටහන ගහගත්තේ. ඊට පස්සේ ඔය කෙටිසටහන හොඳට බලලා බලලා බලලා බලලා ඊට පස්සේ ඔය පිටු 10 පිටු 2කට විතර කෙටිසටහනක් ගහ ගන්නව නේද? දැන් එතන ඉහළ අර පිටු දෙක විතරයිනේ බලන්නේ. ඒ පිටු දෙක බලනකොට පිටු 10 මතක් වෙනවා, පිටු 10 මතක් වෙනකොට පිටු 50 මතක් වෙනවා නේද? අල්ලපු ගෙදර යාළුවෝ ඉන්නවා. බොහොම කම්මැලියෙක් ඇවිදලා කියනවා. හෙට විභාගෙ නේද? අනිද්දා විභාගෙ නේද? ෂෝට් නෝට් එක පොඩ්ඩක් දීයන්කෝ මට බලන්න. දැන් ඒක අරගෙන පිටුදේ ඕකේ මේ ඔය පිටු දෙක ලක්ෂ වතාවක් කියෙව්වා. ඒක නම් පිටු 10 මතක් වෙයිද? නෑ. එහෙනම් දැන් ඔබ ඔය වඩන්නේ කාගේ හරි ෂෝට් නෝට් එකක් නෙමෙයි. හොයාගෙන තියෙන කර්මස්ථානය කරගන්නවා කර්මස්ථානය කරගෙන වඩනවා. ඔය කාගේ හරි එකක් නෙමෙයිද වඩන්නේ. කෝකට තේරෙනවද ඔබ වඩද්දි මොකද්ද වෙන්නේ කියලා? නැත්තම් මොකක්ද වෙන්නේ පද පරම තමයි. පදයක් කිය කී ඉන්නවා. පදයට හිතගෙන වෙනවා. පදයට චතුත් අධ්‍යානෙත් නැගෙනවා. ධානය නැගෙන එක නම් බොහොම හොඳයි ඉතින්. මම ඒවට දොසක් එහෙම කියන නෙමෙයි වරදිට එහෙම ගන්න එපා. දැන් ඔබ කරන්න ආපු කාර්යය නෙමෙයි අන්තිමට සිද්ධ වෙන්නේ. හරියට නැගෙනවා නම් හොඳයි. හරියට නැගෙන්නේ නැත්තම් තමයි ප්‍රශ්නේ. ඉතින් බය හිතෙනවනේ පිටුදේ මොකද සාස්ත්‍රු සාතනෙත් මේ නින්දාව එන්නේ තාටික් කලකින්. නිකන් හිතන්නකො පිස්සු 500ක් විතර බෝ වුණොත් එහෙම. ඔළු පිටිය වල ගහ ගන්න කෑක් ගහගෙන නැගිටින්න භාවනා කරන විදිහට පිස්සු 500ක් එහෙම බෝ වුණොත් මේ ලෝකෙට මගේ රාහතුන් වහන්සේ මේ ලෝකෙට දෙන්න උත්සාහ කරපු දේ ගන්න නැති නෝනේ මිනිස්සු ඊට පස්සේ. ඊට මිනිස්සු කියන්න ගමන ආපහු භාවනා කරන්න නම් එපා බුද්ධ භාවනා කරන්න ගිහින් විනාශ වෙන්නයි වෙන්නේ ඕවා නම් ගන්න එපා. ඔයා ගමන යන්නත් එපා ගේ යන්න එපා. උන්වහන්සේ විඳපු ඔක්කොම මතුනේ. ඒක නිසා මම මේ නැවත නැවතත් කියන්නේ මේ හරි දේ කරන අයට මේ මොකුත් දොස් කියනව එහෙම නෙමෙයි. හරි දේ කරන උත්තම පිරිසක් ඉන්නවා. ඒ හරි දේ කරන උත්තම පිරිස කරන්නේ හරි දේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ඒකේ. මම ඔබට කියන්නේ ඉතින් හරි දේ හොයා ගන්නවා නම් හරි දෙයක් හොයා ගන්න. නැත්තම් ඔය කියමු පානේ යන්න. හිත සුද්ධ කරගන්න යන්න. දවසින් දවස දවසින් දවස හිත සුද්ධ කර කර හිත සුද්ධ කර කර යන්න. ඔබටම සමාධිය ලැබෙයි. ඔබටම ධ්‍යාන සුවේ විඳ ගන්න පුළුවන් වෙයි. නිවන් සුවයත් එක්ක. ධ්‍යාන සුවේද නිවන් සුවේද විඳින්න ඕන කියලා ඔබ තීරණය කරන්න බලමුකෝ. මට නම් ඕනේ ධ්‍යාන සුව විඳින්න නෙමෙයි. උලක් උඩ ඉඳගෙන හරි නිවන් දකින්නයි මට ඕනේ. උලක් උඩ ඉඳගෙන හරි කමන්න නැහැ පිළිදෙන සාසන බ්‍රහ්මචාරියා පූර්ණ කරගන්නයි ඕනේ. මගේ සාසුන් වහන්සේ ක්‍රමවේද ඒකනේ. මට හිතෙන්නේ අර සාමණේරයන් වහන්සේම හොරකමට අහු වෙලා. උන්වහන්සේගේ අතීත කර්ම විපාකයක් පරිසම් දෙන්න. හොරු කට්ටියක් රාජ මේ රාජසභාවේ හොරකම් කරගෙන යද්දි උන්වහන්සේ දියනානා හිටියේ, සම්පාදු වෙවි හිටියේ උන්වහන්සේගේ සිවුරාසේ හැංගලි වෙලා හොරු ටික පැනලා දීම. හොරු පස්සේ ආපු රාජපුරුෂයා උන්වහන්සේව අල්ලගත්තා. එයාට හොරකම ගිහිල්ලා දවල්ට සමණෙක් වගේ ඉන්නව නේද කියලා. අල්ලගෙන ඉරලා සිගුදේ රාජ සභාවට ගෙනිහිල්ලා රාජ සභාවේ වැඩිකාරය වුණා. වැඩිකාරය වෙලා උල තියන් නියම කළා. ගෙනහල උලුට තිබ්බා. දැන් උලේ හිමීදී මීට බහිනවා. දවස් ගානක් බහිනවනේ. මා වේදනාවක් විඳින්න මැරෙන්නේ. ඊට පස්සේ මගේ සාස්ත්‍රුණාහසේ ඒක දැක්කන්නේ. හැබැයි දැකලා කොහොම රජුරු හොයාගෙන ගියේ නැන්නේ. මේ මනුස්සයා මේ අපරාධ කරන්න එපා මේ මනුස්සයා මෙතනින් ගලව ගන්න මේ හාමුදුරුවෝ කලේ නැහැ කියලා උන්වහන්සේ දැන් කිව්වේ නැන්නේ. අතීත රාම විපාකයක් පරිසම්දෙන්න තිබිච්ච බව දැක්කා. ඒක නිසා උන්වහන්සේ මොකද කළේ පිටුනේ මේ හාමුදුරුවෝ ඇවිදින්න. අර උල උඩ මාව දුකක් විඳින අර හාමුදුරන් දහම් දේශනා කළා පිළිගන්නේ උල උඩ අරිහත්ත්වයටපත් වෙන. එහෙනම් මගේ සාස්ත්‍රුන් වහන්සේගේ සාසනය කියන්නේ අන්න එහෙම එකක්. උල උඩ හරි කමක් නැහැ සිවිදින අරිහත්ත්වයටපත් වීමයි කරන්න ඕනේ. දෙන ඔබ මොන සැපයක්ද හොයන්නේ? ඔබට මොන જાතිය සැපයක්ද ඕනේ නිවන් දකින්න? දුරු නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න. මොන જાතිය සැපයක්ද ඕනේ? උල උඩ හරි කමක් නැහැ සිවිදින මොකද උල උඩ හරි නිවන් දැක්කනම් සිවිදින මේ භව ගමන ඉවරයිනේ. එහෙනම් ඒකෙන් කියන්නේ සිවිදින උලටත් වඩා මහා භයානක දෙයක් නේද මේ සසර? ඒ කියන්නේ තථාගතයන් වහන්සේ උලෙන් නිදහස් කරන්නේ නැතුව සසරෙන් නිදහස් කරන්නේ. එහෙනම් උලේ විඳින දුක මහ පුංචි දෙයක් නෙවෙයි මේ හතර දුකත් එක ගත්තහම. ඉතින් මේ දේවල් ඔබට වැටහෙන්නෙට. තථාගතයන් වහන්සේ ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨ වෙන්නේ ඒකනේ. උන්වහන්සේගේ ධර්මයේ ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨ වෙන්නේ ඒකනේ. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨ ඒකනේ. සියලු දෙනා වෙර වීරිය වඩන්න. බුදුදහමත් එක්ක හුරතල් වෙන්න එපා. මේ ඔබ ධහමක් අහපු අය නිසා මම ඔබට නැවත නැවතත් කියන්නේ. අලුතෙන්ම මේ ධහම අහන අයට නෙමෙයි මම මේ කතා කරන්නේ. ආත්ම වංචාව වලට අහු වෙන්න එපා. ඊවලේ ධර්මයයි ඔබයි ආරාමින්න භික්ෂුන් වහන්සේලා. කතිකාවතක් කරගත්ත එක දවසක්. මේ ලෝකේ ඉන්න හැම උත්තරයන් වහන්සේලා මේ දේ කරනවා ඇති. අර භික්ෂුන් වහන්සේලා පිරිස කතිකාවතක් කරගත්තා. මේ මිනිස්සු දානේ ගේන්නේ අපි කෙරේ පැහැදිලා නෙමෙයි. අපි සිල්වත්ද නැද්ද කියලා මේ මිනිස්සු දන්නේ නැහැ. එහෙනම් මේ මිනිස්සු දානේ ගේන්නේ තථාගතයන් වහන්සේගේ උත්තර සීලයට පැහැදිලා. සාරිපුත්‍රයන් වහන්සේගේ සීලස්කන්ධයට පැහැදිලා. එහෙනම් ඒ උත්තර තථාගතයන් වහන්සේගේ ඒ සීල ගුණය නිසා, සමාධි ගුණය නිසා, ප්‍රඥා ගුණය නිසා අනන්ත අප්‍රමාණ මහා ගුණස්කන්ධයන් කෙරෙහි පැහැදිච්ච මේ දායක දායිකා පිරිස් උන්වහන්සේව දීපත් කරගෙන මේ දම් පූජ කරන්න එන්නේ. උන්වහන්සේගේ සීලස්කන්ධය නිසා. තථාගතයන් වහන්සේගේ සාරිපුත්‍රයන් වහන්සේ ප්‍රමුඛේ මහා සංඝරත්නයේ තියෙන මේ මහා සීලස්කන්ධය නිසා අරිහතුන් වහන්සේලාගේ එහෙනම් උන්වහන්සේලා උදෙසායි මේ දම්පැන් පූජා කරන්නේ. ඒ පූජා කරන දම්පැන් වලින් අවශේෂ කොටසක් අපිටත් හම්බ වෙනවා. එහෙනම් මේක තථාගතයන් වහන්සේගෙන් අවසර නම් මිසක් වළඳන්න හොඳ නැහැ. කතිකාවතකට ආව. එදායින් පස්සේ දිනුතුනි ඒ භික්ෂුන් වහන්සේලා පින්දපාතේ වැඩලා තථාගතයන් වහන්සේගේ පාද මූලයේ අර පාත්‍රයේ තියලා උන්වහන්සේ වන්දනා කළා. උන්වහන්සේගෙන් අවසර ගන්නවා. ස්වාමීනි තථාගතයන් වහන්සේ ඔබ වහන්සේගේ සීල ගුණය කෙරෙහි පැහැදිච්ච මහා උත්තර තිරිසන් උදේ ඉඳලා මහන්සියලා දානයක් පිළියෙල කරලා ඔබ වහන්සේට පූජා කළා. ස්වාමීනි මහා වාග්යක් උදා වුණා අපිට. අපිටත් ආහාර කොටසක් ලැබුණා. ඔබ වහන්සේ නිසා මේ ලැබිච්ච දාණය වලඳන් අපිට අවසර දෙන හේක්වා. ඒ වගේම ස්වාමීනි මේ දාණය වලඳලා ලැබෙන ශක්තිවලින් එක බින්දු මාත්‍රයක්වත් අපත යවන්නේ නැතුව මේ රාග දේශ මොහ ප්‍රහීන කරන්න ඔබ වහන්සේට දිවුරල පොරොන්දු වෙනවා කියලා පිළිදෙන උන්වහන්සේට වන්දනා කළා තමයි ගිහිල්ලා ධම් පිටිලේ ඉඳගන්නේ. ඒ ගත්ත ශක්තිය පිළිදෙන තවත් එක දවසක් ගත කරන්න ගත්ත ශක්තිය. එහෙනම් ඒ ගත්ත ශක්තිය පිළිදෙන එක බින්දු මාත්‍රයක්වත් අපත යවන්නේ නැතුව ඒ ශක්ති මාත්‍රේ මාත්‍රේ මේ භව ගමන කෙලවර කරගන්නමයි පිටුතුනේ මේ උත්තම පිළිතුර උදා කරගන්නේ. මොකද සිංහදෙන මේ චීවරේ මහා භාග්‍යයට අපිට ලැබිච්ච දෙයක්. ඒකයි මම ඔබට කියන්නේ ඔබගේ දරුවට මේක ඒක පුළුවන් නම් ලබලා දෙන්න උත්සාහ කරන්න කියලා. මහා භාග්‍යකට ලැබුණේ. මේ සක්වලවල් කෝටි ලක්ෂයකටම තථාගතයන් වහන්සේලා පහළ වෙන එක නමයි. උන්වහන්සේගේ බුද්ධාඥාව සක්වලවල් කෝටි ලක්ෂයකට පැතිරලා යනවා. ආන් එහෙම මහා ශ්‍රේෂ්ඨ වෙච්ච තථාගතයන් වහන්සේගේ බුද්ධ චීවරය දවට ගන්න පුළුවන් කමක් ලැබෙන එක පිළිබඳනි සාක්කිති රජ පදවිය ලැබුණා වගේද? සාක්‍ර දේවේන්ද්‍ර පදවිය ලැබුණා වගේ. සොලොස් කලාවේ එකක්ම වටිනවද? එහෙනම් පිළිගන්නේ මේ අවස්ථාව උදා කරගත්ත පිරිස හැම මොහොතකම උත්සාහ කරන්නේ ඔන්න ඒ දේ කරගන්න. මොහොතක් නෑ. සමහර දවස්වල පිළිගන්නේ අපේ දායක පිරිස ඇවිදින්න මාත් එක විශේෂ කතා බහ කරලා එයාට තියෙන ගැඹුරු කාරණාත් විසඳ ගන්න සමහර වෙලාවට නැත්තම් සමහර වෙලාවට තියෙන ප්‍රශ්න කාරණා යන විසඳගෙන යනකොට උදේ දෙක විතර වෙනවා. මම උදේ දෙක නම් උඩට වරිද්ද සිගුදින් මම දකිනවා උදේ දෙකට නැගින්නත් බණ භාවනා කරන උත්තම පිරිස. පිළිබානවට සිංහතුනි ඔළුවට රෙද්දක් බැඳගෙන බැලි මළුවේ සක්මන් මළුවේ සක්මන් කරන පිරිස. මහා ශ්‍රේෂ්ඨයි සිංහතුනි සම්බුද්ධ ශාසනය. එක මොහොතක් නිකන් නෑ. අද මේ අනුරාධපුරේ එනකොට එක නිවසකට වැඩි අපි. දහවල් දානේ උදෙසා. හැබැයි මේක හම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්. ඒක නිසා අපි එන මගේ තියෙන ගෙවල් වල පිරිත්ෙම සූදානම් වෙන්න එපා. අනේ අපේ ගෙදරටත් හරින අපේ ගෙදරටත් වඩින්න කියන. මේක හම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්. ඒ දානේ වළඳලා ඉවරලා පින්විතනේ එලි මහනේ. ඒ මහත්යෙකුට තියෙන ප්‍රශ්නයක් මම කතා කරගෙන ඉන්න වෙලාවේ මම දකිනවා අපිත් එක්ක වැඩි භික්ෂුන් වහන්සේලා දෙනවා. ඒ මිදුල එහා පැත්තේ සක්මන් භාවනාව කරනවා. තථාගතයන් වහන්සේගේ ශාසනය පිළිබඳ පරම ශ්‍රේෂ්ඨයි. මම මේ වෙලාවේ මම හිතින් සාදු නාදයක් පැවැත්තුවා. මොනතරම් ශ්‍රේෂ්ඨ දෙයක්ද? එක මොහොතක්. ඇයි පිටුතුනි අර මිනිස්සු දානේ හතර දුන්නේ ඇයි? මට උඩ පැන පැන ඉන්න දාන හැදලා දුන්නේ. නෑ මග වඩන්න. ස්වාමීනි මග වඩන්න. ඒකට දාන හැදලා දුන්නේ. ඒක නිසා පිහිට මේ උත්තරයන් වහන්සේ එක බිඳු මාත්‍රයක්. ඒ ශක්තිය අපිට යන්නේ නෑ. එක්ක ඔබට ධර්මයක් දේශනා කරා. මේ හැම උත්තරයන් වහන්සේ ඒකයි මම කියන්නේ පිළිදෙන තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා දෙකොට්ටාසයක් නැහැ. හොඳ නරක කියලා කොටසක් නැහැ. හොඳයි විතරයි ඉන්නේ ඔක්කොම හොඳයි. මේ අරිහත් ධජේ යම් මොහොතේ කවුරු හරි කෙනෙක් දරාගත්තා නම් පිටුතුනේ හැම කෙනාම ශ්‍රේෂ්ඨයි. ඒ ශ්‍රේෂ්ඨත්වයම පුදන්න හැම සංඝයා වහන්සේ නම. ආයි වෙනසක් දකින්න යන්න එපා. මොකද ඔකට ජජ් කරන්න බෑ පිටුතුනේ. ඒ උත්තරයන් වහන්සේලා. පිළින්ද වච්ච මහරහතන් වහන්සේව ජජ් කළා නම් මොකද වෙන්නේ? උන්වහන්සේ වසල වාදයෙන් අනිත් අයට කතා කරදී වසලය. කොහෙද යන්නේ? ඒ වසලය ඔය දණ්ඩිකේ වසලයා කියලා කියන දැන් කාලේ කියන විදිහට කාලකන්ණියා වගේ වචනේ. දැන් ඔබ මේ ඇහුවොත් මේ කාලකන්ණියා කොහෙද ගියේ? මහා අප්‍රසාදයක් නේද හිතේ ජනිත වෙන්නේ. කවදාවත් ඔබ හිතයිද අරහතුන් වහන්සේ නමක් කියලා. ඒක නිසා පිටුදුනි ශ්‍රාවක සංඝයා වහන්සේලා ගැන එක බින්දු මාත්‍රයක්වත් දෙපැත්තට හිතන්න යන්න එපා. උන්වහන්සේලා ඒ කාන්තේම ශ්‍රේෂ්ඨයි. ඒ මට්ටමින් ඔබ හිතන්න. වැරද්ද කරගන්න එක්කෙනා වැරද්ද කරගනි. සබාදාමේ වද කියාවෙන්න අවශ්‍යතාවයක් නැහැ ඔබට. දැන් හැම මොහොතකම පිටුදෙන මේ අරිහත් ධජයේ දරාගෙන ඉන්නවනම් ඒ අරිහත් ධජයේ දරාගෙන ඉන්න මට්ටමෙන්ම ගරු කරන්න පිටුදෙන හැම උත්තරමයකට හැම උත්තරමෙන්ම ওই જાතිය තමයි. ඒ කාන්තේම මග වඩන උත්තරමේ ඉන්නේ. මොහොතක් මොහොතක් නැර පිටුදෙන මේ උත්තරමයන් වහන්සේලා මේ මග වඩනවා. ඒ උත්තරමයන් වහන්සේලා මග වඩලා පිටුදෙන මේ සසර ගමනින් කෙලවර කරගන්න මේ චීවරේ උන්වහන්සේලා දාගත්තා. සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියලා තමයි තියෙන්නේ මේ චීවරේ දවට ගත්තේ ශරීරේ. ඒ මහා උත්තරයන් වහන්සේ නමකින් වස් 10ක් විතර පිරිච්ච මහා තෙර නමකින් උන්වහන්සේට වන්දනා කරලා ඉවර නව වැඳුම් වැඳලා ඉවරලා උන්වහන්සේගෙන් ඉල්ලීමක් කළා අනේ ස්වාමීන් මේ චීවරය අරගෙන සම්බ දුක්ඛ නිසන නිබ්බාන සත්‍ය කරණත්තාය ඊමං කාසාවන් ගහෙත්වා පබ්බාජේත මම්බන්තේ අනුකම්පං උපාදාය කියලා අනේ ස්වාමීනි අනුකම්පාව උපදවාගෙන මේ කහ ජීවරේ අරගෙන ඉවර වෙලා මාව ප්‍රවෘත්තාදිමියටපත් කරන්න. ස්වාමීනි මේක කරන්න කියන හේතුව තමයි මේ සියලු දුක් නිවාරණය පිණිස නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස. එහෙනම් එදා ඒක පටන් ගත්තා නම් පිටුනේ ඒ උත්තරේ පිරිනුවම් පානකම් හෝ අපවත් වෙනකම් ඒකම තමයි කරන්නේ. වෙන කිසි දෙයක් නැහැ. එහෙනම් ඔබ දෙන දානේ මහත්ඵලයි මහනිසංසයි. කාට වේ දන් දුන්නත් පිටුනේ තථාගත ශ්‍රාවකයෙකු උදෙසා නම් ඒ දානේ දෙන්නේ මහත්ඵලයි මහනිසංසයි. එන හැම මොහොතකම ඔබේ හිත තුල ඇදෙන්න ඕනේ ඔන්න ඔය දිරිස. තාවක සංඝයා කියලා කිව්වේ ඒකයි. උන්වහන්සේලා ඒ කාන්තේම සිවදිනී මහා ශ්‍රේෂ්ඨයි. තවත් ලස්සන සිදුවීමක් වුණා. මම මේ දේවල් කියන්නේ සිංහදෙනි ඔබ පින් කරන්න දන්නේ නැති නිසා. එහෙනම් ඔබ දන්න ප්‍රමාණය මදි නිසා. ඔබට සිංහදෙනි අවබෝධ වෙන්න ඔබ බොහොම මේ ප්‍රඥාවෙන් නුවණින් ජීවත් වෙන්න. ඔබට එතකොට පින් මතු කරගන්න පුළුවන්. එක එක જાති පින්කම් කරගන්න පුළුවන්. දවසක් පින්වතුනි ධර්මයයි ඔබයි ආරාමයේ මේ වික්ෂුන් වහන්සේලා පින්න පාත්තේ වඩින්දී. ඉතින් එතන දන් දෙන්න පොර ගන්නවා හැම කෙනෙක්ම. ඒක දන් හැන්ද හතර දෙනෙක් විතර අල්ලගෙන දම් බෙදෙන අවස්ථාවල් මම දැකලා තියෙනවා. මොකද 100ක් අමාරක් එනවා එතනට. ඒ ඉතින් ලක්ෂ 30 40ක් බනහනවානේ. ඒ පුළුවන් පුළුවන් අය ওই ස්ථානෙට එනවා. මොකද ඇවිදින්න වෙලා එතනින් එහාට සිංහදුනි එකමාර ඉතින් ඉඳලා පස්සේ එතන ඉන්න ස්වාමීන් වහන්සේලා නිරන්තරයෙන් ධම්ම දේශනා කරනවා. එනේ ණයට ධම්ම දේශනා කරනවා. මොකද ටිකදී මේ අතාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලාට ප්‍රත්‍යයෙන් උපකාරයක් කළා නම් හිසතින් යන්න පුළුවන් අනිත් අයට. ඒ උපකාර කරපায়ে. නෑ නෑ නෑ හිසතින් ගියොත් එහෙම අපි ණය වෙනවා. ශ්‍රාවක සංඝයා ණය වෙනවා. ඒක නිසා අපි මුදලි පුරෝල යවන්නේ. මොන වෙන්නේ? අර්ථයෙන් ධර්මයෙන් පුරෝල යවන්නේ. ආපු අය නෙමෙයි ආපහු යන්නේ. තරුණිය ආවනම් පිටුතුනි සතියක් හිරියනම් තරුණියෙක් ඔතන ආපහු යන්නේ නැහැ. මේ දහම මනාකොට තීරලා ඉල්ල එහෙම නතර වෙනවා. දැන් අපිට නීතියක් දාන්න වෙලා තිනවා තරුණිය එනකොට ගෙදරින් එකගෙන එන්න කියලා. ඒ ගෙදරින් අකමැති තරුණිය ඇවිදලා එතන ඉන්න හදනවා. ඊට පස්සේ දෙමාපියයි පොලිසියත් අරගෙන අපි ගාවට. ඔක හරි කරදර වැඩක් නේ. ඒ නිසා කියන දින අම්මා තාත්තත් එක්ක එන්න ඕනේ. අනගාරිකමින් හරි අම්මා තාත්තත් එක්ක යන්න ඕන. පිළිදෙල මේ සාරය අහු වුණාට පස්සේ පිළිදෙල මේක අබින් කෑම වගේ තමයි. අසුචි කකා ඊට බෙහෙකුට පිළිදෙල මේක අසුචි බව දැනගත්තට පස්සේ මාසයක් යන්නේ නැහැ අසුචි කලක නතර කරන්නේ. ඒ මොහොතේ නතර කරනවා. මේ හිතව මිනිස්සයා ඒ මොහොතේ වෙනස් වෙනවා. මේ ළඟදී දැන් වැඩිය පිළිදෙල වික්ෂුන් වහන්සේ නම උන්වහන්සේ මාත් එක කියනවා. උන්වහන්සේ දවසක් වැඩියලු අර යුගදිවියට පත් වෙන්න යන දෙන්නෙකුට ආශිර්වාද කරා. ඒ ආශිර්වාද කරලා ඉවරලා CD එකක් දුන්න දෙන්නට අහන්න කියලා. දැන් යුගදිවියට පත් වෙලා මාස දෙකක් දෙන්න පැවිදි තීරණය කළා වෙන්නේ. දැන් කෙනෙකුට දෙනවා අනේ මොන අපරාධයක්ද? මාස දෙකයි. එහෙම දෙයක් නෙමෙයි. ඔය කුණුඹරේ නිදාසෙන් හම්බෙච්ච කොච්චර දෙයක්ද උන්වහන්සේට? මද බුදු බව ප්‍රාර්ථනා කරන්න පුළුවන් ඔය කරපු පිනට. දෙන්නේ කාරි ගලව ගත්තනේ. දෙන්නේ නෙමෙයි උන්වහන්සේලා නිරන්තරයෙන් මේ දීලි බෙද බෙද උන්වහන්සේලා දහම් කතා කර කර මහා විශාල සේවයක් මේ අතිවරයන් වහන්සේලා මේ ලෝකෙට කරනවා. හැම උත්තරෙම සේසය කිව්වේ ඒකයි දෙන්නේ. ආ ඒක දෙකක් නෑ. කොහොමද තිබුණේ එදා ඒ මඩින්දී හැම කෙනෙක්ම පොර කනවා දානෙට. පැත්තක ඉඳගෙන කාන්තාව දෙන්නේ තුන් දෙනෙක්. හරි ලස්සනට සංඝයා වහන්සේගේ ගුණ ගායනා කරනවා. එක එක ආකාරයෙන් තියෙන කවි ලස්සනට ගායනා කරනවා පිළිතුරේ ඒ සියලුම වහන්සේලා. දානෙත් අරගෙන තථාගතයන් වහන්සේත් වන්දනා කරලා දම්පිලේ ඉඳ ගන්න කම් අර ගායනාව ඇහෙනවා. ලේසි පහසු පිනක්ද කළේ කියලා හිතනවාද? හැබැයි හිතෙන්නේ නැහැ නේද ඒක පිනක් කියලා. හිතෙන්නේ දන් ටික බෙදුවා නම් හරි කියලා නේද? තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගේ ಗುಣ වර්ණනා කරනවා, ಗುಣ ගායනා කරනවා කියලා කියන්නේ තින්විතුනි. සත්‍යදේවෙන්ද පළදී කීවතාවක් ගනී කියලා හිතනවා. මේ අද්දවේදී මේක කෙලවර කරගත්තේ නැත්තම්. ඉතින් ඔබට ඒක තේරෙනවා. ඒකයි මම කිව්වේ. මේ දේවල් මම කියන්නේ තින්විතුනි මේ දේවල් අගේ කරන්න ඕනේ දේවල් නිසා. දැන් කවුරුහරි කිව්වොත් එම් පින් කළ මොනව කරන්නද කියලා අන්තට්ටුවක් දාගන්න තමයි තියෙන්නේ. පින් කරන්නේ මොකක් සඳහාද? නිවන සඳහා පින් කරන්නේ වෙන මොකටවත් නෙමෙයි. නිවන සඳහා අවශ්‍ය උපනිෂේ සම්පත්තිය සරස ගන්නයි පින් කරන්නේ. මොකද ඊගේ ලෝකයේ යන පින් කරන්නේ අපෙන් ධර්මය අහන පිරිස. ඒ නිසා මහා පිනක් සිද්ධ කර ගන්න පුළුවන් විදි තියෙනවා. දානය කියන එක දෙවිදෙන එක එක ආකාරයෙන් දෙන්න පුළුවන්. සුමේද තාපසතුමා මේ බුද්ධ රාජ්‍ය ලබන්න ඒ අදිස්ථානය කරන්න හටගත්ත පින කොහොමද ආවේ? අනේ මේ තථාගතයන් වහන්සේ මඩ නොපාගාවා මගේ පිට පාගාවා පිට පාගෙන උන්වහන්සේ මගේ මේ මේ මෙතරට වඩිත්වා ඔයක නේද තියෙන්නේ මහත් තද බලලේ ආපු පුණ්‍ය සිතුවිල්ල. මේ බලන්න කොච්චර නිර්මාණකාරී සිතුවිල්ලක්ද කියන්නේ. නැත්නම් ඉතින් මේ එතුමට කියන්න දෙමුණානේ. බුදුහාමුදුරුවෝ මඩ වලින් එන්න එපා. ඔය බටෙන් එන්නකෝ. ඔයා පැත්ත ඕම එන්නකෝ. එහෙම කියන්න දෙන්න නේද? ඔබ හන්දේ වඩින්නකෝ මේ පැත්තෙන් ඔහොම වඩින්න මෙහෙම වඩින්න. එහෙම කියන්න දෙන්න. නෑ ඉතින් මේ වෙලාවේ ආව මහ දරුණු තින් සිතුවිල්ල. බුද්ධ රාජ්‍යයක් ලබන්න තරම් මහා ධර්ම තිංසිතවිල්ලක ආරම්භයක් නේද තිබුණේ? මාභික්කවේ පුඤ්ඤානම් වායිත සුගන්තේතම් භික්කවේ අදිවචනම් පුඤ්ඤන්ති මහණෙනි පිනට බිය වෙන්න එපා සුඛයට කියන තව නමක් තමයි පින කියලා කියන්නේ සුමනාවනි දන් දිය යුතු මේ පින්කල යුතු මේ දෙවිවන්ටත් මිනිස්සුන්ටත් ශ්‍රමණවන්ටත් ශ්‍රමණව නිවන් අවබෝධ වෙන තෙක් මේ පින මහෝපකාරී වන්නේ සුමනා සූත්‍රයේ සුමනා සිටදීන තථාගතයන් වහන්සේ දේශනා කරා. එහෙනම් පිටුදින ඔබ පින් කරද්දී නිර්මාණකාරී ලෙස ඒක කරන්න. කවි ටිකක් පාඩම් කරගෙන ඉන්න. මේ සංඝයා වහන්සේලා මේ ස්ථාන වලට වාදිද්දී ලස්සන්ට ඒ කවි කියලා වන්දනා කරා. ඒ තුලින් ඔබට ලැබෙන පින මෙච්චරයි කියලා කියන්න බෑ. ඒකයි මම කිව්වේ තියෙන්නේ මේ සංඝයා වහන්සේලා කියන්නේ එක මොහොතක්වත් නිකන් ඉන්න පිරිසක් නෙමෙයි. හැම මොහොතකම මඟ වඩන පිරිසක්. එන ඔබ දෙන දානයක බින්දු මාත්‍රයක්වත් අපත යන්නේ නැහැ. මොහොතක් මොහොතක් නෑර පිළිදෙන උන්වහන්සේලා මඟ වඩනවා. ඒක නිසා තමයි සතාගතයන් වහන්සේ දේශනා කළේ සංඝයේ ගෝතමී දේහි. ගෝතනියනි සංඝයාට පූජා කරන්න. ඔබ සංඝයා පුදන කල්හි මාද පිදුවාවේ සංයාද පිදුවාවේ ඒක නිසා පිළිදෙන ඒ උත්තරයන් වහන්සේලා නිරන්තරයෙන් ඒ උත්තරයන් වහන්සේලා නිරන්තරයෙන් ගරු සම්මාන දක්වන මග වඩා ගන්න ප්‍රතිපහසුකම් සලසන හොඳට බලන්න පිළිදෙන උන්වහන්සේලාට මොනවද අවශ්‍ය කියලා මේ ලංකාවේ ආරණ්‍ය සේනාසන තියෙනවා පන්සල් තියෙනවා ඔය හැම එකක් ගැනම පොඩ්ඩ පිළිසිටවත් වෙලා ඉන්න ඔබ ගිහි ජීවිතේ නිසා මම ඔබට මේක කියන්නේ හොයලා බලන්න ආරණ්‍ය සේනාසන කොච්චර ඇද්ද පින්වතුනි? දවස් 300කටම දාන්නේ නැති. ඔබට පපුව ගැහිලා යන්න ඕනේ නැද්ද මේ වැහෙනකොට? මේ මෙතන ඉස්සරහා ඉන්න පිරිස නෙමෙයි මේ ලක්ෂ ගානක් මේ දේවල් අහන්න නිසා මම මේ හැම කෙනාම ආමන්ත්‍රණය කරන්නේ. එකම හාමුදුරු නමක් හරි පිංගුතුනි එක වේලක් බඩගින්න ඉන්නවනම් එක දවසක් හරි බඩගින්න ඉන්නවා නම් බින්දුනේ ඔබ කොහොමද ඔබ ඔබ රත් වෙලා යන්න ඕනේ නැද්ද? හොයලා බලන්න විමර්ශනය කරලා බලන්න. කොහේ හරි තැනක වික්ෂුන් වහන්සේ නමක් බඩගින්න ඉන්නවද කියලා. ඒක වෙන්න ඉඩ තියන්න එපා. ඔබ විශාඛාවක් වෙන්න. ඔබ අනේ පිණිසිටුවරය වෙන්න. අනේ පිණිසිටුවරයෙක් ලෝකේ පහළ වෙනකන් ඉන්න එපා. ඔබ අනේ පිණිසිටුවරය වෙන්න. හොයලා බලන්න. හොයලා බලලා ඉවරලා පිඟුදින සිව්පසයෙන් උපස්ථාන කරා. වෙන දේවල් වලින් උපස්ථාන කරන්න යන්න එපා. උන්වහන්සේලා විනාශ කරන්න. සිව්පසයෙන් උපස්ථාන කරන්න. ලෙඩක් දුකක් හැදුණා නම් ටික දිනේ හොඳට බලලා මේ කර අනුයුත කරන්න. ඒවෙන් ඔබට ලැබෙන පින මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ පින ඔබට නිවනට උපනිශ්‍රේ වෙනවා. මොකද මඟ වඩන උත්තරමයන් වහන්සේලාට මේ දේ කරන්නේ. උන්වහන්සේලා මේ ජීවිතේ පවත්වාගෙන යන්නේ ටික දිනේ පටිමාන ඥානය ලබන්න. මේ චන්ද රාගයේ මේ මේ යන්න මේ සතර යන්න බැඳිච්ච සියලු පටි බාස්තිනිය කළා දාන්න. චන්ද්‍රාගේ බාස්තිනිය කළා දාන්න. ඒ උදෙසායි උන්වහන්සේලා මඟ වඩන්න. එහෙම මඟ වඩන උත්තරීකට යම්කිසි දෝෂයක් රෝගයක් හැදුනා නම් උන්වහන්සේලා දිහා බලලා පිළිගින් උන්වහන්සේලාට ඒ කරුණ කටයුතු කරලා දෙන්න. තුන් ලෝකේ කොහේ හිටියක් කමන්නේ. මෙහෙණි වහන්සේලාත් එහෙමයි. හොයලා බලලා කටයුතු කරා. නැත්තම් බෞද්ධ කමේ ඇති ඵලක් තියෙනවා. දුටුගැමුණු රජුගේ මිරිස වැටි හැදුවේ. මිරිස් මාළුවක් කාලේ කියනෝ නේද වික්ෂු සංඝයාට පූජා කරන්නේ නැතුව. ඒකට කමා කරගන්න කියන. ඉතින් එහෙම රජ කෙනෙක්ගේ දරුව නේද අපි? බෞද්ධයෝ පැවතගෙන ඉන්නේ ඔවගේ රජවරුන්ගෙන් නේද? ඒක නිසා අපි හිතන්නේ ඊයේ දේවලුත් හොයලා බලන්න. මේ සම්බුද්ධ ශාසනයේ චිරජීවනයේ තියෙන එතන. ඒකයි මම ඔබට හැමතිස්සෙම කියන්නේ සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ මාර්ගඵල. මේ මාර්ගඵල වඩන මහා උත්මයන් වහන්සේලාට උදව් කරන්න පුළුවන් තරම්. උන්වහන්සේට අපූපස්ථාන කරා. සිව්පසෙන් සංග්‍රහ කරන්න හොය හොයා. මම දවසක් නායක හාමුදුරුවෝ නමක් එක කතා කරද්දී උන්වහන්සේ මාත් එක්ක කිව්වා පිළිඳි බොහෝ පන්සල් තියෙනවා මේ කැලෑබද. මම කියන්නේ මේ අනුරාධපුරෙන් එහාට. ඔය යුද්ධයෙන් පැවිදිච්ච කාලෙක ඉඳන් අරාජික වෙච්ච තැන්. උන්වහන්සේ මට කියනවා. උන්වහන්සේ දවසක් වැඩියලු මේ පන්සලකට. ඒ පන්සලකට වැඩියාම ඒ හාමුදුරුවෝ කතා කළාලු ස්වාමීන් වහන්සේ අපිත් එක්ක දාන්නේ ගමු කියලා. මේ මුන්නහන්සේට ඒ ගිය කරුණු කල් විතරක නිමා කරන්න ඉඳලා ඒ පන්සලට වැදෙව දාන එක. මුන්නහන්සේ මට කියනවා පිටුදෙනි බත් ටික තියෙනවලු. රතු පාට හොද්දක් තියෙනවලු. මුන්නහන්සේ හැන්දෙන් ඒ හොද්ද කාල් ගන්නකොට බීට් රූට් කෑලි හතර පහක් අහු වුණා. එතකොට මේ මුළු හොද්දටම දිග බීට්‍රූට් කෑලි හතර පහක් විතරයි. ඉතින් ඔබ කොහොමද පින්විතේ මේ මස් මාංශත් එක්ක කන්නේ? ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ගෝලියෝ. ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙලා මඟ වඩන උත්තම පිරිස. ඔය ආකාරයෙන් නම් ධම්මවල දන්නේ. ඔබ කොහොමද පින්විතේ රසමසුදු කන්නේ? හොයලා බලන්න. හැබැයි මම නැවත වතාවක් කියනවා සිව්පසෙන් එහාට කරන්න ගිහිල්ලා විනාශ කරන්න එපා ඒ ජීවිතය. ගිහියෝ තමයි පැවිද්දන්ව විනාශ කරන්නේ. ඒක ඔබ හොඳටම දන්නවනේ. ගිහියෝ තමයි පැවිද්දන්ව විනාශ කරන්නේ. අල්ල බදා ගන්න යන්න එපා කොහෙවත්. බලලා තියෙන්නේ කලියුස දේවල් හොයලා බලලා කරන්න. මේවා මේවා සුදුසු දේවල් නෙමෙයි දෙවියෝ සාප කරන දේවල් නේ. නැත්නම් දෙවියන්ට සාප වෙන දේවල්. මම වල උත්තරයන් වහන්සේ නමක් දවස් දෙකක් බලකින් හිටියොත් එහෙම. සමහර උත්තරම ඉන්නලු කරකොල කාලා ජීවත් වෙන. එහෙනම් පින්වතුනි ඔබට ඔබ බත් කන වෙලාවට කැස්සක් එන්න ඕනේ නැද්ද? ඉක්ක වැටෙන්න ඕනේ නැද්ද? අර බත් කන වෙලාවට ඉක්ක අරගෙන වැටෙනවා අපි මොකද්ද කියන්නේ? ඈ? කවුරු හරි බඩගින්න ඉන්නවා කියලා. හොයලා බලන්න. අද අවිස්ථාන කරගන්න. මඟ වඩන උත්තරයන් වහන්සේලාට මඟ වඩන්න මම සියලු දේ කරනවා කියන. නූතනයේ පහළ වෙන අනේ පිළිසිටුවරයා මම කියලා අදිස්ථාන කරගන්න පිරිණියයි. මේ හිවිති විදිහට සල්ලි පොදි ගණන් ගිහින් දෙන්න කියලා එහෙම නෙමෙයි මේවා වැරදියට අල්ල ගන්න එපා. විනාශනම් කරන්න එපා ඒ උත්තරයන්. හොයලා බලන්න. ඒ තුළින් දිනු මහා සේවයක් වෙයි. ඔබට මහා කුසලයෙන් ජනිත වෙලා එයි. ඔබට මඟ වඩා ගන්න ගොඩාක් පහසුයි ඊට පස්සේ. අතීත සංසාරයත් ඉස්සේ කරගත්ත දේවල් තියෙනවා නම් පින්වතුනි ඒවට කමා වේ. ඒවා තමයි පින්වතුනි කමා කරගන්න කරන්න තියෙන්නේ. ඇයි අපි වැළැක්ුවේ ඒ දේවල්? උන්වහන්සේට නැති කලේ ඒ දේවල්. උන්වහන්සේට නිନ୍ଦා අපහාස කරලා මිනිස්සු උන්වහන්සේට ප්‍රත්‍යපාදුකම් සලසන්න හදද්දී ඒ මිනිසුන්ගේ හිතවලට නිନ୍ଦා අපහාස දාලා වැරදි දේවල් දාලා ඉවර වෙලා ඒ මිනිසුන්ගේ මඟ වඩලෙක නැවැත්තුවා. ඒ මිනිස්සු ඒක ගිහින් දෙන එක නැවැත්තුවා. ওই දේවල් තමයි අපි කලේ. ඕව තමයි ආර්යවාද විදිහට ඇවිදින්න තියෙන්නේ. එහෙනම් ග්‍රහාපලයක් ආවට පස්සේ වැටගෙය මලක් ඒවා මේ පඳුරක් එහා පැතිරෙන ඕකට වතුර දැම්මම පස්සේ ග්‍රහාපල යනවන. ඕනේ දහබළු වැඩක් කරන්න ප්‍රශ්නයක් නැහැ. වැටගෙය පලාතම අත්තරයක් වැටගෙය වෙනුවා නේද? අක්කරයක් විතර සීමාවක් අරගෙන වැටගෙය ටිකක් බවා ගත්තා. දහබළු වැඩ මේ පැත්තෙන් කර කර ගිහිලා අනිත් පැත්තට වතුර දාන්න. වැඩේ ඉවරයි. එහෙම කරාම ග්‍රහාපල යනවනේ. Taman කරගත්ත දහවල් වල තියෙනවා දහවල් වල කියලා කිව්වේ දස කුසලයට. ආර්යයන් වහන්සේලා උදෙසත් ඒව කළා තියෙනවා නම් උන්වහන්සේලාගේ පාපේ නම් පරිසන්නේ ඒක කමක් නැහැ. මම කියන්නේ කිව්වේ උළු උළු ඉන්නේ නැරි නිවන් දකින්න නෙවෙයි. හැබැයි තිබෙන සාපයක් උදා වුණා නම් උන්වහන්සේලාට ඒ කරපු දෙයින් ඒක තමා කරගන්න නම් නිතර උන්වහන්සේට අපෝපස්ථාන කරන්න. හොය හොයා හොය හොයා උන්වහන්සේට අපෝපස්ථාන කරන්න. නිතර නිතර සදාගතයන් වහන්සේ වන්දනා කරන්න. ඒව තමයි කරන්න තියෙන්නේ. ඒකයි මම ඔබට කිව්වේ ගොඩක් පිරිස් හබලක් අතට අරගන්න උරුවට නගිනවා, හබල් ගාගෙන ගාගෙන යන්න හදනවා. ඔබ ගිය සතියේ පොයේ දවසේ ගෝණගල් දෙනියේ හරිය චින්තාශ්‍රමයේදී කරපු දේශනාව ඇහුවනම් ඕක දැන් මතක ඇති. ඔය හබල් ගන්න හදන්නේ තියෙන්නේ ඔරුව කණුවක බැඳගෙන. ආරි උපාදයක් කරගත්ත කෙනෙක් ඔළුව බැඳලා තියෙන කණුවේ යකඩ දංගලකින්. දේශීය කඩලා අයින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක නිසා තමයි නිරන්තරයෙන් ඔබට කියන්නේ දවසකට 5-6 වතාවක්. තථාගතයන් වහන්සේ වන්දනා කරන්න ඉන්න තැන ඉන්න. තමන් ඔෆිස් එකේ පුටුවේ හිටියත් කමක් නැහැ. ඇද්දක පියාගත්ත මොහොත. මොහොතක් ඇද්දක පියාගෙන උන්වහන්සේගේ තියෙන මහා ගුණ කන්දරාව සිහිපත් කරා. විනාඩි 5යි යන්නේ. කවුරුහරි ඇහුවොත් මේ මොකද? ඇද්දක පියාගෙන. පොඩ්ඩක් ඔලුවක්ම වගේ පොඩි සම්මයක් ප්‍රයෝගයක් දැම්මා. ඇයි? ගුණේ කියන්නේ යන්නේ. කිව්වොත් මේ මොකද කියන්නේ? අද්දකේම නල්ලට තියාගෙන ඕක කරන්න යන්න එපා ඔෆිස් එකේ කරන්නේ. මූ විනාඩි පැයකට සැරයක් අද්දක නල්ලේ තියාගන්න මූට පිස්සු හැදිලා කියලා කියයි ඊට පස්සේ. ලෝක සත්‍යයට මේව තේරුම් ගන්න බැහැ. ඔබට නිදාවක් දැනෙච්ච වෙලාවට තථාගතයන් වහන්සේ සිහිපත් කරා. උන්වහන්සේගේ උත්තරීතර ගුණයන් සිහිපත් කරා. ඒ සිහිපත් කළා උන්වහන්සේ වන්දනා කරන්න හිතේ. හිතින් මවන්න පහනක්. හිතින් මවන්න මල්වට්ටියක්. හිතින් මවලා හිතින්ම පූජා කරා. ඒ මොහොතේ. කමා කරගන්න. ස්වාමීන් අතීත සංසාරයත් තිස්සේ මම ඔබ වහන්සේට මොනවා හරි දෙයක් කළා තියෙනවා. ස්වාමීන් මම දැනගෙන නෙමෙයි කළේ. මම ලේච්චෙක් කියලා ඉන්න කාලෙක ඒව කළා තියෙනවා. ඔබ වහන්සේලා මහාට කමා කරන්න හැම මොහොතක්ම මොහොතක් මොහොතක් පාසා ඔබ වහන්සේලා මට කමා කරන්න. ඔබ වහන්සේගේ ඒ දි ගුණස්කන්ධයන්ගේ එක බිඳු මාත්‍රයක් මා තුළ පිහිටන්න. ඔබ වහන්සේගේ බුද්ධ ආශිර්වාදය ලැබලා දෙන්න. ඔය ආදී වශයෙන් ජීවිතේ දවසකට පස් ආයතනක් වන්දනා කරන්න. ඔබ දන්නවනේ ජීවිතේ එක જાතියක් ඉන්නවා සත්තු මරණ එක හොඳයි කියලා හිතාගෙන සත්තු මරනවා. හැබැයි ඒ જાතිය දවසින් දවස දිනු වෙනවා මිසක් ඒ જાතිය පිරිහෙන්නේ නැතිත් එක හේතුවක් තියෙනවා. මොකක්ද ඒ හේතුව? දවසකට පස් හය වතාවක් තමන්ගේ සාස්ත්‍රූරය වදිනේ ඉඳා. එහෙනම් ලෞකික සාස්ත්‍රූරේ රාගදේශ මොහ දින සාස්ත්‍රූරේ වන්දනා කළත් ඒ යට එහෙම පිටක් තියෙනවනේ. රාගක්ඛය කරපු, ද්වේෂක්ඛය කරපු, මෝහක්ඛය කරපු ඒ වීතරාගී මුනිවරයෙකුට වන්දනා කරද්දී පිළිදෙන මොනතරම් පුණ්‍ය කුසලයක් නැగిලෙයිද? ඇයි ඔබ ඒව අතපසු කරන්නේ? දවසට පස් හය වතාව වන්දනා කරා. බුදු පිළිමයක් ගාව ඉන්න නම් දන ගහලා වැඳලා කරන්න. බුදු පිළිමයක් ගාව නෙමෙයි නම් ඉන්නේ. හිතින් කරා. අපේ පැරණන්ගේ සිරිතත් තිබ්බනේ සිංහදෙනි. බස් එකේ හරි කොහේ හරි යද්දි හරි මෙහෙණක් පවු කරනවන ะ. Taman ඒක දැක්කම ආස්නේ පොඩ්ඩක් නැගිටිනවා. වර්තමානයේ ඉන්න පිරිස ඒව මක් කරනවා. ඒවට අපහාස කරනවා. ඒ වෙලාවේ පින්විතනි තථාගතයන් වහන්සේ කියන්නේ හටගත්ත මහා අප්‍රමාණ ශ්‍රද්ධාවකින් යුක්තව තමයි හරි හත්නේ නැගිටින්නේ. ඒකෙන් ලැබෙන පිනෙන් පින්විතනි දහස් වතාවක් ශක්ති රජ පදවිය ලබන්න පුළුවන්. එහෙනම් ඒකට ගරහන එක. කල්ප ගානක් අවිතේ ළඟින්න පුළුවන්. ඉතින් අහගෙන නයි රෙද්දස් දාගන්න එකනේ කරන්නේ. Tamanne කරන්න බැන්න පැතිරලා ඉතිහාම ඉවරයි. කරන අය කරන්නේ. නැගිටින්න ඕනෙත් නැහැ. හිතින් නැගිටින්. ලෝකෙට පිළ නැගිටින්න ඕනේ නැහැ. ලෝකෙ hina වෙනවා. හිතින් නැගිටින්න. හිතින් වන්දනා කරා. මහා ගුණයක් නගා ගන්න පුළුවන් පින්වතුනි මේ සාසනේ. ඒ විදිහට කරුණු කටයුතු කරන්න. ඉතින් ඔබ මේ සම්බුද්ධ ශාසනයක ඉන්නේ. ඔබට මොන තරම් දේවල් කරන්න පුළුවන්ද? සියලු ඒවල් බලබලා පිවිසෙන එහෙම කටයුතු කරගන්න. එතකොට අර ඔබට අර ඔරුව බැඳලා තියෙනවා නම් කමේ කමයකින් අර කණුවේ බැඳලා තියෙනවා නම් පිවිසෙන ඔය කමේ ගැලවිලා යයි එතකොට. නැත්තම් ඉතින් කොච්චර හබල් ගෑවද? ඔරුව කන බැඳලා තියෙන කණුවක පිවිසෙන ඔය හබල් ගෑමෙන් ඇති පළක් නැහැ නිකන් මහන්සි වෙනවා විතරයි. අන්තිමට තීරණය කරනවා මොකක්ද? මේ හබල හරියන්නේ නැහැ. කවුද මේ හබල දුන්නේ? හබල දුන්නේ කෙනාට දැල්ලි වෙන වෙන හබල වීසි කරනවා. දීල් කරලා තව හබල් කාර්යයක් ගාව දීලා මට තව හබලා දෙන්න බැරිද? කියලා ඒ හබල් අරගෙන ආයෙ හබල් ගන්න. තාම තේරෙන්නේ නැහැ මේක බැඳලායි තියෙන්නේ කියලා. තනිකම් වන්දනා මාත්‍රයෙන් විතරකුත් ආර්ය උපවාදයෙන් ගැලවෙන්න උත්සාහ කරන්නත් එපා. එහෙම වෙන්නේ නැහැ. ප්‍රාර්ථනා මාත්‍රයෙන් විතර. ඒවා කරන්න. වික්ෂු සංඝයාට අපෝපස්ථාන කරනවා. අපේ ඉන්න පිංගුදෙන එක හාමුදුරනම උදේට නැගිට ගමන 25ක් ස්වාමින් වහන්සේලා වැඩ ඉන්න තැන තමන්ට කලින් පැවිදි වෙච්චත් තමන්ට පසු පැවිදි වෙච්චත් කියලා ගණින්නේ නැතුව ඒ සියලුම භික්ෂුන් වහන්සේලාට කුණු පැන් කෝප්පයක් ගිහිලා පූජා කරනවා. තමන්ට කලින් පැවිදි වෙච්ච උත්තරයන්ට වන්දනා කරනවා. අනිත් අයට බොහොම ගෞරවයෙන් පූජා කරනවා. ඊට පස්සේ නිලම්පසේ එකක් හදලා හැම කෙනාටම ගිලම්පස කෝප්පේ ගන්න පූජා කරනවා. ඕක දකිද්දි මම අනිත් උත්තරයන්ට කිව්වා. මේ උත්තරයලා මේ අද මේ මේක කෙලවර කරගන්නවා ඒකාන්තයෙන්. ඇයි? සමහර කෙනෙක් ඉන්න පුළුවන් හබල අරගත්තා මේ තියෙන නියම හබල ධර්මයේ නෙමෙයි ආ මේක තමයි ධර්මයේ අරගෙන මොකද කරන්නේ හබල් ගන්නවා පැයට කිලෝමීටර් 100ක වේගෙන් හැබැයි ඔරුව බැඳලා තියෙන කනුවක පොත්තර හබල් ගාවත් එතනම හැබැයි අර උත්තර මේ මොකද කරන්නේ හබල් ගන්නවා හිමි හැබැයි අර බැඳලා තියෙන කම කපා ගන්න වැඩ පිළිලක් තමයි කරන්නේ. නියෝයි දේවල් දකින්න ඕනේ. හිතාගත්තොත් එහෙම ධර්මයේ දැක්කා. දැන් භාවනා කරලා ධානය වඩනවා. දැන් නිවන් දකින්නවා කියලා පින්විතනි මම දන්නේ නෑ ඒක කොහොම වෙනවද කියලා. භෞතිකවාදීව නම් මේ ගමන යන්න හම්බෙන්නේ නෑ. අනහතිමත් සංසාරේ ඉඳලා කරගත්තු දහවරුවල ටික ගෙවා ගන්න තෝලෙනේ. කාර්යයන් වහන්සේ නමකට කරපු උපවාදයක් අම්මට තාත්තට කරපු උපවාදයක් තියෙනවා නම් ඕයෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැනේ. ඒ වහුත් මිදෙන්න. ඒක නිසා මේ මගවඩන උත්තරයන්ටත් මම කියන්නේ නිරන්තරයෙන් තින්දුතනි ඒ කටයුතුත් කරන්න. නැත්තම් මේ වෙන් ගොඩ යන්න හම්බෙන්නේ නැහැ. මගේ ශාස්ත්‍රුන් වහන්සේටත් පූජා කරපු කැවුමක් ඉල්ලගත්ත නෝනා කෙනෙක් හිටියා නේද ඒක? එහෙව් එකේ අපි ගැන මොන කතාවද? උන්වහන්සේ ඒ වෙලාවේ බැලුවනේ දිනුදෙනි මොකද මේ උනේ? මන්තරම් දාන්න දිර නැහැ මේ ලෝකෙ ඉන්න එක්කෙනෙක්ව. මට පූජා කරපු කැවුම මේ ගෑනුවෙක් කෙනා ගත්තේ මොකද කියලා උන්වහන්සේ විමසද්දී මේ කල්ප 91ක් ඇතුළත මේ කාන්තාවට කැවුමක තරම් දෙයක් වම් මන් දීලාද? එහෙනම් මේ කාන්තාවගේ දානයක් ගන්න මට සුදුසු නැහැ. ඉතින් ওই දේවල් පිළිබඳ කතා මාත්‍රයෙන් විතරක් අහන්න එපා. ඔය ටික විශ්ලේෂණය කරලා බලන්න එහෙනම් අපිට මොකද්ද වෙන්නේ කියලා. ඒව හොඳට බලලා ඉවර වෙලා ඒවට අනුව කරුණු කටයුතු කරගන්න නැත්නම් ඔබ නිකන් මහන්සි වෙනවා විතරයි. ඊනවා ධර්මයට නිකා කරනවා ආපෝ නිවන් දකින්න බෑ කියලා. ආපෝ නැත්නම් මේ මේ ගුරුවරයාගාව ඉඳලා හරියන්නේ නැහැ කියලා. ආපෝ මේ ධර්මයේ හරියන්නේ අනිත් ධර්මයේ තමයි හොඳ කියලා. එහෙම කරගන්න නැතුව කලියුතු ටික කරන්න. නැත්තම් වෙන්නේ මොකද්ද? දස්සනේන පහතබ්ද, භාවනාය පහතබ්ද, නිවන් දැකීම. නැත්තම් නිවන පරිපූර්ණේ වීම කියලා හිතාගෙන යන්න හද. නෑ නෑ තාම මැද්දේ තියෙනවා ගොඩක් ඒවා කරන්න. භෞතිකවාදීව සෛද්ධාන්තිකව නිවන් දකින්න හදන අයට මම හිතන්නේ නෑ කරගන්න පුළුවන් වෙයි කියලා. සෛද්ධාන්තිකව නිවන් දකින්න. තියරි විතරක් වලින් නිවන් දකින්න. නැත්තම් මේ විදිහට වික්ෂුන් වික්ෂුන් වහන්සේලාගේ කියන මේ પરම්පරාව හටගත්තේ කොහොමද? උන්වහන්සේලා මඟ වඩාගෙන යන ක්‍රමවේදයක් තියෙනවා. ඒවට පයින් ගහලා නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ධර්මය හම්බුණා කියලා. ඒවත් හොඳට ඔළුවට ගන්න ඕනේ. සාම්ප්‍රදායික භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා ලංකාද්වීපේ. ආරණ්‍යගත පුරුද්දක් එක ආපු. මේ අවුරුදු 500 500කට කලින් හිටියේ උන්වහන්සේ. ආන්නේ උන්වහන්සේලා තමයි ලෝකෙ නිහිදෙන්න ඕනේ. උන්වහන්සේලාගේ එකම පරිමාර්ථය උනේ මොකක් කරගන්න එක. මේ භව ගමන කෙලවර කරගන්න එක නිවන් දකින්න එක. මම මේ කියුවේ මඟ වඩන භික්ෂුන් වහන්සේලා. මේ ගියත්තු තමන්ට ගැළපෙන පරිදි මේව අල්ලගන්න. මෑණිවරුත් ගැළපෙන පරිදි මේක අල්ලගන්න. එහෙනම් මම නැවත වාරයක් කියන මම මේක කිව්වේ මඟ වඩන භික්ෂුන් වහන්සේලාට. මඟ වඩන කියන එක මම හයිලයිට් කළා කළු පාට කළා. නැත්තම් මම දොස් පරස් නැගයි. පස්සේ අනිත් එක පින්වතුනි පින තියෙන්නේ පූජා කරන දේ නෙමෙයි. ඒකත් හොඳට ඔළුවේ තියාගන්න. පින තියෙන්නේ හිතේ. හිතේ තමයි පින තියෙන්නේ. පූජා කරන දේ තමයි ප්‍රත්‍යය. ඒ ප්‍රත්‍ය තුළින් පින්වතුනි පින කියන එක ජනිත කරගන්නේ හිතේ අලෝභ ආදේශ අමෝහ හැඟීමක් තියෙනවා. ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි මම ධහම දේශනා කළා කියලා. මා තුළින් මේ ධහම එළියට ආවයි කියලා. අල්ල බලන්න හදන්න එපා. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සිහිපත් කරගෙන ශ්‍රාවක සංඝයාට පූජා කරන පූජාවන් විදියට ඒ පිරිකර ආදී වශයෙන් ඔබ පූජා කරන දේවල් පූජා කරා. ශ්‍රාවක සංඝයා වහන්සේව සිහිපත් කරගෙන පුද්ගලයන් වල්ල බදන්න යන්නේ නැතුව සංඝයා වහන්සේ සංඝයා වහන්සේ යථාර්ථවත් වෙන්න. එතකොට හරි. යථාර්ථය තුළින් මේක කරගන්න. මම දැකලා තියෙනවා පින් කරන විදි මිනිස්සු. ඒක මහා ආශිර්වාදයක්. ඒ මම කැලේ ඉන්නකොට පින්ඳ පාතේ වඩින්දී. මේ කිසි කලබලයක් නැහැනේ. කර්මස්ථානයක් වඩාගෙන මුළු ගමේම ඇවිදිනවා. වික්ෂුන් වහන්සේලා පස් ආයෙ නම ගමේ පින්ඳ පාතේ වඩනකොට පින්ඳුනි අර සතාගතයන් වහන්සේගේ සමගිය සමේ තුම්බිය දුරු කරන්න. රතන සූත්‍ර දේශනාව කර කර වැඩිය වගේ. ඇයි? ආර්ය මෛත්‍රී කර්මස්ථානෙන් පටන් ගත්තා නම් පින්ඳුනි පින්ඳ පාතේ වඩින්න. මුළු ගම පුරාම පින්නපාති වඩින්න වික්ෂුන් වහන්සේලා මොනවා කියාගෙන ආර්ය මෛත්‍රිය වඩාගෙන එහෙනම් මේ මුළු ගම පුරාම වීදිලා යන්නේ උත්ති රූප කලාපයෙන් ආර්ය මෛත්‍රිය සම්බන්ධව නේද ඉතින් ඒ ගමට අයහපතක් වෙයිද කවදද ඔබ පින් කරලා නැහැ පින්වතුනි ඒකට අහිංසක ගම්මාන පින් කරලා තියෙනවා කැලේ ආසිතව තියෙනවා ඒ පින්නපාතේ වඩනකොට පින්නතුනි ඒ ගමේ ඉන්න මිනිස්සු ලොකු වාහනේ බයිසිකලෙන්නේ තියෙන්නේ. ඒ බයිසිකලේ ඇවිල්ලා පිටිපස්සෙන් බයිසිකලෙන් බහිනවා. බැහැලි වෙලා බයිසිකලේ තල්ලු කරගෙන අපිව පාස් කරගෙන ගිහිල්ලා තමයි බයිසිකලෙන් නැගලා ආපහු යන්නේ. මේ වැඩට යන මිනිස්සයා. පොඩි දිනන්දරේ කරගත්තේ. ඒක නම් ඔබට කියන්නේ දන් හැන්දක් පූජා කිරීමම නෙමෙයි පින්වතුනි පින්ද. පොඩි දිනන්ද බලන්න මේ මිනිස්සයා කරගත්තේ. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට කරපු මහා ගෞරවයක් කරලා නේද එතනින් ගියේ. ඒ ඒක බදින දිනදරේ සක්‍ර දෙවෙන්න පද වියලම. ඒකම ඔබට කිව්වේ නිර්මාණශීලී වෙන්න කියලා. ඔබට වැටෙන්න ඕනේ. පින් කරන්න. පිනට බය වෙන්න එපා පින් කරන්න. පින් කළා කියලා සංසාරේ දික් වෙන්නේ නැහැ. දික් වෙන සංසාරේ සුගති වෙනවා. හැදෙන සංසාරේ සුගති වෙනවා. එතරම් වෙන්නේ. පින් කළාට සංසාරේ දික් වෙන්නේ නැහැ. සංසාරේ දික් වෙනවනම් දික් වෙන්නේ රාග දේශ මොහොතෙන්. ඉතින් මේ විදිහට කරුණු කටයුතු කරගන්න. ඒවල අවවාද කීපයක්ම දුන්නේ ඉතින් අපිට මේ මග වඩා ගන්න. ඔබට හොඳටම තේරිලා ඉන්නේ මේ මග වැඩෙනවා මේ මග තියෙනවා සදාගතයන් වහන්සේගේ සත්‍ධර්මයේ කාන්තේම සිඳින නිවන දෙමු වෙච්ච ධමයක් කියලා. ඒ නිසා පටල ගන්න යන්න එපා කවුරුත්. පරිස්සමෙන් කරුණු කටයුතු කරගන්න. හැම මොහොතක්ම යොදා ගන්න නිවන උදෙසා. තමන්ගේ දරුවන්ටත් මේ දායාද දෙන්න. මෙච්චර ආදරෙන් හදාවදාගත්ත දරුවා මැරලා කුණු බල්ලෙක් කරන්න එපා. මෙච්චර ආදරෙන් හදාවලා ගත්ත දරුවා මැරලා අසුචි කන පෙරේතෙක් කරන්න එපා. ඒකට ලෝකයන් යන පුරුදු කරන්න. පුළුවන් තරම් මේ ධර්මයේ දෙන්න. තමන්ගේ දරුවව ලං කරගෙන සීදී අහන්න. ඒ දරුවට නොතේරෙන දේවල් තියෙනවා නම් අම්මා තාත්තා ඒ දරුවට කියලා දෙන්න. මම දන්න සත් අවුරුදු වියේ ඉන්න දරුවෙක් ඉන්නවා. ගිරෝ වගේ කර්මස්ථාන කියන්නේ. ඔබ දන්නේ ඒ දරුවෝ දන්න තරම් කර්මස්ථාන. ආර්ය මෛත්‍රී පත්‍රිකාවේ තියෙන හැම කර්මස්ථානයම හැම එකක්ම හිරෝ වගේ ගියාගෙන යනවා. කොහොමද දන්නේ? මම ඒක කොහොමද පුතේ ඔබ දන්නේ? ඒ අම්මා මොකද කරන්නේ? ළමයි ඉස්කෝලේ ලාවට පස්සේ හවසට ළමයි තුන් දෙනාවත් අර ළඟට අරගෙන බණ අහනවල පැය දෙකක් විතර. ඒ බණ අහලා ඉවර වෙලා පැය භාගයක් පැයක් විතර කර්මස්ථාන වඩනවා. ඒ කර්මස්ථාන වල තමයි ඉස්කෝලේ වැඩ කරන්න පටන් ගන්නේ. ළමයි තුන් දෙනාම හරීම දක්ෂයි ඉස්කෝලේ. මේ ළඟදී මේට සතින් දෙක සතින් දෙකකට විතර කලින් ලොකු ළමයි දෙන්න පැවිදි වුණා. තාත්තා කිය කී හිටියා. අනේ ස්වාමීනි මටත් මේකට අවස්ථාව දෙන්න. පොඩි කෙනාට අවුරුදු 7යි මම මේ කොහොම හරි කරලා මේ මේ මම මටයි පොඩි පුතාටයි මේ අවස්ථාව දෙන්න. ආව එක දවසක් දේශනාවකට. දේශනාව ඉවර වුණා. මාගාවට ආවා. ඇවිල්ලා මේ අත් දෙක මිට මොලෝගෙන. අනේ ස්වාමීනි අපරාධ කරන්න එපා. මට ගෙදර යන්න බෑ. මට මේ අවස්ථාව දෙන්න. එතන මම එතන හිටපු නායක හාමුදුරන්ට කිව්වා. අධිකරණ සංඝ නායක හාමුදුරුවෝ නමක් වාර්තකයේ වෙලා හිටියේ. මම උන්වහන්සේගෙන් ඇහුවා. ස්වාමීන් දැන් මම මොකද මේකට කරන්නේ? උන්වහන්සේ මේ මොනතරම් වාග්යක්ද? මේ දේවල් නේද අපි කරන්න ඕනේ කියලා. ඉතින් මම ඔන්න උත්තරේ හම්බුනේ. හරි සතුටටපත් වෙච්ච මේ මහත්ය නෝනට කියලා කිව්වා. එහෙනම් හරි. මායි පුතයි නවතිනවා. ඔයා යන්න. ඔන්න තියෙන විවාහ ජීවිතයක සමු ගැනීම සිද්ධ වෙච්ච තැන. ලේසි පහසු දෙයක්. නැත් පැවිද්ද අපේක්ෂාවෙන් අනගාരികව ජීවත් වෙනවා. උන්වහන්සේ ගාව. මේක කලින් අහලා තිබ්බද? දැන් අර විරින්දාව ගෙදර තනියි. පොඩි වීරයෙක්. මම මේ ස්වාමි පුරුෂවරුන්ට කියන්නේ තමන්ගේ බිරිඳේ කකුල් දෙක අල්ල වැඳලා ඉන්න කියලා කිව්වා. ඇයි? නිදහස් කරා. නැත්තම් අවුරුදු 65ක් යනකම් ඔය කරත් යදින්නේ. ඊට පස්සේ නින්ගතනි ඒ උතුම් කාන්තාවත් බලාගෙන ඉන්නේ ඒ වැඩ කටයුතු ටික ගෙදර තියෙන ණයතුරුස් හරි මොනවා හරි තියෙන ඒවා ඔක්කොම ටික කෙලවර කළා. උන්වහන්සේලාගේ අනුග්‍රහයෙන් පැවිදි මුළු පවුලම සුද්ධයි. ශ්‍රී සම්බුද්ධ ශාසනය දැන් ඔබට තේරෙනවද සම්බුද්ධ ශාසනය නිර්පද්‍රිතයි කියලා? එලෙසම පවතිනවා කියලා. එන ඔබ වීර්යය වදා. ඔය ඊයේ සුදු පාට වෙන්න කලින් මේක කෙලවර කරන්න උත්සාහ කරා. හොඳට ඉමුතුනේ නේද? අහලා දෙවිච්ච ප්‍රශ්න වලට නම් මං හිතන්නේ එකකට විතර නම් උත්තරයක් හම්බුණා. අනිත් දෙකට මේ ආනාපාන සතිය ගැන එහෙම අහලා තියෙනවා. පසුව ඒවට අපි උත්තර සපයමු. හොඳයි පින්වතුනි එහෙමනම් දැන් බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා. ඒ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයක් කුසල සම්භාර ධර්මයක් රැස් කරගත්ත වෙලාවේදී ඒ පුණින් පෝෂණය වෙන්නේ. ඒ පිනට සතුටු වෙන්නේ. ඒ පිරිසම සිහිපත් කරගෙන එයාට පින් අනුමෝදන් කරපු කරුණා සාසනය මුදුන්පත් කරගෙන. මොකද පින්දුනේ මේ එක එක්කවත් පෙරේත භවයේ ඉන්න ඕනේ නැහැ. මේ අතිවරයන් වහන්සේලා ඒ කාලේ දේශන ධර්මයේ ශ්‍රවණය කරන කනකටවත් ගන්න තු හිටපු ඒ කාලා දැන් ගිහිලා පෙරේතන් දෙවුණු දුක් කෙරේ. මේ පින්දෙන වෙලාවෙත් පින්විතනි ඔබ සිහිපත් කරගන්න අනේ තව එකකින්ගේ පිනෙන් යතර කෙනෙක් නම් බවට මමපත් වෙන්නේ නැහැ. මේ අද්දවේ මම මේක කෙලවර කරගන්නවා කියලා අදිස්ථාන කරගෙන පින් දෙන්න පින්විතනි එයාට පින් දෙද්දි. බල්ලෙකුට කන්න දෙද්දි හොඳට හිතලා බලන්න අනේ මට මේ බලුවත් වෙලා මං ගන්නෑ මං කොහොම හරි මේ ධර්ම අවබෝධ කරගන්නවා කියලා අදිස්ථාන කරලා මේ බල්ලෙක් දැක්කම මේ බල්ලට කන්න දෙන්න. බල්ලෙක් දැක්කම පෙර නිමිත්තක් විදියට දකින්න බය වෙන්න. ඔය ඔක්කොම කමතහන. බල්ලෙක් කියන්නේ හොඳම කමතහන. ඔක වරන් හුරුතල් කරන්නේ නෙමෙයි තියෙන්නේ. ඒක වරගෙන ඒකගේ පෙරවරුදී හොඳට බලන්න මේක බල්ලෙක් උනේ ඇයි ඇයි මේ ඇඟේ එක ලොම් ගහක්වත් නැත්තේ ඇයි මේ පණුව ගාලා තියෙන ඇඟට ඇයි මොකද මේ කකුල් දෙක කඩලා දාලා කකුල් දෙකම අද්දද්ද ඇවිදින්නේ ඇයි මූ කාලා නැත්තේ හාමතේ ඉන්නේ මොකද ඔය ඔක්කොම පටිච්ච සමුප්පාදයෙන් බලන්න දහම් ගුරුවරයා දාලා බලන්න තියෙන මෙතන මොකද මේකට මේ මනුස්සය වෙලා ඉන්න කාලේ කරපු මොන වැඩද නෝනින්ද මේවා හම්බුනේ කියලා ඒකයි ධර්ම දකින්නවා කියන්නේ ඒකයි නිවන් මාර්ගය ඒක නිසා පිටුනේ සියලු දෙනාම සිහිපත් කරලා එයාට පින් දෙන්න එයාව මෙතනින් ගොඩ දාගන්න බොහොම හදවතින්ම පින්විතනි මේ පුණ්‍ය අනුමෝදනාවට සූදානම් වෙන්න සීලම් දෙනවා. හොඳයි පින්විතනි එනම් පළමු කොටම සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාරන දෙවිතේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උත්තම වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම පින්විතනි මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන තමන්ගේ භව ගමන කෙලවර කරගන්න අප්‍රීත ධෛර්යයෙන් යුතුව මෙර නීරේ වඩාගෙන කටයුතු කරන්නා වූ මේ උත්තරයන් මහන්සියලාවත් සිහිපත් කරගන්න. ඒ වගේම පින්වතුනි මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිර ජීවනයේ උදෙසා නිරන්තරයෙන් අප කැප වෙලා කටයුතු කරන්නා වූ මේ මහානායක අනුනායක ආදී වශයෙන් මේ ලෝකත්‍රයේ වැඩ වාසය කරන්නා වූ මේ සියලුම උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ මහා සංඝයා වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ ඉතින් රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ගංගා කුසල ගංගා උන්වහන්සේලා උදෙසා විහිදුවල පතුලරණේ පින් විහිදී පැතිරී යාමෙන් උන්වහන්සේලා යම් කිසි ග්‍රහපල උපද්‍රව දෝසාන්ද කාර්යයක් තියෙනවනම් යක්ෂ පේත පිසාද මලගිවල කුම්බණ්ඩලේ වැදස මිනිදෝ සාන්දේ කාර සිනනම් ඇස්වා කටවා හොවහ අවල්ලව සක සංකා දෝසාන්දේ කාර සිනනම් ඉසේ දිට පාදාන්තේ දක්වා වූ යම් කිසි රෝගාබද දෝසාන්දේ කාර සිනනම් ඒ සීල දෝසාන්දේ කාර්යංග සාදූරී භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියන සාදු කියලා යට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්විතින් මොහොතකට සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නිජිතේ ශ්‍රී නිර්මල ශ්‍රී සද්ධර්මයේ බාහනක પરම්පරාවක් විසින් මුඛ પરම්පරාවෙන් පවත්වාගෙන ඇවිදලා එදා මාතලේ අල්ලෙන් විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාල උඩ කරලා ඒ ත්‍රිපිටකයේ තමන් මේ පණ දෙමළ කරගෙන ආරක්ෂා කරගෙන ආවාහු මේ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා අය කෙරෙහි නිදොල පතුල්නරේ නේපින් විහිදී පැතිරී යාමේ මේ උත්තමියොත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම අධිරාමර සංඛ්‍යාත නිර්වාණ සාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කෙරෙහි යටතේ අනුමෝදන් කරන්නේ ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න දසදහසක් ලෝක දාස ඉඳලා මේ ස්ථානට ආවා වූ සීලමු දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමන්ගේ ඉෂ්ඨ කාමී දේව දේවතාවුන් වහන්සේලා ඇතුළුව මේ ශ්‍රී සම්බුදු ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කරගන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර සම්සේකර ප්‍රජාපති ආදී ඒ සීලුම් දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ඇගෙනෙහි බිඳුල පතුලරේ නේතින් විහිදී ප්‍රතිරියාමෙන් මේ දෙවියන්ගේ දීවානුභාවයේ වැඩි වේවා ශ්‍රී සම්බුදු ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා සම්මිය දෘෂ්ටික වේවා දස කුසලයේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියා කරත්වා දස කුසලයෙන් වෙන් වෙත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධිහින් අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදුකින් කියලා එයාට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සීපත් කරගන්න තම තමන් නම් ජම්මාන්තරගත බණ්ඩිතුනා වූ සීලමු ඥාති මිත්‍රාදීන් සමන්ගේ අම්මා තාත්තා ගුරුවරු දුවදරුවෝ ඥාතියෝ මිත්‍රයෝ සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමි දීනියන් ඒ වගේම සිංහතුනි මහා දරුණ යුද්ධයක් පැවතිච්ච කාලෙක මිය පරලෝ ගියා වූ සතුරු හෝ මිතුරු හෝ ඒ සියලු දෙනාවත් සිහිපත් කරගන්න ඒ වගේම සිංහතුනි මේ අධ්‍යවේදී විතරක් නෙමෙයි මේක කල්පණු එකක් ඇතුළේ Tamanට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරු ඥාතිත මිත්‍රාදීන් වෙච්ච ඒ සීල දෙනාවත් සිහිපත් කරගෙන විසින් දැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි පිහිටවල පතුල්නරණේ පිං විහිදී පැතිරී යාමේ මේ යම් කිසි අභව විස්ථානයකින් නොනැමී අත මිදේවා දස කුසලයෙන් වෙන් වේවා දස පුණ්‍ය ක්‍රියා වඩත්වා දස කුසලයෙන්ම වඩත්වා අජරාමර සංඛ්‍යාත නිර්වාණ සාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියන යටත්ින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්විතනි මොහොතකට සිහිපත් කරගන්න. මේක කල්ප 90ක් ඇතුළත තමන් විසින් අවඩ සාධාරණයට ලක් කළ තමන් කෙරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහිලා අදෝබෝ මරණව කොටනවා විනාශ කරනවා කියලා හිතාගෙන තමන් මේ පිටිපස්සෙන් මනුස්ස වේසයෙන් හෝ අමනුස්ස වේසයෙන් හෝ සත්ත්ව වේසයෙන් හෝ පැමිණිලා තමන්ගේ ආර්ය ගමනට බාධා කරනවා නම් ලෞකික ජීවිතයට බාධා කරනවා නම් පින්සින අන්නේ සිළු දෙනාවත් මේ වෙලාවේ සිහිපත් කරගෙන ඔබ ඉතින් රැස් කරගත්තා වූ සීල පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ එයා කෙරේ විහිදුන පතුලන නේපින් විහිදී පැතිරී යාමෙන් එයා ඒ අභව්‍ය ස්ථානයෙන් අතමිදේවා දස කුසලේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියා වඩත්වා දස අකුසලයෙන් වෙන්වෙත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධිහින් උතුම් වූ නිර්වාණ සාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යන පින්වල මොදක් කරන්නේ. ඒ වගේම පින්විතිරි මොහොතකට සීපත් කරගන්න අද මේ සම්පත විදිහට සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී යම්කිසි ආහාරයකින් පානයකින් සංසර්පුණා නම් පිටුතුනේ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ සරිසක්ති උපයෝගී කරගෙන ඔබ සාධර්මයේ ශ්‍රවණය කරන්නේ නැති මාර්ගඵල ලබන්නේ නැති එවනම් මේ ආහාර පාන සැකස් මේලා එදා ඇතදී ඉඳලා වැව මුළු සකස් කරලා ඇලෙවිලි සකස් කරලා කුඹුරු වපුරලා ගොයන් කපල පාගල ආහාරයක් වශයෙන් ඔබේ දඩ පිළිල කරගන්නකම් අපකප වෙලා කටයුතු කළා වූ යම්කිසි පිරිසක් කියනනම් ඒ සිළු දෙනාව සිහිපත් කරගන්න ඒ වගේ සිළු දෙන තමන් විසින් මේ සමාන්දී හරියම් උපරගත්තා වූ ධනයෙන් කොටසක් අපකප කළා කටයුතු කළා වූ පිරිසක් ඉන්නවනම් ඒ සිළු දෙනාව ශ්‍රම කඳුලක් හරි ප්‍රයෝගී කරගෙන කටයුතු කළා වූ පිරිසක් ඉන්නවනම් ඒ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත්තා වූ සීනම පුණ්‍ය ගංගා කුසල ගංගා අය කෙරේ නිදුල පතුලරේ නීතිං වීදී පැතිරී යාමෙන් ඒ ඇතම් කිසි අභාවී ස්ථානයේ ඉන්නවනම් ඒ ගත මිදේවා අධිරාමන සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්නේ ඒ වගේම පින්වතුනි මොහොතකට සීපත් කරගන්න අද මේ සම්දවිද සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හිතෙන් පින්නෙන් ආරක්ෂා වෙලා මෙහි මඳුරුවන්ගෙන් ආරක්ෂා වෙලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමිය නිසා. එමනම් මේ ස්ථාන භූමියේ විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළේ විහාරාධිකාරී ස්වාමින් වහන්සේලාවත් සිහිපත් කරගන්න. ඒ වගේම පින්විතින් මේ ස්ථාන භූමිය සනසතු කරලා පූජා කළා වූ යම් පිරිසක් කියන මේ සිට දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම මේ ස්ථාන භූමියේ මුල් පදිංචි කරුවන් ඉන්නවනම් ඒ අයවත් සිහිපත් කරගන්න. ඒ වගේම පින්විතනි මේ ස්ථාන භූමි ගොඩනැගීමේලා ගනුලක් ගනුලක් ගන්න මේ ස්ථානවල ගෙනල්ලා බඳලා කරන සකස් කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාවත් සිහිපත් කරගන්න පින්විතනි මුදල් හදලින් පරිත්‍යාගයක් කළා වූ පිරිසක් ඉන්නවා නම් ශ්‍රමයෙන් දායකුණා වූ පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාවත් සිහිපත් කරගෙන විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ එයා කෙරෙහි පින්දුර පතුලන් නේකින් බීදී පැතිරී යාමේ ඒ ආයතන විදි අභව විස්ථානයේ ඉන්නවා ඒ අත විදේවා අජරාමර සංඛ්‍යාත නිර්වාණ සාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින්වත් බෝධන් කරන්නේ ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්නා වූ පිරිස් විශේෂයෙන්ම පින්වතුනි මේ විහාරස්ථානයේ කටයුතු දිසා අපකප් වේලා කටයුතු කරන්නා වූ මේ විහාරාධිපති ස්වාමින් වහන්සේ විහාරාධිකාරී ස්වාමින් වහන්සේලා ඒ වගේම පින්වතුනි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ විහාරස්ථානයේ ඒ උන්නති උදෙසා අපිට පේන්න අපිට වෙලා ඒ කටයුතු කරන උත්තම උත්තම මහත්මයෙක් ඉන්නවා මේ විහාරස්ථානයේ පැමිණිලා තමන්ගේ පැවිදි උදෙසා මේ විහාරස්ථානයේ පැමිණිච්ච මේ මහත්ය මේ විහාරස්ථානයේ කටයුතු උදෙසා නිරන්තරයෙන් අපිට වෙලා කටයුතු කරන මේ මහත්ය ඇතුළේ පිරිසක් අපේ ආදරණීය අපේ වීරය අයියා කියන මේ මහත්මයා ඇතුළේ මේ පිරිසක් ඔබ දිනෙන් දින පේන ඇති දිනෙන් මේ විහාරස්ථානයේ වැඩ කටයුතු උදෙසා විවිධ ආකාරයෙන් අපිට වෙලා කටයුතු කරන මේ පිරිස් ඒ දින දිනාවත් මේ වෙලාවේ සිහිපත් කරගන්න ඒ වගේම පින්විතනි මේ විහාරස්ථානයේ ගොඩනැගීම උදෙසා ඒව උදෙසා අපකම්ප කළ කටයුතු කරන පිරිස ඉන්නවා නම් මුදල් හදලින් හරි ඒ දේ ඒ පිරිසවත් සීපත් කරගන්න ඒ වගේම පින්විතනි මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කිරීම උදෙසා මේ සමාන්තියෙන් අපකම්ප කළ කටයුතු කරන්නා වූ පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාවත් සීපත් කරගන්න ඒ වගේම පින්විතනි තමන්ගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා සීපත් කරගන්න ඒ වගේම දුවා දරුවෝ ආසිත මිත්‍රාදීන් ස්වාමි දරුවන් ස්වාමි දිනයන් සේවක සේවිකාවන් නිසිරු දෙනාවක් සිහිපත් කරගන්න ඒ වගේම පින්විතනි මේ රට ආරක්ෂා කරන්නා වූ පිරිස රට සංවර්ධනය කරන්නා වූ පිරිස රට පාලනය කරන්නා වූ පිරිසේ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා අකුසල ගංගා ඒ අය කෙරෙහි පීඩොල පතුලරේ නේපින් වීදී පැතිරී යාමෙන් ඒ අය යම්ති ගහපුරු පද්‍රෝ දෝසාන්දේ කාර තිනුනම් යක්ෂ බෙද ප්‍රසාද වලගලකුම් බණ්ඩ අදින වෙද පෙමිනි දෝසාන්දේ කාර තිනවනම් යස්වා කටවා හෝවා අවල් දවසක සංකා දෝසාන්දේ කාර තිනවනම් ඒ සිළු දෝසාන්දේ කරන් ගසා දූරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදී මජරාමන සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ ඒ වගේම පින්විතනේ අවසාන වශයෙන් සිහිපත් කරගන්න දුන්නේ මේ ස්ථානෙට ඇවිදilla සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට පින්විතනේ බොහෝ දුර බැහැර ඉඳලා පැමිණෙන්නේ නැති මම්මාවත් මනාකුරසකස් වෙලා තියෙන නිසා යාන වාහන මනාකුරසකස් වෙලා තියෙන නිසා පහසුවෙන් ඔබ මේ ස්ථාන ළඟා වෙන්නේ නැති ඒ වගේම පින්වතුනි මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකීන ඕනෑම කෙනෙකුට සජීවීව ශ්‍රවණය කරන්න පුළුවන් අවස්ථාව උදා වෙලා තියෙනවා මේ වෙනකොට. ඒ වගේම පින්වතුනි ඒ CD පට හරහා හෝ අන්තර්ජාලයේ හෝ ඔබට ධර්මයේ ඕනෑම වෙලාවක පරිගත වෙලා ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. එනම් මේ සීළු දේ උදා වෙලා තියෙන පින්වතුනි විද්‍යාඥ වශයෙන් සම්මත පිරිසක් සහ ඒ අයගේ අන්තේ වාසික පිරිසක් ඉතින් මේ ලෝකෙට දීපු දායාද නිසා මෙන්න ඒ දායාද පිළි කරගෙන නිවන් දකින්න යන ඔබ දෙන තිනේ යටත් අනුමෝදන් වෙන්න කැපයි ඒ නිසා පින්වතුනි මේ සියලු දිනාවත් සිහිපත් කරගෙන ඔබ දිනස් කරගත් ආව සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ආය කරේ බීදුල පතුල්ලර නේමින් දිහිදී පැතිරී යාමේ නියත් යම්කිසි අභව ස්ථානයේ කිරණ හේන් අත මිදේවා අද රාමන සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කෙලයට පින් අනුමෝදන් කරන්නේ එහෙමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බුද්ධ පූජා පැවැත්වුවා දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිදු කරගත්තා ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලමහිමෙන් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්වතුනි ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලමහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අත්දැකීම තුළදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පැමිණවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. ඒ වගේම තින්දුනි සුබදායි ආරංචියක් තියෙනවා ඔබට කියන්න. ඔබ මෙච්චර කල් CD ඇහුවේ CD 4යි. පස්වෙනි CD එකක් මේ මහත්තුරු රිලීස් කරලා තියෙනවා මේ වෙනකොට. ඔබට අද දවසේ මේ පස්වෙනි CD එක හැම කෙනෙකුටම ලබා ගන්න පුළුවන්. මේ මහත්තුරුත් එක්ක කතා කරලා මේ පස්වෙනි CD එක ලබා ගන්න. මම හිතන්නේ තරුණජාවටපත් වුණාට පස්සේ කරපු දේශනා ටික ඔක්කොම දේශනා 60ක්ද? දේශනා 60ක් ඒ CD එකේ තියෙනවා. ඒකයි පිටුදින මම කියන්නේ මේ විද්‍යාඥ වශයෙන් සම්මත පිරිස, ඒගේ අන්තේවාසික පිරිස, ඒ වගේම ඒ දේවල් දරාගෙන අපකප වෙලා කටයුතු කරන මේ මහත්තුරු වගේ පිරිස හරි වටිනවා පිටුදින. එයාට පින් දෙන්න ඕන නිදර්ශනයි. මොකද හේතුව DVD එකට මෙච්චර කල් දාලා තිබ්බේ මම හිතන්නේ දේශනා 30ක් විතර. දේශනා 30ක් විතර. දැන් පින්වතුනි අලුතෙන් තාක්ෂණයක් ඇවිදලා තියෙනවා. දේශනා 60ක් දාන්න පුළුවන්.